ඉතින් ඕගොල්ලෝ ගොඩක් හැම තැනකින්ම මේ ධර්මය අහලා ආපු අය. ඉතින් ඉතින් එහෙදී මොකක් හරි දෙයක් හම්බු නොවෙච්ච නිසානේ අපිත් එක්කත් එකතු වුනේ. ඉතින් අපි අපි බලන්නේ පුළුවන් තරම් හිස් අතින් අරින්න නැතුව ඉන්න. ඔයගොල්ලෝ කරගන්න ආපු කාරණාව කොහොම හරි ඉෂ්ට කරලා දෙන්න පුළුවන් ආකාරයට ඒක ඒ ඔයගලන්ට මොන හරි මේ ධම්මගේ යනකොට ගැටලු තියෙනවනේ අන්න ඒවා අපිට පුළුවන් මට්ටමින් විසඳලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. හොඳයි. ඉතින් මොනවාද ඔයගලන්ට තියෙන ගැටලු? මේ දැන් ඔයගොල්ලෝ මෙච්චර ධර්මය අහගෙන ඇවිල්ලා අර අර මං කියර මං කියේ මූලිකව මේ සාකච්ඡාව කැඳවන්න හේතු උනේ ගොඩක් දිනට තාම හරියටම දැන් තේරිලා නැහැ මේ මොකද්ද මේ අත්ව මේ මතකය කියන එක. මොකද්ද මේ මතකය? ඒක ඇත්තක්ද? එතකොට ඇත්තටම බුදු පියාණන් වහන්සේ මොකද්ද පෙන්වුවේ ඒ කාරණේ ගැන? අන්න අන්න ඒ වගේ තැන් ටිකක් ගැන පොඩ්ඩක් පෙන්වලා දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. හරි? ඒක නිසා මේ මොකද මට ඕගොල්ලෝ මේ ඉතිසල් හම්බ වෙලා නැහැ. මේ පළවෙනි සැරේට හම්බ වෙන්නේ ওই කට්ටියව. මෙතන කීප දෙනෙක් මට පෞද්ගලිකවම කතා කරලා තියෙනවා මම හිතන්නේ එක්කෙනෙක් එක්කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් මට පෞද්ගලිකව කතා කරලා තියෙනවා මේ ඊයේ පෙරේදා. ඒ ඇරෙන්න මට මේ අපේ අපේ සාකච්ඡා සදහම් සාකච්ඡා වලට කවදාකවත් එකතු වෙච්ච නැති කට්ටියක් තමයි මෙතන ඉන්නේ. ඉතින් මොනවාද ඔයගලන්ට තියෙන මේ ගැටලු? ඉතින් ඔයගලන්ට ඉදිරිපත් කරොත් මට දැන් ඒ ප්‍රමාණයට විසඳලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ මතයට නෙමෙයි බුදු පියාණන් වහන්සේ මොකද්ද ඔය ගැන කිව්වේ කියන තැනින් පෙන්වන්න පුළුවන්. අන්න ඒකයි. දැන් උගා දැන් මට දැන් මං හිතන දේ කියලා වැඩක් නැහැ. මම නෙමෙයිනේ බුදුනේ. නේද? බුදු ඒ බුද්ධත්වයටපත් වෙච්ච ඒ ෂඩ් අසාධාරණ ඥානත් එක්ක තෙසත්ත්‍ය ඥාන පහළ වෙච්ච මහා ප්‍රඥාවන්තයෙක් විවර කරපු දෙයක් තමයි අපි මේ අංශු මාත්‍රයක් අවබෝධ මේ දැනගෙන අවබෝධ කරගෙන පෙන්වන්නේ. ඒතර උන්වහන්සේගේ අවබෝධයෙන් අපිට අංශු මාත්‍රයක් විතර තමයි අපිට අපි අංශු මාත්‍රයක්වත් කියන්න බෑ. මොකද එහෙම කරනවා නම් අපි උන්වහන්සේට කරන නිග්‍රහයක්. ඉතින් කොහොම අපිට මේ ගොඩ යන්න පුළුවන් චුට්ටක් ඇති. අන්නේ චුට්ටින් ඔබටත් යමක් පෙන්වන්නයි හදන්නේ. අන්න ඒක තමයි ඇත්තටම මේ කරන්නේ. ඉතින් උන්වහන්සේ තමයි ඔක්කොම අවබෝධ කරේ සියල්ල අවබෝධ කරේ. අවබෝධ කරපු දේවත් ඔක්කොම දේශනා කරේ නෑනේ ලෝකෙට. ඇයි දේශනා කරේ නැත්තේ? ඒ දේශනා කරපු එක අවබෝධ කරගන්න බෑ දේශනා කරාට. අන්න ඒකයි. බලන්න දැන් මෙච්චර කාලයක් දැන් බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා අපි බැලුවොත් එහෙම මේ සඳහන් වෙන විදිහට අවුරුදු 2500කට ඉස්සල්ලා බුදු කෙනෙක් පහළ වෙලා තියෙනවා. බලන්න අපි අපි තාමත් ඉන්නවනේ සංසාරේ. අපි තාමත් සසරේ. මේ දැන් මෙතරිනුත් ඉවර නොවුණු ආයිත් සසරේ. කවද ඉවර වේද? කාටවත් කියන්න පුළුවන්ද? මෙතනින් කොතනටද යන්නේ කියලා. කොහේ ඉඳන් දාවි කියලා දන්නවද? දන්නෙත් නැහැ. සමහරක් වෙලාවට බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අපි එතන ඉඳලා එතන ඉන්නේ ඇති. හැබැයි උන් උන්වහන්සේ කියපු දේ ඇහුන්නේ නැහැ. අපිට ඇහුනේ වෙන වෙන දේවල්. අපි ගිහිලා තියෙන්නේ රූපෙන් බලන්න. බුදුන්. අපි ධර්මයෙන් බලන්න ගියේ නැහැ. ඔබලා ඔබලා දකින්න ඇති මේ ඔබ මේ ධර්මයේ පරිහරණය කරනකොට පරිශීලනය කරනකොට සමහරක් වෙලාවට උන්වහන්සේ යොදුන් ගණන් නේද සෑහෙන්න ඈත පයින් වැඩලා තියෙනවා බලන්න උන්වහන්සේගේ මහා කරුණාව උන්වහන්සේව දැකීමම සද්ධාවක් පිහිට වෙනවා නම් ඒකම ඇති ඇත්තටම මේ සතර පායෙන් ඉගොඩ වෙලා යන්නේ මේ මේ සුගතියක ඉපදෙන්න අන්න ඒ වගේ එච්චර මහිමයක් උන්වහන්සේ කියන්නේ ඉතින් උන්වහන්සේ ඒ දේශනා කරපු තැන්වලදී බලන්න සමහර කලට උන්වහන්සේ ඒ ගමකට වැඩලා ඉන්නවා දේශනා කරන්නේ නැතුව. ඔන්න පැය ගානකට පස්සේ එක්කෙනෙක් එනවා. ඔන්න උන්වහන්සේ දේශනාව පටන් ගන්නවා. අන්න පටන් අර ගන්නවා මේ දේශනා කරලා එනවා. එනකොට ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ අහනවා දැන් උන්වහන්සේට ප්‍රශ්නයක් මේක. උන්වහන්සේ ඒ බුදු පියාණන් වහන්සේ වැඩම කළා ඒ ගම ගමට උන්වහන්සේ දේශනා නොකර ඉන්නවා. ගද මිනිසුත් රැස් වෙලා. හැබැයි එක්කෙනෙක් එනවා ඒ අතරට. එහි අහවට පස්සේ උන්වහන්සේ දේශනාව පටන් ගන්නවා. ඒ අන්න එතකොට මේ දේශනා එතකොට එනකොට අහනවා මේ ඇයි ඔබ වහන්සේ අච්චර පැටි හිටියා දේශනා කරේ නෑ මේ එක්කෙනෙක් එන මේ අරය ආවට පස්සේ ඇයි දේශනා කරන්නේ කියලා. එතකොට කියනවා ආනන්ද අනික් කට්ටිය ඇවිල්ලා තිබුණේ මාව රූපෙන් බලලා යන්නේ. ධර්මයෙන් දකින්න හිටියේ එක්කෙනයි. එයා <laughs> එනකන් හිටියකෝ එයා දේශනාව කරලා අන්න බලන්නකෝ නේද? එතකොට එහෙනම් බලන්න ඒ ගම්මානික අපිත් ඉන්නේ තිය අර බුදු පියාණන් වහන්සේ කිව්වා වගේ රූපෙන් බලන්න ආව කට්ටිය වෙලා. නේද? ධර්මයෙන් ධර්මයෙන් බුදුන් දකින්න ආව වෙලා නැහැ අපි ඒ වෙලාවේ. එහෙනම් අපිත් එතන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් දුරට එහෙම වෙන්න ඇති. ඒ කොහොම වුණත් දැන් අවගොල්ලෝ මේ මාර්ගයට ඇවිල්ලා ආ ඔයගොල්ලන්ට දැනিলা තියෙනවා මේ මේ ජීවිතය අත්දැකීමෙන්ම දැක දැනিলা තියෙන්න ඕනේ මේක මහ දුකක් කියලා නේද ඒකට ඒ කියන්නේ ඔයගොල්ලෝ විරාග මාවතක් තෝරගෙන තියෙනවා. ධර්මය අහන්න එනවා කියලා කියන්නේ ධර්මයට එනවා කියලා කියන්නේ බලන්න විරාග මාවත. නේද? රාග දේශ මොහ කියන්නේ කෙලෙස්. ඒ කියන්නේ මේ 31 ලෝක මේක ඇතුළට යන්න කැමති අය. මේ සංසාරේ. එතකොට මේකෙන් මිදෙන්න කැමති අය ඉන්නේ කොහොමද? ඒකේ අනිත් පැත්තට විරාග මාවතකට. එනයි විරාග මාවතකට ආවා කියලා කියන්නේම ලොකු ජයග්‍රහණයක්. ඇත්තටම පුණ්‍ය කුසලයක් වැඩිලා තියෙන්න ඕනි විරාග මාවතකට එන්න. හිතෙන්නේ නැහැ ලේසියකට කෙනෙක්ට. හිතෙන්නේ නැහැ ලේසියකට කෙනෙක්ට. ඒ කියන්නේ බලන්න ගඟ පල්ලෙහාට ගලන න්‍යාය ඇතුලේ උඩට පීනන් හදන කට්ටිය. අන්න ඒ වගේ ඕගොල්ලෝ. ඉතින් බලන්න මේක බුදුහාමුදුරු පෙන්වන්නේ කොහොමද කියලා එදා. නිය පිටට එන පස් ටිකක් වගේ ටිකකට ගිහුවා මේක මේක මේක තේරෙන්නේ. බලන්න උන්වහන්සේ අල්ලක් කියලා පෙන්වුවේ නෑනේ. ඇයි ඒක කවදාකවත් අල්ලක් ප්‍රමාණයක් වෙන්නේ නැති නිසා. ඕගොල්ලන්ටත් දැන් මේක හොඳට පේනවා. ඕගොල්ලන්ට මේක හොඳට පේනවා. ඉතින් මේක මේ නිය පිටට එන පස් ටිකේ ඕගොල්ලෝ ඉන්නවා කියලා දැනුණොත් ඕගොල්ලන්ට මොනතරම් ඇත්තටම සතුටක්ද නේද? අප්‍රමාණ සතුටක්. එහෙනම් ඕගොල්ලෝ සුවිශේෂී කට්ටියක්. ඕගොල්ලෝ සුවිශේෂී කට්ටියක්. හරි? අන්න ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ ඒ වටිනාකම ඕගොල්ලෝ දැනගන්න. මේ මනුස්ස භවයක් ලැබිලා සුවිප් එක ඇදිලා තියෙන්නේ. මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ. ඒ ඉපදීම තුලත් ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හය හොඳින් පවතිනවා නම් ආබාධයකින් තොරව මේ මේක අහගන්න. එහෙනම් මේ ධාතු හය අවබෝධ කරගන්න. පඨවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය අවබෝධ කරගන්න තමයි ওই ආයතන හයක් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් ওই ආයතන හය හම්බ වෙච්ච එකේ ප්‍රයෝජනයක් නොගෙන ගියොත් එහෙම බලන්න ස්විප් එක ඇදිලා සල්ලි ගත්තේ නෑ වගේ. බලන්න ඕගොල්ලෝ මව්කුස් මේ කොහොම හරි මිනිස්සෙක් වෙලා ඉපදෙන්න. ඉපදිලා එන්න ඒ ප්‍රාතිහාරයේ පාලා තියෙනවා. අපි මේ ප්‍රාතිහාරයේ ප්‍රයෝජන ගන්න. නිකම්ම නිකං මෙරිලා යන්න එපා. මරණය ජය ගන්න පුළුවන් තැනට චුට්ටක් හරි දෙයක් කරගන්න. අඩුම ගානේ අඩුම ගානේ සෝවාන් කියන තැනටවත් එන්න බෑ. වැටුනොත් ඕගොල්ලෝ එතන ඉඳන් ඕගොල්ලන්ට තියෙනවනේ ගැරන්ටියක් නේද? උන්වහන්සේගේ ගැරන්ටියක්. භව හතක් තමයි යන්නේ කියන්නේ. මේ හත ඇතුළත මේක ඉවර කරගන්නවා කියන බය හතක් වෙන්න පුළුවන් ඊගා භවයේ වෙන්න පුළුවන් නේද පස්චිම භවිකයෙක් වෙලා ඉපදිලා මේක ඉවර කරගෙන යනවා බාන එතනම කොච්චර ලොකු ගැඹුරක් තියනවාද කියන එන මේ ධර්මයේ තුල අපිට ලොකු උන්වහන්සේ පෙන්වලා තියෙනවා නේ ලොකු රැකවරණයක් බාන්න මෙතන සෝවාන් වෙනවා කියන්නේ සතර අපායෙන් නිදහස් නේ ආයි කවදාකවත් එතනට වැටෙන්නේ නැහැ එහෙනම් සුගතියකමයි සුගතියක උපදින්නේ නේද අනවන්නේ ඒකට මේ සුගතියක ඉපදෙනවා කියන්නේ මේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙන නේ. ඕගොල්ලෝ ඔක්කොම එතන ඉන්නේ. මම ওই ටික කිව්වේ ඕගොල්ලෝ දන් වාදෙනි දන්නේ නැහැ ඒගොල්ලෝ කවුද කියලා. අන්න ඒක පොඩ්ඩක් පෙන්නන්න. එහෙනම් මේ පුණ්‍යවන්තයෝ ටිකක් මෙතන ඉන්නේ. හොඳයි. එහෙමනම් අපි සාකච්ඡා හරහා හරි ඔබල වෙන ආදේශක ආනන් වහන්සේලාගෙන් අහපු දේශනාවල මොනවාම හරි ගැටලු තියෙනවා. ඔබලාට තේරිච්ච නැති නිසානේ අපි ළඟට ආවේ. එතකොට ඔබලාට මේ ගැටලුව අපිට විනිරාකරණය කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඔගොල්ලෝ ඕන කෙනෙක්ගේ බණ අහන්න, ඕන කෙනෙක් ගාවට යන්න, ඕන සදාම් මණ්ඩපවල ඉන්න. එතනින් ගන්න තියෙනවා නම් දෙයක් අනින් ගන්න. ඒක අරගෙන ඔබට හිතෙනවා නම් තව කෙනෙක්ට දෙන්න ඕනි කියලා ඒක දෙන්න. ඔබට හිතෙනවා නම් අපින් යමක් ගන්න පුළුවන් කියලා ඒකක් ගන්න. ඔබට හිතෙනවා නම් ඒක තව කෙනෙක්ට දුන්නොත් ඒකෙන් යහපතක් වෙයි කියලා ඒක දෙන්න. ඔච්චරයි මට ඔබට කියන්න තියෙන්නේ. හරි හොඳයි. එහෙමනම් සන්වාත ඔව් කියන්න. ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? කියන්න කියන්න අහන්න. ඔව් මම ඔබට විශේෂයෙන්ම කියන්න ඕනේ මුලින්ම ඔබතුමාගේ දේශන ගොඩක් ඇහුවා. ඔව්. ඇත්තටම ලොකු සේවයක් මිනිසුන්ට කරන්නේ ධර්මය අවබෝධ කරලා දෙන එක. ඉතින් ඒකට ගොඩක් පින් ඔබතුමාට. ඉතින් මට මම ඇහුවා මම මේ ධර්මය සොයසොයිට ඉතින් යම්සි කරුණටයකුත් දන්නවා එක එක දේශන හලා ඒ වගේම මමම සොයාගත්ත දේවල් එක්කත් තිීනෝ යම්සි දෙයක් මවෙලක ඉතින් මට දැනගන්න ඕන ඔබතුමාගේ මම ඇහවා අර අතර මේ ආයතන ටික කියන්නේ ඉතින් හිස්ගේ වල්ටික එක පැහැදිලි හොඳටම දැන් අන්නාඩියක් ගත්තත් අපි ෆෝඩ් එක කැමරාවක් ගත්තත් ඒ කැමරාවෙන් අපි බැලුවහම අපේ හැට වැටන විදිටම වැටන මේක හැ කියන්න උපකරණයක් එතකොට කර කියන්න සබ්ජක් විතරයි ඒක හඳුනාගන්න හිත හරි එතකොට දැන් මේ ආයතන පහ එහමයිකින් එතකොට හිත තියෙන්නේ මේ සෙන්සර් ටිකෙන් වෙන ටික අපි උදාහරණ කියමුකො දැන් පෑන් එක කියමුකු එතකොට පෑන් එකෙන් වෙන්නේ හුලං වදින එක කියන එක තමයි හිත දැනගන්නේ එතකොට බාහිර මේක නැහැ කියලා කියන්නේ කොහොමද කියන එක තමයි මට දැනගන්න. දැන් අපි ඒ හිත කියන්නේ මේ ඇත්තටම සිතුවිල්ලනේ. අපි ඒ ගන්න එක වෙන දේනේ අපි මේව කරන්නේ. අරකින් අපිට පේන දේ දහරක් විදිහට S දෙකෙන් අපිට තියෙන ඒ ප්‍රතිබිම්බය හිතට ලබා දුන්නාම හිත අපිට එක සැරයක් අපි ෆෑන් එක දාලා මේව කරාම අපිට ඒ ෆෑන් එක වදිනවා. නැත්තම් අපි වෙන උපකරණයක් කියමුකෝ ඒකෙන් වෙන දේ අපි දැනගන්නවා. එතකොට බාහිර නැහැ කියලා කියන්නේ කොහොමද ඒක? අපේ කොයි දේශනාවක හරි තිබුණාද බාහිර නැහැ කියලා. ඕන්න ඕක තමයි පළවෙනිම දෘෂ්ටිය. අන්න ඒක තමයි බාහිර තියනවා ඒක. නෑ. තියනවා තියනවා ඒ තියනවද නැද්ද? අපේ එක දේශනාවකට උදාහරණයක් තියනවා තියනකා තියෙන බවක් හරි නැති බවක් හරි කතා කරනවා. අන්න ඒක. කියන්නත් බෑ නෑ කිය නෑ කියන්නත් බෑ. සාපේක්ෂව ඔන්න ඔතන මේ ඔබතුමා හොඳ ප්‍රශ්නයක් මතු කරේ ඇත්තට මම මේ ඔබතුමාට කෘතඥ වෙන මේ ප්‍රශ්නේ මෙතනට ගත්තාම ඔය දෙකම කියන්නේ දෘෂ්ටි දෙක. ඔන්න ඕක තමයි ලෝකායතනික සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දෘෂ්ටි හතරක් හැටියට. ඒ කියන්නේ සියල්ල ඇත කියලා ගන්න තැන දෘෂ්ටියක්. ඒක සාස්ත්‍ර දෘෂ්ටිය. සියල්ල නැත කියලා ගන්න තැන දෘෂ්ටියක්. ඒක උච්චේ දෘෂ්ටිය. සියල්ල එකම ස්වභාවයකින් යුක්තයි කියලා ගන්න තැන තුන්වෙනි දෘෂ්ටිය. සියල්ල විවිධ විවිධ ස්වභාවයෙන් ගන්නවා කියන ගැන හතරවෙනි දෘෂ්ටිය. ඔය දෙක කියන්නේ සාස්ත්‍ර දෘෂ්ටියයි උච්චේ දෘෂ්ටියයි. එතකොට බලන්න ඔය දැන් ඔබතුමා කතා කරපු තැනම දෘෂ්ටි දෙකනේ තිබුණේ. උච්චේ දෘෂ්ටියයි සාස්ත්‍ර දෘෂ්ටියයි. ඇත කියලා ගත්ත තැන සාස්ත්‍ර දෘෂ්ටියට අහු වෙනවා. නැත කියලා ගත්ත තැන උච්චේ දෘෂ්ටියට අහු වෙනවා. ඇතද නැතද කියන දෙක දෙකෙන් තොරව බුදු පියාණන් වහන්සේ පෙන්වන අන්තවලට වැටෙන්නේ නැතුව දෘෂ්ටි වලට වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් කොහොමද මේක දකින්නේ කියලා. හරි? එතකොට එහෙනම් කොහොමද මේක දකින්නේ? එහෙනම් අන්න උන්වහන්සේ පෙන්වන මේ පච්චුප්පන්න මොහොතේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මෙන්න මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ මොහොතේ. මේ මොහොතේ. එහෙනම් තියනවද? තියනවද නැද්ද? දැන් හට ගන්නවා. සමුදේ ධර්ම හැටියට හට ගන්නවා. ඒ හේතු හට ගන්නකොට ඒ ඵල හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙනවා. ඔව් එතකොට සමාන ප්‍රමාද එතකොට දැන් අපි කියමුක අතීතය අතීතය අනාගතය කියලකත් නිසාන වර්තමානය හැතින් ඒ දුෂ්ි දෙක නිසා ඔය අත ඕ ඇත ඇත හෝ නැත්ත කියන එක නිසා තමයි ඒ මැද දෘෂ්ටිය හැදෙන එකත් දෘෂ්ටියක් නේද ඔබතුමා අන්න හරි ඒකත් දෘෂ්ටියක් ඒක තමයි එතකොට මධ්‍යම ප්‍රතිපදාවේදී එතකොට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දෘෂ්ටියක් නේද නෑ මධ්‍යම ප්‍රතිපදාව කියන තැන නොගැටි යනත ක්‍රමය තමයි පෙන්වන්නේ මේ අන්ත දෙකට නොඇටි මැදත් නොතෙවිරි යන හැටි. අන්න මෙතනයි තැන. ඒ කියන්නේ ඔබට වැස්ස ඇත කියලා අහු වැස්ස කියලා අහු වුණොත් නේද වැස්ස ඇත හෝ නැත හෝ පැනවෙන්නේ. තේරුණා. අන්න හරි. ඒ කියන්නේ වැස්ස කියන්නේ වැස්ස කියන එක ඔබට ඇත වැස්ස කියලා හම්බ වුණොත් තමයි වැස්ස ඇත නැත කියලා අහුවෙන්නේ. නේද? අන්න වර්තමාන මොහොතේ වර්තමාන මොහොතක් පැවතියොත් තමයි ඔබට අතීත අනාගත කියලා දෙකක් හම්බ වෙන්නේ. එතකොට විඥානීය පිහිටුවොත් තමයි නාම රූප ඒකාන්තයක් නාමයේ ඒකාන්තයක් රූපේ කියලා හුවෙන්නේ. හරි විඥානය කියන්නේ දෘෂ්ටියක් කියන එක විදිහට තමයි මම නම් දාන්නේ. විඥානය කියන්නේ ඒක දෘෂ්ටියක් විදිහට තමයි. ඔව් ඒ ඇත්තටම විඥානීය දෙයක් නෙමෙයි මම හිතන්නේ. විඥානේ තියෙනව නෙමෙයි. දැන් අවිද්‍යාවච්ඡ සංකාර නිසා හටගෙන එතනම නිරුද්ධ වෙනවා. සමුදය නිරෝධ වෙන ධර්මයක්. එතනම නිරුද්ධ වෙනවා. අන්න හරි. ඒ කියන්නේ අසංකතය අසංකතයම පවතින දැනක සංකතයක් වෙනවා අවිද්‍යාව නිසා. දන්නේ නැති නිසා. අල්ලගෙන යනවා. අන්නේ ඕතම කිව්ව දෙන හරි. ඒ කියන්නේ අසංකතය කියන තැන තමයි নিরপেক্ষතාවය. සංකතය වෙන තැන මේ සාපේක්ෂතාවය. සාපේක්ෂතාවයේ එනකොටම නේද අන්ත දෙකක් හම්බ වෙන්නේ. එකකට එකක් කියලා. අන්න අන්ත දෙක අන්න අන්ත එකකට ඒ කියන්නේ මම දකින රූපයක් රූපේ දකින මම අන්ත දෙකක් නේද අන්ත දෙකක් කවුද මැද්ද ඉන්නේ මම නේ අන්න දැක්කද හැබැයි මම කියන එකක් නෑ මම දැන් මම හොඳට අධ්‍යයනය කරලා තිනවා මේ අපේ මනස කියලා ගත්තත් කතා හදලා කතා ගොතලා එඩිට් කරලා ඔක්කොම කරන්නේ අපි නෙමෙයි එයා ඔටෝමැටිකල් කරනවා අපේ දත්තත් එක්ක අන්න හැබැයි මෙතන මෙහෙම දෙයක් තියෙනවා ඒ කියන්නේ දැන් මම ඉන්න නිසා හිතනවද හිතෙන නිසා මම ඉන්නවද මම ඉන්න නිසා හිතෙනවද මොකද මම ඉන්න නිසා හිතෙනවද හොඳට අහගන්න මම ඉන්න නිසා හිතෙනවද හිතෙන නිසා මම ඉන්නවද ඒ දෙකම නෙමෙයි මේක උට මේක හේතු ඵලයක් නිසා තමයි හටගන්නේ මේ විදිහට මේ වීඩියෝ අන්න හරි ඕකට උත්තරේ දුන්නේ හේතුවක් ඒ කියන්නේ ඔය ප්‍රශ්නෙට මේ ලෝකෙම්ම උත්තරේ දුන්නේ එකම එක්කෙනයි. කවුද උත්තරේ දුන්නේ? බුදු පියාණන් වහන්සේ විතරයි. ඔව්. බුදු පියාණන් මේක දැන් ඔටෝමැටික් වෙනවා කියන්න බෑ මේක හේතුවක් නිසා ඵලයක් හටගෙන ඒක දැන් මනස තියෙන නිසා මනසට දත්තාපු නිසා මනස ඒක හදලා හදලා නිතරම අපි හිතනවා අපි හිතනවා කියලා මේක යම් කිසි දෙයක් එක එක කතා තප්පරෙන් තප්පරේ තප්පරෙන් තප්පර එඩිට් කර කර කතා මේ මනස හදනවානේ ඒකට අපි හිතනවා කියන දේ. ඒක විතර හුස්ම ගන්නකොටත් අපි කියන අපි හුස්ම ගන්නයි කියලා ඉතින් ඒ අපි නෙමේ කරන්න ඉතින් අපේ ශරීරය කිසිම දෙයක් අපිට අයිති නෑ මේක අර අර හේතුවක් නිසා ඒක මම හරි ඒක මට තේරෙනවා මහත්තයා දැන් අර අරක තමයි මට ප්‍රශ්නේ ප්‍රශ්නේ තිබ්බේ දැන් බාහිර ඔව් ඉන්න ඉන්න මම ඒ ටිකට එන්න එතකොට තාම අපි ඒ ඔබතුමා ගත්ත ප්‍රශ්නෙට උත්තර ටික ආවේ නැහැ. මොන බලන්න දැන් අපිට දැන් ඔබතුමා ඉපදෙන්න හේතුව මොකද්ද? රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පාලා පහනක් නිවන වගේ නිවිල යන්න ඔබට ඔබ දැන් මේ මොහොතේ ඉපදිලා ඉන්න හේතුව මොකක්ද? මව් කුසෙකට ඇවිල්ලා ඉපදිලා ඉන්න හේතුව. යම්කිසි දැන් මෙහෙමයි යම්කිසි ධර්මතාවයක් නිසා ඒ කියන්නේ මොන හරි කෙලෙස් ධර්මතාවය. අන්න හරි. ඒක තමයි. රහතන් වහන්සේ පහන නිවිල යන නිවුන වගේ නිවිල ගියාම ආයි සසර ගමනක් ගැන නෑනේ. නේද? බුදු පියාණන් වහන්සේක පෙන්නනවා. දැන් ඔය ඒ ධර්ම ඒ රහතන් වහන්සේට ওই තියෙන ওই තියෙන ආයතන හතේ තියෙන දේ හයේ තියෙන දේවල් වැටුණාට පස්සේ ඒ කෙලෙස් නිරුද්ධ වෙනවා නේද? මම හිතන්නේ ඒකයි වෙන්නේ. අන්න හරි. එහෙනම් එහෙනම් මේ ඉපදෙන්න තියෙන හේතුවයි නොඉපදෙන්න තියෙන හේතුවයි කෙලෙස් නේද? ඔව් කෙලෙස්. ඒ කියන්නේ මේ ලෝකයේ ඇත්ත දන්නේ නැති නිසා නැවත භවයකට යනවා අර තියෙන ඩීටේල්ස් ටික අරන් යනවා ඊළඟ දැනට. අන්න හරි. ඒ කියන්නේ මේ ධර්මතාවයේ දිගට දිගින් දිගට දිගින් දිගට දුවනවා. සිද්ධ වෙනවා. දිගින් දිගට දිගින් දිගට යනවා. හරියටම හරි. එතකොට එහෙනම් කෙලෙස් තිබිච්ච නිසා තමයි ඉපදෙන්න වෙලා තියෙන්නේ. එක්ක මව් කුසකට, එක්ක බිත්තරයකට, එක්ක සංචේතිත, එක්ක ඕපපාතික කියලා හතර ආකාරයකට ඔක්කාන්තියක් වෙනවා. නේ? ඒකනේ සිද්ධිය. ඔව්. හරි. ඒ කියන්නේ කෙලෙස් කියලා කියන්නේ මොනවද? රාග දේශ මොහ. ඒ දත්ත ඒ පෙර පෙර පෙර භවයේ තියෙන දත්ත නිසා තමයි මේ ලෝකෙට ළමයෙක් ඉපදුනාට පස්සේ නැවත ඒ දත්ත ටික දැන් කවුරු හරි මේ තාත්තා මේ අම්මා මේ අක්කා කියන දත්ත නැවත ගන්න පුළුවන් හැකියාව තියෙන ඒක නිසා තමයි මම අන්න හරි. එතෙන්දි එතෙන්දිම රැවටීම තියෙනවා නේද? ඔව්. ආන්න ඒ කියන්නේ රාගදේශ මොහ තියෙන නිසාම නෙන්නේ අනුශේ මට්ටමින් එතකොට රාගදේශ මොහ තියෙනවා කියන්නේ මොහේ තියෙනවා කියන්නේ මුලාවනේ මුලාව තියෙනවා කියන්නේ රැවටෙන්න ඕන කරන හේතුවම තියෙනවානේ ඔව් ආ එහෙනම් බලන්න අන්න එතකොට බලන්න එහෙනම් ඒ ඔය රාගදේශ මොහ කියලා කියන්නේ මොකද? අවිද්‍යාව තණ්හා කියන ටික තමයි. right. එහෙනම් කෙලෙස් තියෙන නිසා තමයි ඉපදෙන්නේ. එහෙනම් කෙලෙස් කියනකොට මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ධම්ම නියාමයේ. ධම්ම නියාමයේ ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන නිසා තමයි බීජ නියාමයක් හටගන්නේ. ඒ කියන්නේ කර්ම බීජ වැපිරෙන්නේ. කර්ම බීජ වැපිරුණොත් තමයි කර්මයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. අන්න කර්මයට ක්‍රියාත්මක වුණොත් තමයි චිත්ත නියාමයට එන්න වෙන්නේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ චිත්ත නියාමයට. ඒ කියන්නේ විඥාන ධාතුවක් එක්ක ඉපදෙන්න හේතු වුණේ ඔන්න ඔකයි. ඒ විඥාන ධාතුව ඔව් දැන් අපි දැන් මම මම ඉපදුනයකමක පොඩිකාල ම ම උකුසිං ආවාගේම එතකොට ලෝකයක් ඉප දෙන්න යම්කිසි ධර්මතාවයක් තමයි ශරීරයක් තමයි කියන යම්කිසි කයත් තමයි එන්නේ තකොට ලෝකය කියන එක ඉප දෙන්න කාලයක් ගත වෙනවා මට ගත්තොත් ළමයකුට ගත්තොත් ඇත් එහෙමයි මං හිතන්නේ ඔව් එතකොට ඒ ඔය කිව්වේ අලුතෙන් තාම ලෝකය නව කර්ම කියන තැනට ඇවිල්ලා නැහැ හැබැයි ඒ කියන්නේ බරපතල කර්ම නැහැ නේද නමුත් අනුශේ මට්ටම ක්‍රියාත්මක වෙනවා නේද මනෝවිඤ්ඤාණය හරහා මනංච පටිච්ච ධම්මේ පටිච්චති මනෝ විඥානං කියලා. පරණ ටික පරණ ටික නැවත එහෙම තියෙනව නේද ඒක? ඒ කියන්නේ එතන නෑ එතන ඒ හැම දෙයක්ම ඇත්තටම විපරිණාමය වෙනවා. නමුත් මෙන්න මෙතන අපි නොදන්න තැනක් තියෙනවා. ඔබතුමාගේ මේ ප්‍රශ්නේ ගොඩාක් ගැඹුරු තැනක්. හොඳේ. ඒ කියන්නේ මම කියලා තාම අහුවෙන එක දැනගත්තේ නෑනේ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ පෙරදී අපි ওই විදිහට වැරදියට පාවිච්චි කරපු නිසා ඒ ඒ ගතිය එනවා එහෙමම. එතකොට අපි මරණ මරණ මැරෙනකොට බලන්න අපිට මොකද්ද වෙන්නේ? කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා තුනක් පිහිටනවා නේද? ඔව්. ගතිය තියෙනවා නේද? ඒක නිසා මිනිස්සය කියලා බෙදුව මනුස්ස ගති ටික තියෙනවා. එහෙනම් වැරදියට පාවිච්චි කරලා තිබුණා නේද මම කියලා හැමතැනම. ඒ ගති එනවා. ඒ ගති එන්නේ කොක හරහාද? මන හරහා එන්නේ. මේ මන හරහා එන්නේ. එහෙනම් බලන්න මනස මනස පිහිටනවා කියනකොටම ඒ මනසේ තියෙන දෘෂ්ටිය මොකද්ද? මම. මනස කියන්නේ කවුද මම? අන්න. ඔය මනස මම කියන එක තුන් ආකාරයකට වෙනවා. සක්කාය දිට්ඨි, සක්කාය සංඥා, සක්කාය චිත්ත කියලා. අන්න ඒ නිසා සෝවාන් ඔව් මම ඒක පොඩ්ඩක් කියන මම විස්තර කරලා දෙන්න පොඩ්ඩක් හොඳේ. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියන දෘෂ්ටියක් තියෙනවා. මොකද දෘෂ්ටිය? මේ ශරණිය පහසා ඉපදින ස්කන්ධය, ස්කන්ධ ටික රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. ඔය කියන්නේ ගතසිත කියන එකයි. මේක මම කියලා ගන්නවා. දැන් අහුවෙලානේ ඉන්නේ අපි. අන්න දෘෂ්ටිය පළවෙනි එක. එතකොට සත්‍ය ඥාන පහළ වෙනකොට සෝවාන් වෙනකොට එහෙම නැත්නම් සම්මා දිට්ඨියට එනකොට ඔන්න ඔය දෘෂ්ටිය කැඩෙන්නේ. හැබැයි මම ඉවරද? මම දැන් මම නැද්ද? නෑ. මනස ක්‍රියාත්මක වෙනවා. තව දුරටත් ඔය ඔය ඉවර වුණේ අර දෘෂ්ටියේ දින එක කොටසක් විතරයි. ඒ කියන්නේ මේ මම කියලා මනසට අහු වෙලා තියෙන දෘෂ්ටිය විතරයි කැඩුනේ. හැඟීම කැඩෙන්නේ නැහැ. දැනීම කැඩෙන්නෙත් නැහැ. සක්කාය සංඥා සක්කාය චිත්ත කියන දෙක කැඩෙන්නේ නැහැ. විපල්ලාස 12කින් 8ක් ඉවරයි. සංයෝජන ධර්ම 10කින් 3ක් ඉවරයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන විතරයි කඩලා ගියේ. අනිත් හත තියෙනවා. ඔය හත ඇතුලේ මම කියන හැඟීමයි මම කියන දැනීමයි පවතිනවාමයි. මොකද ඒ ඒක මේ ධර්මතාවයේ ස්වභාවය. එතකොට බලන්න ඊගාවට අනාගාමී වෙනකන් එන මේ සක්කාය සංඥාව පිටනවා. මම කියන හැඟීම තියෙනවා. හැබැයි මම කියන දෘෂ්ටිය නෑ. දෘෂ්ටිය දුර වෙලා. ඒකත් දිය වෙලා දිය වෙලා ගිහලා අනාගාමී වෙනකොට වෙන්නේ මම කියන හැඟීමක් නැති වෙලා යනවා. අන්න තව විපල්ලාස දෙකක් අයින් වෙලා යනවා. එතකොට ඒකම සංයෝජන ධර්ම දෙකක් අයින් වෙනවා කාමරාග පටික කියලා. දැන් ඊගාවට මොකද වෙලා තියෙන්නේ? මම කියන දැනීම තියෙන සක්කාය චිත්ත කියන සබ. ඔන්න ඕක තමයි අර බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. අනාගාමී වුණා සුද්ධාවාසිකට යන්න වෙන්නේ. අසුචි චුට්ටක් තිබුණත් ගඳ එකමයි කියලා පෙන්වන්නේ ඔන්න ඔතන. ඒ කියන්නේ මම කියන දැනීමක් තවදුරටත් තියෙනවා. එතකොට එහෙනම් ඒක දුරු වෙන්නේ අරිහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනකොට අරිහත් ඵලයට පත් වෙනකොට අන්න එතනදී අන්න අර ඉතුරු සංයෝජන ධර්ම පහ අයින් වෙනකොට ඉතුරු චිත් අර විපල්ලාස දෙක අයින් වෙලා යනවා. එතකොට බලන්න එහෙනම් ඒ වෙනකොට එහෙනම් ඔන්න කෙලස් පරිණිරවාණය. එහෙනම් බලන්න දස සංයෝජන කියලා දස සංයෝජන කියලා කියන්නේ මොනවද? දස සංයෝජන කියන්නේ රාග දේශ මොහ කියන එකයි. හරි? ඒක මම ඕන පොඩ්ඩක් පෙන්නන්නම්. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ මෝහ කොටස් ටික. කාමරාගය, කාමරාග, රූපරාග, අරූපරාග කියලා කියන්නේ රාග කොටස් තුනක්. එතකොට මාන උද්දච්ච අවිදේශ පටිගය කියලා කියන්නේ දේශීය කොටසක්. ආයි මාන උද්දච්ච අවිද්‍යාව කියලා කියන්නේ මෝහයට. එතකොට මෝහ කොටස් හයකුයි රාග කොටස් තුනකුයි දේශ කොටස් එකකුයි තියෙනවා. ඔය 10 කියන්නේ රාග දේශ මෝහනේ. එතකොට බලන්න එහෙනම් ওই රාග දේශ මොහ කියන්නේ කෙලෙස් ටිකට. එහෙනම් කෙලෙස් ප්‍රහීණිය තමයි දස සංයෝජන ප්‍රහීණිය කියන්නේ. අන්න අරියතුන් වහන්සේ. අන්න බලන්න ඒක වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ අනිත් පැත්තේ? අවිද්‍යා තණ්හා සම්පූර්ණයෙන්ම දුර වෙලා. එහෙනම් මේ සත්‍යයේ පුද්ගලයේ මම කියලා අහුවෙන තැන තියෙන්නේ මොකද්ද? අවිද්‍යාවයි තණ්හාවයි. ඒ කියන්නේ කෙලෙස්. කෙලෙස් නිසායි අහුවෙන්නේ. එහෙනම් මනසය මනසේ අපිරිසිදුකම නිසායි මම කියලා අහුවෙන්නේ. මේ මනසට තමයි අහුවෙන්නේ මම කියලා. එතකොට බලන්න මනස පිරිසිදු වෙනකොට මම කියන දේ පණවන්න බැරි වෙනවා. පැනවෙන්නේ. එහෙනම් රහතන් වහන්සේ කියන තැන මනස සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙච්ච තැනක්. තව දුරටත් කෙලෙස් නැති තැනක් වෙනකොට අවිද්‍යාව තණ්හා යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව තණ්හා යෙදෙන්නේ නැති වෙනකොට අවිද්‍යාව පත්‍ය සංකාර කියන මේ පටිච්ච ඉදප්පච්චේතා පටිසමුප්පාදී ක්‍රියාත්මක වෙන්නේ අන්න බලන්න කෙනෙක් ඉඳලා නැති වුණා නෙමෙයි. දුෂ්ටි ටිකත් එක්ක දුර වෙලා යනකොට කෙලෙස් පරිණිරවාණයටපත් වෙනකොට අන්න අවිද්‍යාව තණ්හා නොයෙදෙනකොට අන්න සත්පුද්ගල භාවය යෙදින්නේ නැහැ ඒකට. අන්න එතනදී මම නිදහස්. අන්න ඒකයි වෙන්නේ. කෙනෙක් ඉඳලා පස්සේ නැති වෙනව නෙමෙයි. එහෙනම් බලන්න මේ වැරදියට අල්ලන් ගිය දෙයක් මේ ඇත්ත දැකලා නිවැරදි වෙලා යනකොට කෙලස් කෙලස් දුර වෙනකොට ධම්ම නියාමයේ කැඩෙනවා. ධම්ම නියාමයේ කියන්නේ කෙලස්. ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට බීජ නියාමයට එන්න බැරි වෙනවා. ඒ කියන්නේ කර්ම බීජ වැසිරෙන්නේ නැහැ. කර්ම බීජ වැසිරෙන්නේ නැතිවට කර්මයට ක්‍රියාත්මක වෙන්න බෑ. රණුවේට ක්‍රියාත්මක වෙන්න බැරි වෙනකොට චිත්ත නියාමී ක්‍රියාත්මක වෙන්නේ ඒක වෙන්නේ නැති වෙනකොට පුතු නියාමයක් වෙන්නේ නැහැ. අන පංච නියාම පංච නියාම ධර්මයක්ම නිරෝධ වෙන තැනක්. අන්න එතනදී බලන්න ඒ ඔය ඔය ඔය ස්වභාවය තුල එහෙනම් බලන්න අවිද්‍යාව තණ්හා තියෙනකන් තමයි සත්පුද්ගල භාවයක් පැන වෙන්නේ. අවිද්‍යාව තණ්හා අයින් වෙච්ච තැන සත්පුද්ගල භාවයක් එතන පැන වෙන්නේ අන්න ඒකයි වෙන්නේ. එහෙනම් මේ මනස ක්‍රියාත්මක වෙන තැනගදී. ඔකේ මම තව චුට්ටි චුට්ටි තැනක් පෙන්වන්නම්. ඒ කියන්නේ මේ මනස මනස ක්‍රියාත්මක වෙනකොට ඔබ අහලා තියෙනවා චිත්ත වීදියක් කියන්නේ චිත්තක්ෂණ 17ක් කියලා. චිත්තක්ෂණ 17 පළවෙනි චිත්ත වීදියෙම ඉන්නේ අතීත භවාංග කියලා. අහන්න වල නොතන උත්තරේ තියෙනවා. අතීත භවාංග. අතීත භවාංග. මොකක්ද අතීත භවාංග කියන්නේ? ආ ඔන්න ඔය ඔන්න ඔතනින් තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ මම ඉන්න නිසා හිතෙනවද හිතෙන නිසා මම ඉන්නවද කියලා. ඕකට කිසි කෙනෙකුට උත්තරයක් දෙන්න බැරි වුණා. බුදු පියාණන් වහන්සේ උත්තරේ දුන්නා. මම ඉන්න නිසා තමයි හිතෙන්නේ. මනස හටගන්න නිසා මම මම ඉන්නවා. මම කියලා පෑන වෙනවා. අන්න එතකොට තමයි චිත්ත, ඒ කියන්නේ මනස මුල් වෙලා චිත්ත ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන විදිය ওই චිත්තක්ෂණ 17 බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. පළවෙනි චිත්තක්ෂණය අරගෙන හැම චිත්තක්ෂණයකම මුලට ඒකත් මට දැනලා තියෙනවා. මට දැනලා තියෙන්නේ දැන් මම මේ මනසේ ක්‍රියාත්මක වෙන එක ඒක මම කරන දෙයක් නෙමෙයි. ඔව්. ඒක ඒක ඔටෝ ඒක ඔටෝමැටිකලි නෙමෙයි. දැන් නිකන් කිව්වොත් ඔටෝ වෙන දෙයක්. ඒක දැන් මම මගේ ඩීටේල්ස් ඒ කියන්නේ මම කරපු පරණ දේවල් ඒවා මේවා අතීතයේනේ අපි විතරම ඉන්නේ. අතී සිහිනයක ඉන්නේ. එතකොට අතීතය නිරුද්ධ වෙලා අනාගතය තාම ඇවිල්ලා නැහැ. වර්තමාන මේ ෂණයත් මොහොතක් මොහොතක් පාසා නිරුද්ධ වෙනවා. එතකොට ඒ මනසේ ඇති වෙන ඒ කතා ටික මම නෙමෙයි කරන්නේ. දැන් මට එපා කරපුම දෙයක් මම මේක මට මතක් එන්න මෙපා කිය ආය මතක් වෙන එක ඉතින් ඒක නිසා අපිට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් ඒක මම නෙමෙයි කරන්නේ ඒක ඒකත් අර හුස්ම ඉහළ පහළ ගන්නවා වගේ ඒකත් ඔටෝමැටිකලි අර හේතුවන් නිසා ඵලයක් හට ගන්නවා වගේ දෙයක් තමයි ඒකත් වෙන්නේ කියලා මම දැනගෙන තියෙන්නේ. ඔව්. ඉතින් ඒකත් ඒක හරි. ඒ කියන්නේ ඒක තමයි දෘෂ්ටිය කැඩිච්ච තැන. නේද? මේක මම නෙමෙයි කියලා. අන්න රයිට්. දෘෂ්ටිය කැඩුණාට තාම අර ඔයා දැන් අර කීනකොටම අනබානී වචනවලත් තිබුණා. දැන් මේක මම කරනවා නෙමෙයි කියලා මට මට හිතෙනවා කියලා. මට මම දැනගෙන තියෙන කියලා. ඔව් අර ඒ වචනයක් මට ඒකට එතෙන්ට එනවා නේද? ඒ නිසා තමයි මම එහෙම කිව්වේ. ඔව් ඒ අපිට එහෙම එන්නේ මේ මනසේ ස්වභාවයම එහෙම තමයි. ඕක ක්‍රියාත්මක වෙනකොට අපි හිතුවත් නැතත් හැඟීම කියන එක එනවා ඇතුලේ. හැඟීම තියෙනවා. ඒක දුර වෙනවා. අපිට වෙන විදියකට කියන්න බෑ නේද මහත්තයා? දැන් මම කියලාමනේ ගන්න වෙන්නේ අර වචනේ නිසා මම කිව්වේ. හරි හරි. ඔබතුමා ඔබතුමා කිව්වා තියෙන හරි. හැබැයි අපි ඔය මොනවා කරත් අර මම කියන හැඟීම ඇතුළාන්තයේ තියෙනවා. හරි? ඒ කියන්නේ මේ ක්‍රියාවලිය ක්‍රියාවලිය අවබෝධ කරලා තියෙනවා. ක්‍රියාවලිය අවබෝධ කරාම දෘෂ්ටිය කැඩෙනවා මුලින්ම. දෘෂ්ටිය කැඩුනට අර හැඟීමයි දැනීමයි දෙක වෙන්නේ නැහැ. ඒ දෙක වෙන්නේ ඕක ගාහන්ට ගමන උඩට උඩට යන්න යන්න යන්න ඕක එන්න එන්න අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනකොට අන්න හැංගීම අයින් වෙලා යනවා. අන්න එතකොට තව එහා තැනකට ගිහිල්ලා උඩ පැත්තට. ඒකත් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්නේ අරිහත් භාවයටපත් වෙනකොට තමයි. නැත්නම් අර අසුචි චුට්ට කියන එක තියෙනවා. කොහොමද මම කියන දැනීම ඒක එනවා. මම කියන හැඟීම තියෙනවා. අපි හිතනවා නෙමෙයි. ඒ ඒ හැඟීම තියෙනවා. අන්න ඒකයි. රස්සාවකට යනවා කියලා දැන් රස්සාව කියන්නේ ඒ කවුරු හරි දාපු පොඩි කාලේ ඉඳන් මේ මේ සමාජයේ විසින් ඇති කරපු ඒ දත්ත ටිකක් ඒක ඉන්ස්ටෝල් වෙලා දින අපේ මනසට. ඉතින් ඒක නිසා තමයි අර අර රොබෝ හා සමානයි කියලා මම හිතන්නේ මේක. අන්න හරිය. මේ අර හරියට හරි රොබෝ කෙනෙක් වගේම තමයි. හරියටම හරි. ඇත්තටම හේතුඵල ක්‍රියාවලියක් වෙන්නේ. අර දැන් අතන අර නියාම ධර්ම පහ ගත්තාම නියාම ධර්ම පහ ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ නේ. ඔබතුමා කිව්ව තැනමයි. හරියට හරි. මේකට මේකට ඉන්ස්ටෝල් ඉන්ස්ටෝල් කරපු ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ දත්ත ටික හරහා තමයි අපිට වෙන පැත්තකට අපිට ගමන් කරන්න බෑ. දැන් කම්පියුටර් එක අපි Windows 10 හරි මොන හරි මේවා කරොත් ඒකේ තියෙන දත්ත අනුව තමයි කම්පියුටරේ වැඩ කරන්නේ. අන්න හරියම තමයි අපි සමාජය විසින් අපිට දීලා තියෙන ඒ දේවලුයි පොඩි කාලේ අම්මලා තාත්තලා කියපු දේවලුයි ඔය ඔක්කොම ටික අරගෙන තමයි වැඩ කරන්නේ අපි. අන්න හරි. ඊට වෙන දෘෂ්ටියකින් අපි වෙන පැත්තකින් අපි ගියොත් අපිට මීට වඩා දෙයක් මනස දියුණු කරනවා කියන්නේ ඒක මම හිතන්නේ නේද? තව ඒ කියන්නේ ඔය කෙලස් ටි දැන් ඔබතුමා ඕක දකින්න දකින්න ওই විදිහට මනස පිරිසිදු වෙන එක නෙවෙයි රැවටෙන්නේ නැහනේ. රැවටු ඒ කියන්නේ රැවටුනොත් තමයි ඇලීම් ගැටීම් දෙක වෙන්නේ. රැවටිච්ච තැන. මෝහය මුල්ලුනොත් තමයි මුලාවට වැටුනොත් තමයි ඇලීම් ගැටීම් දෙකට යන්නේ. එතකොට බලන්න ඕක දකින්න දකින්න අන්න ආසේවිතාය භාවිතාය බහුලී කතායනේ. මේක ওই විදිහට දිගටම දිගටම ওই විදිහට දෙනකොට මනස ওই විදිහට හැඩ ගැහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රෙද්ද ඔව්. දැන් ඇඳුම කිලුටු වෙලා. මේ ඒ කියන්නේ මේක පාවිච්චි කරන්න පාවිච්චි කරන්න කිලුටු වෙලා තිබුණා. ඔබතුමා දැනගන්නවා හොදන විදිය. දැන් එකපාරක් හොදනවා කුණු ටිකක් ගියා. තව පාරක් හොදනවා. තව කුණු ටිකක් ගියා. ඕක නේද දැන් කරගෙන යන්නේ. ඔව්. අන්න ඒක ඒ තමයි. කියන්නේ අන්න හරි. ඒ කියන්නේ දැන් අපේ ගෙදර ගේ ඇතුලේ ගේ ගේ කියලා ගන්නකො ලොකු කුණු ටික අපිට පේනවා. අපි මොකද කරන්නේ? කොස්සක් කරන් අතු ගන්නවා. නේද? ඒ ඔන්න කොස්ස අරන් අතු ගෑවම ලොකු කුණු ටික ගියා. ඔන්න වීතික්‍රම මට්ටම. ඔය අපිට පේන මට්ටම. පරිඋත්තාන මට්ටම කියන්නේ හිත ඇතුලේ නැගලා හිත ඇතුලේම කැකෑරිලා යන එක. එළියට දාන්නේ අනේ දැන් එළියට දාපු ලොකු කුණු ටික පෙවුනා. ඒ ටික අපි අතු ගාලා දැම්මා. දැන් අතු ගාලා දැම්මට ඔන්න බලන්න වැකියුම් ක්ලීනර් එකක් දාලා දැන් ওই ටික ආයි පොළොව මේව කරොත් තව කුණු ටිකක් එකගෙන නැද්ද වැකියුම් ක්ලීනර් එකට? ඒ ටික කොස්සට ගියේ නෑ නේද? ඔව් අන්න. දැන් වැකියුම් ක්ලීනර් එක දාලා ඔන්න ඒකෙත් ඊට චූටි චූටි කුණු ටිකක් ඒකටත් එනවා. ඒවත් කුණු නෙමෙයිද? ඒවත් ඒවත් කුණු. ඒවත් කුණු. ඊට පස්සේ ඔබ මොක් කරනවා ගියේ. ඒකටත් තින්නේ නැද්ද කුණු ටිකක්? අරකට අහුවෙච්ච නැති ටිකක්. එනවා අනිවාර්ය වතුරත් එක්ක එනවා අන්න අනුශය මට්ටම එහෙනම් බලන්න ඔන්න ඔය විදිහටයි ඕක පිරිසිදු වෙන්නේ ඔන්න ඔය විදිහට පිරිසිදු වෙන්නේ එහෙනම් අන්න බලන්න එහෙනම් විතික්කම් පරිඋත්තාන අනුශය කියලා තුන් ආකාරයකට බුදුහාමුදුරුවෝ මේක පෙන්වන්නේ කුණු තියෙන විදිය එහෙනම් මේ අනුශය මට්ටම කියන එක තමයි ඒ බලන්න ඔය ඔය කුණු ටික කිව්වේ මොකද්ද ඔය තියෙන්නේ මමේ කොටස් ටික ඔය තියෙන්නේ මමේ කොටස් ටික හරි මමයා යෙදෙන කොටස් ටික එහෙනම් අපිට නොපෙනෙන තැන් ටික තියෙනවා එහෙනම් ඒවා ගැළවිලා යන්නේ කොහොමද? සද්ධා වීර්ය සති සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පිහිටන්න ගන්නවා. ඒ පිහිටියට පස්සේ ඇත්තටම අපි කරනවා නෙමෙයි. ඔබතුමා කිව්වා හරි. මෙහි ඉන්ද්‍රිය පිහිටියාම සද්ධා මුල් කරගෙන මේ ඉන්ද්‍රිය ටික පිහිටනවා. පිහිටියට පස්සේ ඒවා බල ධර්ම බවටපත් වෙනවා. ඉන්ද්‍රිය බල ධර්ම. මේවා ක්‍රියාත්මක වෙනවා. මේවා ක්‍රියාත්මක වෙනවා. ඒක වෙන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරය තුල. ඔව්. අන්න බලන්න. දැන් මේ මනසෙත් මේ අපේ අපේ අපිට ලැබුණු දත්තත් එක්ක එයාට ඒ ටික නැතුව ජීවත් ජීවිතයක් නෑ මේ මේ සත්‍යෙක් නිර්මාණය වෙන්නේ නැහැ නැත්නම් ඒ ටික හැමතිස්සම කරකෝ කරකෝ පරණ ඒවායි අනාගතේ අපි කරන්න ඉන්න දේවලුයි වර්තමානයේ මේ සෙනෙහ එක කවදාකවත් අල්ලා කරන්න බෑ එයාට එයා නිතරම කරන්නේ අර පිටිපස්සේ තියෙන අතීතය අතීතය අතීතය කියන්නේ දෘෂ්ටියක් අනාගතය කියන්නේ දෘෂ්ටියක් වර්තමානය කියන්නේ දෘෂ්ටියක් ඒ ඔක්කොම තියෙන්නේ මනේනේ අන්න ඒක පිටිපස්ස අතීතය කියන්නේ පිටිපස්සට දාලා ඒක බලන් ඉන්න දෘෂ්ටියක් කියලා ඉස්සරහට දාලා අනාගතය බලන් ඉන්නවා. එතකොට ඇත්තටම කල්පනා කරොත් ඒකත් එකම තැන තියෙන්නේ. හරියටම දෘෂ්ටි දෙකක් විතරයි තියෙන්නේ. ඇත්තටම හරියටම තැනට එනකොට ওই තුනෙන් එකක්වත් ඡේදෙනවා. එකක් එකක්වත් ඡේදෙන්නේ නැහැ. ඔක්කොම එකම තැන තියෙන්නේ. අන්න ඒ ඒ කියන්නේ තුනෙන් එකක්වත් ඡේදෙන්නේ නැහැ. ඒ කියන්නේ අන්න අසංකතයට යන තැන. අසංගත ධාතුව ස්පර්ශ කරන හැම මොහොතකම ඔය තුනේ මුල මැද ඒ කියන්නේ අන්ත දෙකයි මැදිනුයි තුනින්ම මිදලා. ඔන්න ඔක තමයි මජ්ජි සූත්‍රයේ පෙන්වුවේ. අන්ත දෙකේ නොග ඒ කියන්නේ අන්ත දෙකේ මිදිලා මැද නොතැවරී වාසය කරන විදිය. ඔහොව තියෙන මජ්ජිසෝතේ. ඒ අන්න එතනදී අසංකතය තියෙන තැන තමයි එතන තියෙන්නේ. එතන සංකත නැහැ. ඒ කියන්නේ මැද මැදක් තැවරෙන්නේ මැදක් කියලා තැන වෙන්නේත් නැහැ. අන්න එතන තමයි මෙන්න මේ මොහොතේ අපි හරියටම අනිමිත්ත අපනීත ශුන්‍යද කියන ස්වභාවය. අන්න එතන තමයි අනිත්‍ය. ඔතනට එතන මහත්තයා පොඩි දෙයක් තියෙනවා කෙනෙකුට දැන් ඔය මම නං ඒක ඒක මම අදකරතින මට මේක මහත්තයගෙන් පොඩ්ඩක් ලිය කරගන්නන කොමද කිය වේදනාව කියනක අපිට කියමු අපිට ගලකින් ගැහවගමරෝඩ අපිට වැදුනාය එතකොට නැවතර දෘෂ්ටියටනවා නේද මම කියන දෘෂ්ටියට මේක මට වැදුන කියලා ඒක වේදනාව නිසා අධික වේදනාව නිසා දරාගන්න බෑන දරාගන්න බැරි පහරක් එල්ල වෙනවා අපිට එතකොට ඔව් ඒක තමයි. ඒ ඒ ඒක තමයි මම කිව්වේ අර සක්කාය සංඥා දැන් සක්කාය දිෂ්ටිය දුරු වුණාට සක්කාය සංඥා සක්කාය චිත්ත කියන එක දැන් තේරුණාද? කෙනෙක් සෝවාන් වුණාට එයාට තවදුරටත් මම කියන මම කියන ස්වභාවය තියෙනවා. කොහොමද තියෙන හැඟීමක් හැටියට. මටයි උනේ කියලා. මම කියන දැනීමක් තියෙනවා. මටයි මේක දැනුනි කියලා. ඔය දැනීම ගැන නේද ඔබතුමා ඇහුවේ දැන්. දැනීම කියන්නේ වේදනාව. අන්න බලන්න. වේදනාවනේ දැනීම දැනීම. ඒ කියන්නේ සක්කාය චිත්ත කියන ස්වභාවය. අන්න එතන වේදනාවක් නෙමෙයි ඒක ඒක තදබල දැනීමක් විතරයි අන්න ස්පර්ශය දැන් කයට දැනීමක් විතර නෙන්නේ ඒක හිතින් හදාගන්න මේක වේදනාවක් මේක රිදෙනවා ඔබ උදාහරණයක් කිව්වොත් ඔබතුමා උතන්ට උදාහරණකින් පෙන්වුවොත් මේ මොහොතේ අනික් කට්ටියටත් ඒක අපැහැදිලි වෙන්න මනසේ ගොඩ නැගෙන එකයි ඇත්තටම වෙන එකයි කියලා උදාහරණකින් ඇත්තටම දැන් කනට දැන් අපිට ශරීරයේ ස්පර්ශයක් විතරනේ තියෙන්නේ ඒ ස්පර්ශය හිතට නෑනේ එතකොට ගලක් වැදුනයි කියමුකෝ අපිට මෙතනට අතට ගලක් වැදුනයි කියමුකෝ හයියෙන් වැදුනයි කියමුකෝ තද බල වේදනාවක් එනවා එතනට ඒත් ඒක දැනීමක් විතරයි ඒක ඊට පස්සේ ඒක ආරම්භණයක් ඇති වෙලා හිත හදාගන්නවා මේක මට රිදුනා මට මෙහෙම වුණා මට තමයි ගල වැදුනේ කියන එක හදාගන්නවා ඉතින් අර ඒ ආයතන හයේ අර S2කින් අපි කියමුකෝ දෙයක් බැලුවට පස්සේ ඒක ප්‍රතිබිම්බයක් විතරනේ වැටෙන්නේ. ඒ වුණාට එතන මේ ඇහැ කියන්නේ නැහැනේ මේක මේක ගයක් මේක පන්සලක් මේක ගහක් කියලා. ඉතින් ඒක බලලා කවුරු හරි ඒක දැන් ඒක දැක්කත් ඒක අපි කියමුකෝ මේ ලෝකේ කවුරුත් නැහැ කියලා. නැහැ අපිට අපි දකිනවා මේ ටික. ඒත් අපිට එන්නේ නැහැ. කවුරුවත් කියන්නේ නැතුව මේක කනට කියන්නේ නැතුව එන්නේ නැහැ මේක මේකයි කියලා. හිතලා අපිට අපිට අපි තනියෙන් මේ ලෝකේ ජීවත් වුණා නම් මේ ඔක්කොම මේ තියෙන දේවල් ඔක්කොම තියෙනවා කියනකොට කෙනෙක් කනට කියන්න ඕනේ මම නම් හිතන විදිහ ඒකයි දැන් ඒකත් ඕකත් අර අර විදිහම තමයි එතනත් මෙහෙමයි දැන් ඇත්තටම දැන් කනට කියනවා කියන දේ භාෂාවක් නේ තියෙන්නේ ඔව් දැන් ඔබතුමා ජපන් භාෂාවෙන් ඔබතුමාට කවුරු හරි මොනවා හරි කියනවා දැන් ඔබතුමාට තේරුන්නේ නැහැ හැබැයි ඔබතුමාට දැනුන්නේ නැද්ද මොන හරි කිව්වා කියලා? ඔව් දැනුණා. ඒක දැනීමක් විතරයි. ඒ ඒක ඒක ඒක ඒක ඒ කවුරු මොන හරි කිව්වා කියලා ආවේ මොකෙන්ද? විඥානයක් නෙමෙයිද පහළ වෙන්නේ? විඥානය තමයි පහළ වෙන්නේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක නේද උනේ පංච උපාදානස්කන්ධයන් නේද හටගත්තේ? ආ දැන් දැක්කද වැඩි. එහෙනම් මේ භාෂාවේ එතකොට මම මට ප්‍රශ්නයක් මම අර කිව්වේ ලෝකයේ පළවෙනි එක්කෙනා කියමුකෝ කෙනෙක් තනියෙන් හිටියයි කියමුකෝ. එතකොට එයා මුලින්ම දැනගන්න කොහොමද මේක ගහක් කියලා නෑ ඒක තමයි මේක අපි දැනගන්නවාද නැද්ද කියන තැනනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද ප්‍රශ්නේ තියෙන්නේ දැන් කෙලස් නේද ප්‍රශ්නේ තියෙන්නේ ඔව් කෙලස් ප්‍රශ්න අන්න එතනයි පොයින්ට් එක එහෙනම් කෙලස් යෙදෙන්නේ කොහෙටද ස්පර්ශයට නේද ස්පර්ශය වෙනකොට තමයි ඒ කෙලස් ඇති වෙන්නත් මහත්ය දැන් මුලින්ම අපි කියමුකෝ ලෝකය නිර්මාණය වෙලා නිර්මාණය කරා හෝ නිර්මාණය වෙලා හෝ හේතුවකින් ඵලයක් හටගෙන මොකක් හරි කවුරු හරි මේක හැදුවයි කියමුකෝ එතකොට ඒකත් හේතුවක් හේතුවක් නිසා ඵලයක් ඇති වුණා එයා හදපු නිසා මේක ඵලයක් වුණා එතකොට මේ ලෝකේ පළවෙනි දෙන්නට මේ දේවල් දැන ගැනීම කොහොමද උනේ ඒක විග්‍රහ කරන්න පුළුවන් පොඩ්ඩක්. ඕක ඕක තමයි ඒක ටිකක් ගැඹුරු කතාවක්. ඕක තමයි අර ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා මුලින්ම විග්‍රහ කරන කතන්දරේ බුදු පියාණන් වහන්සේ. මේ මොකද උනේ කියලා. නේද? එතකොට ඒක ලොකු ලොකු කතාවක් ඒක විග්‍රහ කරන්න ගියොත් එතනින් පස්සේ ඇයි බ්‍රහ්ම ලෝකෙට යන්න බැරි වුනේ? <laughs> ඒක නිසානේ මේක නවතින්න උනේ නේද? ඔව් දැන් අපි ඒක දෘෂ්ටියක් නෑ අපි විශ්වාස ආස කරන් ඉන්නවා මේක බ්‍රහ්ම ලෝකෙන් ආවා එහෙම නෑ ඒක ඒක අපිට එතනට එන්න වෙන්නේ කොහොමද අපි බුදු පියාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා මෙහෙම නිවන් මාර්ග දේශනා කරපු නිසානේ අපි අද මේ සාකච්ඡාව කරන්න වෙන්නේ නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම එහෙනම් ඒ සද්ධාව තුළනේ එහෙනම් අපි නොදකපු දෙනක් උන්වහන්සේ සද්ධාව තුළ අන්න හරි සද්ධාව ඒ සද්ධාව තුළ තමයි ඒ සද්ධාව පිහිටීම තුළ තමයි උන්වහන්සේගේ ඉන්ද්‍රිය පහ පිහිටන්නේ මොකක්ද ඉන්ද්‍රිය සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන එක මායාගේ ඉන්ද්‍රිය ටික මොනවාද? ඇහැ කන නාසය දිව කය. එතකොට අපිට මෙහෙම ගන්න බෑද? මම මේ අහන ප්‍රශ්න හරියට දන්නේ නැහැ. කමන්න නැහැ නේද මහත්තයා ඇහුවට? කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකෙන් දැන් එන්නේ නැත්තේ කියන ප්‍රශ්න අපිට ඒ ඒක තමයි උන්වහන්සේ ඕක මේ ලෝක විනාශයත් එක්ක සත සූර්යයත් ගමනේදී විස්තර කරලා තියෙනවා කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ බුදුවරු පහළ වෙන්න පහළ වෙන විදිහ. ඊට පස්සේ මේ ලෝක විනාශය සිද්ධ වෙන විදිහ. ඒක ඒක වෙනමම කතාවක්. එතකොට ඒ හරහා මුලින්ම මේ ජීවය හටගන්න හැටි වෙන සිද්ධිය කොහොමද ඒක වෙන්නේ කියලා මේ ඔක්කොම විනාශ වෙලා යනකොට කොතනද පවතින්නේ මොකද්ද වෙන්නේ ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකය කියන්නේ මොකද්ද ඒක ටිකක් ගැඹුරට ගොඩාක් වෙලා කතා කරන්න ඕන කතාවක් ඒක ළඟ කතාවක් නෙමෙයි ඒක අපි එහෙම වුණොත් අපි වෙන දවසක කතා හරි හරි ලස්සන තැනක් එතන ඇත්තටම දැනගන්න ඕන තැනක් තමයි ගොඩක් දෙනෙක් කවුරුත් දන්නේ නැහැ ඔක උනේ කොහොමද කියලා දැන් ඇත්තටම දැන් අපිට තියෙන අපි මේ කතන්දරය ඇවිල්ලා අපි ආද දැන් ඉන්නවා මෙතන ඉපදිලානේ මේ වෙලාවේ එහෙනම් මෙතනදී අපිට වෙලාව ඉන්නේ ආ මේ මේ ප්‍රශ්නේ අපි විසඳගත්ත තැනදී හැබැයි අපිට එක දෙයක් පේනවා. ඔබට බලන්න පුළුවන් මේ වෙලාවේ අතීතයයි මේ මොහොතයි අනාගතයයි කතන්දරේ. දැන් කියන්න පුළුවන්ද තුන් කාලයේ කතන්දරේ මේ මොහොතේ ඔබතුමාට? ඔය ඉරියව්ව ඉඳගෙන ඔබතුමාට දකින්න පුළුවන්. මේ දැන් මේ දැන් ඔබතුමාට ඔක් කියන්නේ. ඒ කියන්නේ තව ප්‍රශ්නේ පැහැදිලි කරොත් මහත්තයා. ඒ කියන්නේ මේ අතීත අපි අපි ආපු ගමන සංසාර ගමන හරිද? ඒ ගමනේ මේ මොහොතේ දැන් අපි මේ වර්තමාන මොහොතේ මේ දැන් පැවැත්මක් තියෙනවනේ මේ වෙලාවේ. නේද? එතකොට මේ පැවැත්ම තුල මෙතෙන්දී දැන් ඔන්න වර්තමාන කියන තැන ඉන්නවා. අතීතයේ අහු අතීතය ගැන එනම් වර්තමාන මොහොතක පැනවිලා ඉන්නවා කියන්නේ අතීතයයි අනාගතයයි දෙක මේ වෙලාවේ පැනවෙනවා. හරිනේ? හරි. වර්තමාන මොහොතේ පැනවිලා ඉන්න වෙලාව. මේ මොහොතේ ඔබට ඔබට මේ ධර්මයේ අවබෝධය තුල ඔබතුමා හොඳ විග්‍රහයක් කරේ ඉස්සල්ලා. ඇතරම සාත්සාත් මම ඒකට ඔබතුමාට ආයි අවස්ථාව දෙනවා ඔබතුමා ඒක ඇලයි කියන්න ඕනේ ඒක මොකද ඒක විශේෂ තැනක් ඔබතුමා විස්තර කරා ඒක හැමෝම දැනගන්න ඕන තැනක් ඒක මම ඔබතුමාට ආයි කියන්නම් ආයි කියක් කරන්න කියලා මේ මම කියන්නේ ඔබගේ අවබෝධය තුල ඔබට මේක කියන්න පුළුවන් ඒ කියන්නේ මේ අතීතයේ ආපු ආපු අතීතය ගැන මේ දැන් වර්තමාන මොහොතේ ඊට පස්සේ අනාගතේ මේ මොහොතේ ධර්මයේ අවබෝධ වීම තුල අවබෝධය වීම තුල ඔබතුමාට කියන්න පුළුවන් මොකද්ද තුන් කාලය ගැන උදාහරණයක් තුන් කාලයේම ඇත්තටම තුන් කාලය ගත්තොත් එහෙම ඇත්ත ඒකත් ඇත කියන්නත් බෑ නැත්ත කියන්න බෑ ඇත්ත අතීතය නිරුද්ධ වෙලා ඉවරයි අනාගතය තාම ඇවිල්ලා නැහැ ඇවිල්ලා නැහැ එතකොට වර්තමානයේ ඒ අතීතයයි අනාගතයයි කියන සාපේක්ෂතාවය නිසා තමයි වර්තමානයේ මේ මේ ෂණේ හරි ඇති වෙලා තියෙන්නේ ඔව් ඒක තමයි එතකොට මේ දෙක නැතුව වර්ත මේ දෙක නැතුව මේ ෂණයක් ඇති වෙන්න බෑනේ වර්තමානයක් ඇති වෙන්න බෑනේ අතීතය හෝ අනාගතය නැතුව වර්තමානයක් ඇති වෙන්න බෑනේ ඇති වෙන්න බෑ එතකොට දැන් මේ මොහොතේ අපි දැන් මේ කතා කරන මොහොතක් පවතිනවානේ එහෙනම්. එහෙනම් මේ මොහොතේ ඔබතුමාට අනාගත අතීත කතන්දරය ගැන මොකක්ද කියන්න පුළුවන්? ඔබතුමා ඔය මේ මේ මොහොතට එනකන් සකස් වෙලා ආපු හේතුඵල හේතුඵල සකස් වෙලා ආපු ගමන ගැන ඔබතුමාට යමක් පේනවද? මේ වෙලාවේ. මොකද ඒක හරි වටිනවා අනික් කට්ටියට දැනගන්න එක. මේ සංසාර බිය කියන එක තියෙන්නේ උතන. ඔන්න ඔක දැනිච්ච කෙනෙක්ට තමයි මේ ගමනේ නිමා කරන්න ඕනේ කියන දැඩි අදිෂ්ඨානයක් එන්නේ. අන්න එයාට තමයි ඡන්ද චිත්ත වීරිය විමංශා කියන පීරිහත මෙන්න මේ සතර ඉද්ධිපාද පිහිටන්නේ. අන්න යාට. අන්න ඔබතුමාට ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මම පොඩ්ඩක් උදව්වක් කරොත් මෙහෙම. දැන් ඔව් දැන් මේ මේ වගේ උදව්වක් කරොත් එහෙම ඒ කියන්නේ අපි හිතමු කොහේ ඉපදුනා මේ ඔබ ඔබ ආපු සංසාර ගමන ගැන අපි අපි ආපස්සට බැලුවොත් එහෙම ඒ සංසාර ගමනේ වැරද්දක් නිසානේ කෙලෙස් නිසානේ මෙතනට එන්න වෙලා තියෙන්නේ. දැන් මේ ඉපදීම තියෙන්නේ. ඔව් මෙහෙමයි අතීතය ඒ ඇත්තටම මේ ආයතන නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. අන්න හරි. එතකොට බලන්න අන්න අන්න එතනේ මට ගන්න ඕන උනේ. මේ එතකොට බලන්න එහෙනම් ආයතන හයක් එක්ක හරි ආයතන තුනක් එක්ක හරි ආයතන එකක් එක්ක හරි ඔය කොහේ හරි මේ මේ ආයතන අපි කියමුකෝ ඇස් පේන්නේ නැහැ කියලා කෙනෙකුට. එක්ක කන් ඇහෙන්නේ නැහැ කියමුකෝ. එතකොට ඒක නිරුද්ධ කරගන්න එයාට ඒක හදාගන්න බැරි වෙනවා ස්පීඩ් නැත්නම් ඒක ඒ කියන්නේ යට කවදාකවත් ඒ ගොඩ වෙන්න බෑ මේ පැත්තේ. අන්න හරි. ඒකට හේතුව ඒකට හේතුව කිව්වොත් මේ වෙලාවේ. ඒකට හේතුව තමයි දැන් පෙනීම කියන එක ඉස්සෙල්ලම දකින්න එපැයිනේ. S2ක් කියන එක තියෙන්න එපැයිනේ මේක ප්‍රතිබිම්බයේ වැටෙනවා. එහෙම කියලා ඒක එයා එයා දැකලා නැතුව ඒක යාට දැන් සීනි කන්න නැතුව ඒක සීනි පෙන්රායි කියලා අපිට කිව්වට යාට තේරෙන්නේ නැහැ. ඔව් එතකොට ඒකේ තාම බලන්න ඕනේ මේක ටිකක් ගැඹුරට කිව්වොත් ගැඹුරට කිව්වොත් ඉතින් හැ හැගත්තොත් එහෙම කියන්නේ ඇස් පේන්නේ නැති කෙනෙක් කියමුකෝ දැන් අපිට පේනවා අපිට පේන එක අපි දන්නවා දැන් අපි අවබෝධයෙන් දන්නවා මේ පේන එක ඇත්තටම මේ පෙනීමක් විතරයි මස් ඇහැ කවදාකවත් කියන්නේ මේක ගයක් මේක ගහක් කියලා ඒක අර කණ්ණාඩියක් වගේ එකක් තමයි ඔව් එතකොට යාට ඇහැ අවබෝධ කරගන්න බැරි වෙනවා නේද එතකොට එයාට එහැ අවබෝධ කරගන්න බැරි වෙනවා. එතකොට එයාට කවදාවත් සසරින් ඈතර වෙන්න බෑ. සසරින් ඈතර වෙන්න බෑ. සාදුකාරයක් දෙමුද කට්ටියම. හැමෝම. ඒ කියන්නේ මෙන්න මේකයි. සාදු සාදු. ඒ කියන්නේ ඒ ඇහැ අවබෝධ කරගන්න බැරි වුණා බැරි වුණා කියන්නේ යා මේ මේ සියල්ල අවබෝධ කරලා නැහැ නේද? එයාට එනම් මෙතනින් මිදෙන්න බෑ. එයාගේ අඩුපාඩුවක් තියෙනවා. එකක් හරි එකක් හරි අඩුම ගානේ ස්පර්ශයක් තිබ්බත් ඔක්කොම නැතුව ගියමුකෝ ස්පර්ශයක් විතරක් තිබ්බත් ඒත් ඒක එයාට ඒකට වෙන්න බෑ. බෑ. අන්න හරි. ඒකෙන් මොකද්ද ඒකේ තේරුම? මම ඒක පොඩ්ඩක් කියන්නම්. ඇහැ කන නාසය දිවකය මන කියලා ආයතන හයක් කියන්නේ ධාතු හයක් අවබෝධ කරගන්න. පටිවිආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන. එහෙනම් බලන්න ඇහැ නැති වෙච්ච හැටි තේජෝ ධාතුව අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් මේ විශ්වයම කියලා කියන්නේ ධාතු හයක කතන් ධාතු හයක විපරිණාමය. හැම මොහොතකම. අන්න හරි ධාතු හයක චලනයක්. එතකොට බලන්න එහෙනම් මේ මේ එකක් එයාට අවබෝධ කරගන්න. කන නැති වුණා කියලා කියන්නේ බලන්න එයාට ආකාශ මේ වායු ධාතුව අවබෝධ කරගන්න බැරි වෙනවා. ආන්න ආන්න බලන්න. මේ වගේ එහෙනම් එක අඩුවක් එනවනේ. එහෙනම් බලන්න කෙනෙක් ඇහක් නැතුව ඉපදෙන්නේ ඇයි? ඒ කියන්නේ ಜಾති අන්ධෙක් වෙන්නේ ඇයි? පුරා ප්‍රබල කර්මයක් නේ එතන තියෙන්නේ. ආන්න බලන්න. එහෙනම් බලන්න යාර යන සංසාරේ යන්නව තමයි ඒ අඩුපාඩුවත් එක්ක ඉන්නේ. යාට මෙතන ඉවර කරන්න බෑ කවදාවත්. එහෙනම් මම දැන් ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නේ ඊට ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ එහෙනම් මේ මේ අපි කොහේ ඉපදුණා? අපි මේ හැමතැනම කරක් ගහලා ඉන්නේ 31 ලෝක ධාතුවේ බුදුහාමුදුරු විස්තර කරලා තියෙන නේද ධර්මයේ සඳහන් වෙන. ඒ කොහේ ඉපදුණත් ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හයත් එක්ක හරි තුනක් එක්ක හරි එකක් එක්ක හරි ඔය මොකක් එක්ක හරි තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි හැම කොයි ආයතනෙ ඉපදුණත් ඇහැ රූප ගැටනත් කන ශබ්ද ගැටනත් දිව නාසය ගැටනත් මේ ආයතන මේ අභ්‍යන්තර බාහිර මොන ආයතන ගැටනත් ඉපදිලා තියෙන හිතක් නේද? ඉපදිලා තියෙන හිතක් ඔව්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන් නේද ඉපදිලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ගොඩක් නේද? ඉපදිලා තියෙන්නේ ඒ ටික ඒ හිතක් තමයි නිතරම ඉපදිලා තියෙන්නේ. ඒකේ ඒකේ ස්වභාවය මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද? සංකිච්ඡේන දුක්ඛක්ම. එහෙනම් මේ වෙලාවේ දකින්න පුළුවන් අතීත භව ඔක්කොගෙම කොහේ ඉපදුනා? ඉපදිලා තියෙන හිතක් ඒ හිතේ ස්වභාවයම දුකක් නේද? ස්වභාවයෙන්ම දුකක්. සැපක් කියන්නේ දුකක්. අන්න අන්න දැන් මේ වෙලාවේ කියනනම් ඒක දැක්කා. මේ වෙලාවෙත් මේක අවබෝධ වුණොත් ඒ සිද්ධියමනේ දැන් වෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. එහෙනම් මෙතනින් මේක අවබෝධ වුණේ අනාගතයට ගියොත් එහෙම. ලෝකේ පැවතෙන්නේ දුක දුක දුක නිසානේ. අන්න හරි. අන්න දැන් එහෙනම් හොඳට පේනවනේ. එහෙනම් අපිට කොහේ ඉපදුනා ඉපදෙන්නේ හිතකේ හිතේ ස්වභාවයම දුකක් නම් එතකොට බ්‍රහ්මල මිනිස්සු හිතාගෙන ඉන්නවා බ්‍රහ්ම ලෝකයේ සතුටක් විතරයි දෙයියෝ ගාව තියෙන්නේ කියලා එතනක් තියෙනවා දුකක් ඒකත් මොකද සතුටක් තියෙන තැනක් සාපේක්ෂතාවයක් නැති තැනක් එහෙම පීටන්න බෑ මං හිතන්නේ අන්න ඒ ඔක්කොම ක්‍රියාත්මකේ මොකද්ද මේ අවිද්‍යාවච්ඡය සංඛාර කියන ක්‍රියාවලියම නේද මේ ලෝක ධාතු ක්‍රියාත්මක වෙන්නේ 31 ලෝක ධාතු වෙනවා ආ එහෙනම් බලන්න එහෙනම් කොහේ ඉපදුනත් මොකද්ද දුකක් එහෙනම් ඉපදීම දුකක් කියලා අපිට දැන් අවබෝධයෙන්ම ගන්න බැරිද නේ මේක දැක්කට පස්සේ දුක කියන රැවටීම නිසා තමයි සැප කියන එක ඇති වෙලා තියෙන්නේ. අන්න හරියන බන එන මොකද්ද සැප? නොයිපදීමමයි සැපනේ. නොයිපදීමමයි සැප. වෙන නොයිපදීම තියෙන්නේ කොතනද? අන්න පහන නිවිල වගේ නිවිල යන තැන නේද? අනිවාර්යෙන්. <laughs> සල්සා සදබුදුම හොඳ ප්‍රශ්නයක් ගෙනා. මම අර මුලම ගෙනාපු තැනට යන්න. දැන් අන්න හරි ඔව්. ඔබතුමා මුලදීම ගෙනාවනේ ප්‍රශ්නයක් මොකද්ද? මේ බාහිර ඇතද නැතද කතන්දරේ? අන්න රයිට්. ඔන්න ඔතනට දැන් ඔන්න බලන්න බාහිර ඇද කියලා ගත්තා තියෙන මම අර කිව්වේ ලෝකායතනික මේ සූත්‍රයේ පෙන්නනවා දෘෂ්ටි හතරක් එක්ක. ඔය ඕකේ තමයි හොඳට බලන්න හොඳ හොඳට කතා කරනකොට පේනවා ඕන කෙනෙක් ඔය හතරෙන් එකකට අහු වෙලාම ඉන්නේ. හරි ඔය හතරට අහු වෙනවා. එයා ඔය හතරට අහු නොවි යන්නේ හරියට මධ්‍යම ප්‍රතිපදාව අහු වෙච්ච කෙනෙක්ට. එයා මැද නොතැවිරි යන හැටි දන්නවා. ඒ ඥානය එයාට පහළ වෙලා තියෙනවා. ඒකෝට බලන්න එහෙනම් දැන් බලන්න ඇහි කෘත්‍ය කනට කරන්න පුළුවන්ද? ඇයි අපිට ඇහැ කනනාසය දිවකයි මන කියලා හයක් හම්බ වෙලා තියෙන්නේ? මොකද්ද ওই හයේ ස්වභාවය? ඔන්න ඔතනින් අපි ওই උත්තරේ ওই ගොව ගැටේ ලියන්නේ. මොකද්ද ওই හයේ ස්වභාවය? ඒ කියන්නේ ඇයි මේ හයක් තියෙන්නේ? ඇයි මේ අ, ඇහි කෘත්‍ය කනට කරන්න පුළුවන්ද? කනේ කෘත්‍ය ඇහැට කරන්න පුළුවන්ද? ඇහි කෘත්‍ය දිවට කරන්න පුළුවන්ද? දිවේ කෘත්‍ය නහයට කරන්න පුළුවන්ද? ඇහැ කන නාසය දිව කය කියන පහේ කෘත්‍යය හිතට කරන්න පුළුවන්. හොඳට බලන්න අපි කට්ටියන් බලමු. ඔබතුමා ඉන්න මාත් එක්ක මේක හරි හරි හරි හරිම හොඳයි. ඔබතුමා වගේ කෙනෙක් ඇත්තටම මේ සදහම් මණ්ඩපයට ඇවිල්ලා මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මේ සාකච්ඡාවට එකතු වෙච්ච එක ගැන හරිම හරිම අගය කරනවා. ඒ වගේම ඔබතුමා හොඳ ලස්සන පොයින්ට් එකක් පෙන්නවා. මට අමතක ඔබතුමා මේ සාකච්ඡාවේ මේ මෙතනින් අපිත් එක්ක ඉඳලා අයින් වෙන්න ඉස්සලා හරි මට පොඩ්ඩක් මතක් කරන්න මම ඒක ආයෙ ඔබතුමාට කියලා කියවන්නවා. මොකද ඒක හරි ලස්සන තැනක් ඔබතුමා පෙන්නවා. ඒක හැමෝම දැනගන්න ඕන තැනක්. හරි? එතකොට දැන් බලන්න එහෙනම් මේ මේකෙදි එහෙනම් බලන්න ඇහි කෘත්‍ය වෙන එකකට කරන්න බෑ. එහෙනම් අපි දැන් මේ ධර්මයේ අවබෝධය තුල අපි දකිනවා ඇහැ කන නාසය දිව කය කියන එක හිස් දේවල් පහක්මයි කියලා. එකඟද කට්ටියම? නැද්ද? හිස් දේවල් පහක්. <laughs> ඒ කියන්නේ එහෙනම් පහක් වහලා එකක් දිහා බලන් ඉන්න තියෙන්නේ නේ. හිත දිහා බලන්න තියෙන. හිත දිහා බලන්න තියෙන. අන්න බලන්න. එහෙනම් මේ පහ හිස් ගෙවල්ම පහක්. හැබැයි මේ පහ නැතුව හිතට මේ ගමන කරගන්නත් බෑ. හැබැයි ඒ ගත්ත දේවල් එකක්වත් මේ පහට අයිතිත් නෑ. මේ පහට හම්බු වෙලත් නෑ. ඒක ඔබතුමා විස්තරත් කරා. එහෙනම් බලන්න. දැන් ඔන්න අහපු ප්‍රශ්නේ. එහෙනම් ඇහෙන් බාහිරයක් ගැන කතා කරන්න බෑ. කනෙන් බෑ, නහයෙන් බෑ, දිවෙන් බෑ, කයෙන් බෑ. මේ පහම අයින් කරා. එහෙනම් හිතින් තමයි කතා කරන්න වෙන්නේ. හිතට පුළුවන් දකින්න. හිතට දකින්න බෑ. එහෙනම් හිතන්න පුළුවන්. ආ එහෙනම් ඩීටේල්ස් ටිකක් පුළුවන්. හරියට හරි හිතට හිතන්න පුළුවන් නම් දැන් බාහිර දෙයක් දකින්න පුළුවන්ද හිතට? මේ ලෝකේ තියෙන්නේ ඔතන විතරයි දැන්. එහෙනම් බාහිර දෙයක් ගන්න නම් අන්න එතනදී මම පොඩි ප්‍රශ්නයක් අහන්නද මහත්තයා? එතනදී ඇහැ තමයි දකින්නේ. ඔව්. හරිද? එතකොට ඇහි තියෙන දේ අපි කියමුකෝ ෆෑන් එකක් කියලා. ඒ ඇහි තියෙන දේ දකින්න දේ හිත හිත එතකොට මේ මොනවාද එකට කියන්නේ මොනවාද මේවාකක් දෙනවා ආරම්භණය අවබෝධයක් දෙනවා අවබෝධයක් දෙනවා මේ පෑන් එක කැරකෙනවා මේකෙන් වදින්න උලඟ මේක සනීපයි මේක මේ දාඩි දානකොට මේ ඒ ඩීටේල්ස් ටික හිත හදලා දෙනවා එතකොට පේන එකට අදාළ එකක්ද හිත හදාගන්න නෑ පේන එකට අදාළ එකක් නෙමෙයි ආ එහෙනම් පේනවා කියන්න පුළුවන් දෙයක් දැකපු එකක් කියලා කියන්න පුළුවන් <laughs> හිතපු එකක් නේද ඒක හිතපු එකක් ආ දැන් එහෙනම් ඔය හැබැයි ඒක දැන් ප්‍රතිබිම්බේ වැටෙනවා නේද? ඔව් ඇහැට ඇහැට වැටෙන කොයි වගේ ප්‍රතිබිම්බයක්ද? කණ්ණාඩියකට දැන් ඔබතුමා S2 වහලා S2 ඇරියොත් දැන් ඔක්කොම ටික වැටලා නේද තියෙන්නේ? ඔක්කොම ටික වැටලා තියෙන්නේ. දැන් ඕකෙන් එකක් වෙන් කරන්නේ කවුද? එතකොට දැන් හරි මෙහෙම ගමුකෝ මහත්තයා. කමන්නේ නේද මම මෙහෙම ඒකට? කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ. දැන් මෙහෙම ගමුකෝ දැන් අපි ගමුකෝ ෆෑන් එක කියලා. ෆෑන් එකක් උදාහරණයකට ගමුකෝ. එතකොට අපි S2 කින් දකින්න අය එක. ඒක ස්වභාවය දකිනවා ඒක හැඩේ දකිනවා එක හැඩේ දකිනවා එතකොට එක ඒ හැඩේ හැබැයි හිත දන්නේ මෙහෙමයි හරි නේද මං කියන්නේ නෑ ඔතන මේ රූපය හිත දන්නේ නෑ ඔහොම නෙමෙයි වෙන්නේ ඒ කියන්නේ දැන් ඕක ඕක ඕක අපිට විස්තර කරන්න පුළුවන් CCTV කැමරාවක් කණ්ණාඩියක් අරගෙන හරි හරි පහසුවෙන් ඒ කියන්නේ ඇහැ අරියහම අපි හිතමු ඇහැයි රූපේ විතරයි තියෙන්නේ කියලා හරිද ඇහැ ඇහැයි රූපේ විතරයි. ඇහැයි රූපේ කියනකොට හිතේ සම්බන්ධයක් නැහැ නෑ හිතේ සම්බන්ධයක් නැහැ. හිතේ තමයි. එහෙනම් ඔන්න ඇහැයි රූපේ විතරයි දැන් තියෙන්නේ. ඇහැයි රූපේ තියෙනකොට ඔන්න බලන්න හිතේ සම්බන්ධයක් නැහැ. මලමිනියක් කියලා හිතන්නකෝ. ඇහැයි රූපේ විතරයි නේ තියෙන්නේ. ඔබ සිහිය නැති වෙච්ච වෙලාවක් කියලා හිතන්නකෝ. තද නිින්දක් ගිය වෙලාවක් කියලා හිතන්නකෝ. ඇහැයි රූපේ විතරයි. ඇහැ ඇරලා පෙන්නුවොත් ඒ වෙලාවක ওই තුන් තැනේදීම මොකක්ද වැටෙන්නේ ඒ ඊළාව හිත හිත අහෝසි වෙනවනේ ඒක නිසා ඇහැට පේන්නේ නැහැ වෙලාවෙදි ආ එහෙනම් ඇහැට හම්බ වෙලා තියෙනවද ලෝකයක් කොහෙවත් නැහැනේ එහෙනම් ඇහැට ෆෑන් එකක්ද දැක්කා කියලා කියන්න පුළුවන් දෘෂ්ටියන්නේ නේද එතනම ඔව් හා දැක්කද වැඩි ඔව් ඇහැට පේන්නේ නැහැ එහෙනම් ඇහැ ඇහැ ෆෑන් එක දැක්කා කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද කවදාවත් ඔබතුමා ඒක හිතෙන් නේද කියන්නේ හිත නේද කියන්නේ ඇහැ දැක්කා කියලා ඕක තමයි පේනවා කියන දේ නහු වෙන තැන ලෝකෙට ඕක දෘෂ්ටියක් ඔබතුමා දැක්කද ඒක ඇහැ කියන තැන උපකරණයක් විතරයි. කණ්ණාඩියක් වගේ. ඔච්චරයි. ඔය ප්‍රතිබිම්බේ දාගන්න පුළුවන් හැකියාව විතරයි තියෙන්නේ. කණ්ණාඩියට පැටෙනව නේද? දැන් ඔබතුමා ඉන්න තැන ඉඳලා ඉදිරියේ බලනවා. බලනකොට ඔතනම කණ්ණාඩියකුත් ඔය ඉදිරියට සකස් කරලා තිබ්බොත් CCTV කැමරාවකුත් සකස් කරලා තිබ්බොත් ඔය ඔක්කොම වැටෙනවනේ ඔය වැටලා තියෙන ටික. ඉදිරියේ තියෙන ටික. කණ්ණාඩියට කණ්ණාඩිය පරාසයට වැටෙනවා. CCTV වල CCTV කැමරාවට ඒකේ පරාසය වැටෙනවා. ඔබේ S2කටත් ඒ පරාසයට වැටෙනවනේ S2 තියෙන අංශක 180 පරාසය. මෙහෙම ගත්තොත් මහත්තයා දැන් ඇහැ අපි කියමුකෝ මම කෙනෙක් නිදාගෙන ඉන්නවා. එතකොට එයාගේ ඇස් පිල්ලම් දෙක ඇරලා ඔව් පෙන්නනවා. හැබැයි එයාට පේනවා හිතට ගන්න ඒ අන්න එක දෘෂ්ටියක්. ඔබ ඔබ කවදා ඔබ ඔය කියන්නේ කොහොමද හිතේ මනුස්සයාට? <laughs> හිත නිරුද්ධ හිත නිරුද්ධයි. මනුස්සයාට කොහොමද මනසට පේන්නේ? ආ අන්න ඒක එතන තියෙන සියුම් තැනක් මහත්තයා. ඒක දුක දෘෂ්ටියක්. ඇහැට පේනවා කියලා කියන්නේ ඇහැද හිතද? හිත හිතට ආ එහෙනම් හිතනේ පේන හිතනේ කියන්නේ පේනවා කියලා. ඇහැ කිව්වද පේනවා කියලා. එතන දෘෂ්ටියක්. ඔන්න ඕක කැඩෙන්න ඕන. ඕක දැක්කොත් ඕක අහු වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට බලන්න පේන තැන අහු වෙලා තියෙනවා. ඔතන දෘෂ්ටියක් තියෙන්නේ. හරි ඒක හරි සියුම් තැනක්. ඒක තමයි මම මේ කඩලා පෙන්නන්න හදන්නේ. දැන් බලන්න ඇහැ කියන්නේ උපකරණයක් හරියටම. මේ දත්ත ගන්න පුළුවන් සෙන්සර් එකක්. උපකරණයක්. එතකොට බලන්න මේ සෙන්සර් එකට මේක වැටෙනවා. හැබැයි සෙන්සර් එක දන්නවද ඒක? සෙන්සර් එක දන්න. ඒක දන්න. ඇහැ දැකලා නැහැනේ. අන්න ඒකයි වැඩි. එහෙනම් බලන්න කණ්ණාඩිය දන්නවද කණ්ණාඩියට ඉදිරි පිට තියෙන ප්‍රතිබිම්බ ටික වැටලා තියෙන කියලා වස්තු වල? නෑ නෑ නෑ. අන්න අනිමිත්තයි. නිමිත්තක් නෑ කණ්ණාඩියට. කණ්ණාඩියට තියෙන ප්‍රාර්ථනාව අර වගේව වැටෙන්න ඕනි කියලා මාගේ කණ්ණාඩියට. කණ්ණාඩියට තියෙන ප්‍රාර්ථනාව. නෑ කණ්ණාඩියට නෑ. අපනිහිතයි. කණ්ණාඩියයි අර වස්තුවේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? කිසිම සම්බන්ධයක් තියනවද මේ දෙන්නට දෙන්නා? කිසි දෙයක් දැනගෙන තියෙනවා. ආ අන්න බලන්න. දැන් බලන්න මේ කණ්ණාඩියට වැටලා තියෙන ඒවා අපි පුටුව කියලා ඇල්ලුවොත් කණ්ණාඩිය නේද අහුවෙන්නේ. ඔව්. ආ අන්න බලන්න. ශුන්‍යතයි. අනිමිත්තයි. දැන් අපි ඇත්තටම S2කින් පුටුව පුටුව ගිහිල්ලා අපි මේ කන්නාඩිය නැතුව අපි පුටුවක් ගිහිල්ලා ඇල්ලුවා තල්ලපු දේ පේන්නේ පේන දේ අල්ලන්නත් අල්ලන්නත් වෙනවා අන්න හරි ඒ කියන්නේ මෙතනදී කවදාකවත් දැන් මේ ඇහැට ඇහැ දන්නේ නැහැ මේ කතන්දරයක් ඇහැ ඇවිල්ලා උපකරණයක්. දැන් ওই වගේම දැන් ඔය ඇහැ අරපු වෙලාවේ ඔන්න ඇස් වහලා ඇස් අරිනවා. අරිනකොට ඔතනම ගිහලා කැමරාවකින් ෆොටෝ එකක් ගහනවා. දැන් ෆොටෝ එකකටත් වැටලා තියෙනවා නේද ඔය වැටලා තියෙන විදියට. ඔව් ෆොටෝ එකකටත් වැටලා තියෙනවා. ෆොටෝ එකේ ඇලුවොත් මේ තියෙන්නේ මේ මේ ආ දැන් ඔබතුමා දැක්කද? ඔන්න ඔතන ඇහැ ඇහි ඇහැ කියන්නේ උපකරණයක් විතරයි. විස්තර ටිකක් ගන්න තියෙනවා. ඇහැට හිත පිහිටනවා. අන්න එතනයි වැඩි. මේ ඇහැ කියන ඉන්ද්‍රියට හිත පිහිටලා එයා ගන්නවා විස්තර ටික. විස්තර අරගන්න හැබැයි ඇහැ දන්නවද හාන් කවිසියක්වත්? ඇහැ කවදාකවත් දැන. ඒකයි ඇහැ හිස්ගයක් වෙන්නේ. ඇහැ දන්න ඇහැ මොකද දන්නේ? අන්න හරි. ඒ කියන්නේ ඇහැට අම්මා තාත්තා දුව පුතා පුතු මේස මේ ලෝකයක් මේ කිසිම ලෝකයක් හම්බ වෙලා නැහැ. එහෙනම් ඔබතුමාට දැන් දකින්න පුළුවන් නේද අතීත කොහි ඉපදුනත් ඇහැ තිබුණා නම් ඇහැ තිබිලම තියෙන Nirodhaයක නේද? හිස්ම ගයක් නේද? ඇහැ Nirodha. ඇහෙන් ලෝකයක් කවදාකවත් ඇහැ ලෝකයක් හම්බ වෙලා තියෙනවද? ඇහින් ඇහැට ලෝකයක් හම්බෙලා තියෙනවද නෑ ඇහැට ඇහැට ලෝකයක් හම්බෙන්නේ ඒක අන්න බලන්න අන්න බලන්න මගේ විදියට හිස් ගෙවල් ටිකක් අන්න එහෙනම් ඔතන මොකද කිව්වේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ඇහින් නිදහස ඇහැ තීචි දෙහි පිරිනවන් පාන එහෙනම් දැන් ඔබ ඕක දැක්කට පස්සේ ඇහින් නිදහස වෙන්නේ බැරිද ඔබේ නම් ඇහෙන් නිදහස්නේ ඇහෙන් නිදහස් මේ මොහොතේ ඇහෙන් නිදහස් ඔබ ඇතුළ පිහිටලා නැහැ අන්න බලන්න ඔබ මේ ඔබ ඊළඟ ඇහැට රූප වැටුනේ නැත්නම් ඔබ රූපිනුත් නිදහස් නේද? ඔන්න බලන්න වැඩි. අනවන ඔබ ඇහෙනුත් නිදහස් රූපිනුත් චක්කු විඤ්ඤාණයට දැනගන්න දෙයක් හම්බුණාද? ඒත් මහත්තයා තව එකක් තියෙනවා නේද රූප නැහැ කියලා කියන්නත් බෑනේ නේද? නෑ නෑ නෑ රූප නැහැ නෙමේ. ඒක තමයි තාම අපි එහෙම එකක් කතා කරේ නෑ. ඔන්න බලන්න. ඇහැට ඇහැට ලෝකයක් හම්බ වෙලා තියෙනවා. ඇහැට ලෝකයක් හම්බ වෙලා නැහැ. අන්න දැක්කද කතන්දරේ. එහෙනම් බලන්න ලෝකේ හම්බ වෙලා තියෙන්නේ කොහටද? හිතට නේද? හැබැයි හිතට මේ කතන්දරය කරගන්නත් ඇහැ ඕන වෙලා තියෙනවා නේද? අනිවාර්යයෙන්. හැබැයි ඒ ගත්ත එක ඇහැ දන්නවද? අන්න එතන ඒක ඇහැ දන්නේ. අන්නවලන්න. එහෙනම් මේ හදාගන්න එක ඇහැට වැටිච්ච හර ඇහැටනි පෙනීම කියන එක තියෙන්නේ. එහෙනම් මේ පෙනීමට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගන්නේ. පෙනීමට අදාළ එකක් නෙමෙයි හිත හදාගන්න. හිත හදාගන්න වෙන්නේ. ශාන්ත මහත්තයා. ඔව් කියන්න. අනේ සමාවෙන්න බාධා කරාට හැමෝටම සමාවෙන්න මේ මේ මේ මේ මේක අහගෙන ඉඳිද්දි මට පොඩි දෙයක් පැහැදිලි කරගන්න නිකන් මට දැනෙන දෙයක් මේක හරිද කියලා ඔබතුමාට මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ අවබෝධය හරිද වැරදිද කියන එක මම අහුවට කමක් නැද්ද? කමන්නේ කමන්නේ අහන්න. <laughs> දැන් අපි නිකන් මට මේක අහගෙන ඉන්නකොට තේරුනේ දැන් අපි ඒ කියන්නේ දැඩි නිින්දේ ඉන්නකොට අපිට හීන පේනවනේ නිශාන්ත මහත්තයා. ඔව්. එතකොට දැන් හිතන්න අපි වතුර ගඟකට වැටිලා අපි ගිලෙන්න යනවා කියලා හීනෙන් මේවා වෙලා එතකොට අපිට අපි දැන් යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලා දැන් හීනෙන් ඔක්කොම මේ ටික පේනවා වතුරේ නාන්න ගිහිල්ලා ඊයසේ ගඟේ ගිලෙන්න යනවා එතකොට අපිට දැනෙනවනේ ඒ අවස්ථාවේදී හීනේ තුල අපිට දැනෙනවනේ ගිලෙන එකක් දැනෙනවා හුස්ම හිර වෙන එකක් දැනෙනවා අර යාළුවෝ ඉන්න අය ගිය ඒ යන ඒ ගමනත් පේනවා ඔක්කොම පේනවනේ ඔව් එතකොට අපි සද නින්ද ඉන්නකොට අපේ අනික් ආයතන පහම ක්‍රියාකාරී වෙන්නේ නැහැනේ ටික මේ කියන්නේ ඒ ටික නින්දට ගිහිල්ලානේ තියෙන්නේ කනට ඇහෙන්නෙත් නැහැ හැට පේන්නෙත් නැහැ ස්පර්ශය දැනෙන්නෙත් නැහැ එතකොට එතනදී ඔය හැම දෙයක්ම වෙන්නේ සිතෙන්නේ ඔය ඔය ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇහැට දැනෙන එක මේ පේන එක ඒ අර අපිට ගිලෙනවා කියලා හුස්ම හිරෙනවා වගේ දැනෙන එක ඔය හැම දෙයක්ම එතකොට එතනත් ඔය වගේ ක්‍රියාවලියක්ද වෙන්නේ කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඔව් මේමයි. මනස මුල් වෙලානේ මේ සිද්ධිය වෙන්නේ. ඔව්. හරිද? ඒක තමයි බුදුහාමුදුරු වෙන් බුදු ගණනාසි පෙන්නුවේ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා. සියල් මුල් වෙන්නේ මොකද්ද? මනස. මනස. අන්න හරි. ඒ මනස මුල් වෙන නිසා තමයි මරණ මරණය සිද්ධ වෙන මොහොතේදී ඔය මෙන්න මේක හොඳට හොඳට හොඳ හොඳ තැනක් ඔබතුමාට බොහොම බොහොම පිං ඒ ප්‍රශ්නේ මතු කරාට එතකොට බලන්න මරණය ඒ කියන්නේ චුති චුති චිත්තය ඇති වෙන තැනදී ඒ කියන්නේ අවසාන චිත්ත වීදිය මේ චිත හට ගන්නකොට පංච මේ පංච විඥානි නිරුද්ධ වෙලා තියෙන්නේ ඇහැ කන නාසය දිව කය කියන පහෙන් ගොඩනගෙන චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන කාය විඥාන මේ කියන පහ නිරුද්ධ වෙලා. එහෙනම් මොකද ඉතුරු වෙලා තියෙන්නේ? මනෝ විඥානේ විතරයි. හරිනේ? ඒ මනෝ විඥානේ මොහොතකට ක්‍රියාත්මක වෙනවා. අනවන පංච විඥානේ නිරුද්ධ වුණාට මනෝ විඥානේ ක්‍රියාත්මක වෙන්නේ මන තුල නේද? එහෙනම් මනස ක්‍රියාත්මක වෙනවා මොහොතකට. මොහොතකට ක්‍රියාත්මක වෙලා තමයි චුති ප්‍රතිසන්දි කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. හරිනේ? අන්න ප්‍රතිසංචිතයක් එන්නේ. ඒක ප්‍රතිසන්දි විඥානයක් හටගත්තා. අන්න ප්‍රතිසන්දි විඥානේ තනියෙන් පිහිටන්න බෑ. විඥාණයට නාම රූප ඕන වෙනවා. නාම රූප ඕන වෙන නිසා තමයි අන්න බලන්න ಜಾති සංජාති කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. සංජාති කියන්නේ නාම රූප සකස් වෙන ඊට පස්සේ තමයි ඔක්කාන්තියට එන්නේ. ඔය ඔක්කොම බලන්න කර්ම කර්මයයි මේ මේ විඥාන ධාතුවයි මූලිකව සිදුවෙන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න ආවා. ඒ කියන්නේ ඔන්න ඔය හැමතැනම බලන්න ඔතන ඉඳලා දැන් මනෝමූලික කතන්දරයක් සිද්ධ වෙලා සිද්ධ වෙලා එන්නේ දිගටම. දැන් පොඩි ළමයා ඉපදිච්ච තැනදී හරියට අර මකුළුවා දැලවිලා මැදට වෙලා ඉන්නවා. හැබැයි ලෝකයක් හම්බුන්නේ නැහැ තාම. ලෝකයක් හම්බුන්නේ නැහැ. හම්බු වෙච්ච නැති තැනදී හුඟා දෙනෙක් හිතන් ඉන්නේ දැන් මෙයාට කර්ම රැස් වෙන්නේ නැහැ කියලා නේද? ඔව් ඒ කියන්නේ එයාගේ අතින් ප්‍රාණඝාතයක් සිද්ධ වුණොත් එතනදී කර්මයක් රැස් එයාට විඥානයක් මේවා වෙලා නැති හින්දා කර්මයක් රැස් වෙන්නේ නැහැ කියන එක තමයි සාමාන්‍ය මතේ තියෙන්නේ. ඔව් එතකොට බලන්න ඒ කියන්නේ ඒ කියන්නේ මොකක් හරි ප්‍රාණඝාතයක් කියන එකත් පැත්තක තියන්නකෝ ඇහැට රූපයක් ගැටිලා ඔය ඔක්කොම වෙලා අම්මා කියලා මුලින්ම අල්ලගන්න තැන තියෙනවනේ එතෙන්දිම තමයි පංච පංච උපාදානස්කන්ධයක් හටගන්නේ බරපතල විදිහට මේ අපංච ආයතන වලින් ඒ ආයතන වලින් හටගත්ත තැන ඉඳලා තමයි බරපතල නව කර්ම ටික සකස් වෙන්නේ හරිනේ සකස් වෙලා යන්නේ එතකොට එතකොට තමයි අපි කියන්නේ අන්න අර මේ මකුලුවා සත්තු ටික අල්ලන්න ගත්තා කියලා. අන්න එතකොට තමයි ලෝකයක් කියලා එයාට හම්බ වෙන්නේ. මේ පංච විඤ්ඤාණ පංච පංච විඤ්ඤාණ හරහා. පංචායතන හරහා. අන්න හරි. එතකොට නමුත් ඒ වෙනකම් අනුශය මට්ටමින් මන තුල මේ මේක මේක දුවනවා. මනංච පටිච්ච ධම්මේට උපපචිති මනෝ විඥාන මේ කතන්දරේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනුශය මට්ටමේ කර්ම නැතිනවා. මොකද විඥානීයකට පිළිගන්න පුළුවන් ද නාම රූප නැතුව. විඥාණයට ආහාර නාම රූප. එහෙනම් මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. මෞගස තුලදී මෞගස තුලින් එළියට ආවල තැනිලා මේක සිද්ධ වෙනවා. අනුශේ මට්ටමේ තාම සියුම් විස මේ අනුශේ මට්ටමේ කර්ම රැස් වෙනවා. නමුත් බරපතල කර්ම රැස් වෙන පටන් ගන්න කොතනින්ද? අන්න අර සතා අල්ලගන්න තැන ඉඳන්. ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ වේදනාපච්චය තණ්හා කියන තැන හටගන්නේ ඔන්න ඔතන ඉඳලා. බරපතල විදියට වෙන්න. එතකොට එහෙනම් මනස වැඩ නේද? නිින්ද ගියාට. දැන් ඔබතුමියට තේර ඔබතුමාට අන්න බලන්න අතන්ට වෙනකොට මනස වැඩහෙන අපිට නිින්ද ගිය වෙලාවට පංචායතන ටික නිදි. නිදි. නිදුනට මනස වැඩ. මනස එක මොහොතක්වත් දෙන්නේ නැහැ නිවාඩුවක්. දුන්නොත් මොකද වෙන්නේ? මේ ගැටේ අහු වෙනවා. මේ ගැටේ අහු වෙන නිසා මේ මනස එයා අපිව බැඳලා අල්ලලාම තියාගන්නවා. අන්න හරි මනසේ ස්වභාවයම තමයි එක තැනකවත් චූටි ඉඩක්වත් තියන්නේ නැහැ. ඒ තියන්නේ නැති හේතුව මම කියන්නම් දැන් ඔබතුමා අනෝ මම මේ ප්‍රශ්නේ ආපු නිසා කියන ඔන්න ඕක ඕක තමයි අර මම ඉෂාන්ත මහත්තයා සමා වෙන්න මේ අර කලින් ප්‍රශ්න අහපු මහත්මයාට බාධාවක් වෙනවද දන්නේ නැහැ මම අහපු ප්‍රශ්නේ මැදින් මට සමා වෙන්න ඒකට මුලින්ම නෑ එතු එතුමා නෑ නෑ නෑ මට බාධාවක් වෙනවා මොකද දන්නවද එතුමා ආපු ප්‍රශ්නෙට උත්තර නොදීපු කැලල තමයි එතුමා ඇහුවේ ඔව් මොකද මොකද මට මේ අර නිකන් මේක එතුමාගේ ප්‍රශ්නේ නිසාමයි මට ඔබතුමා දෙන උත්තරෙත් එක්ක මම නිකන් කල්පනා කරනකොට මට ඔළුවට ආව මේ වගේ මොකද අපි දැන් හීනයක් දකින්නකොට අපිට රස විඳින්නත් පුළුවන් සුවඳ දැනගන්නත් පුළුවන් ඒ ඒ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පුළුවන් නේ නිශාන්ත මහත්මයා. එතකොට මට නිකන් ආයි අනිත් පැත්තට ආව අපි දැන් මේ මේ දැස් දෙක අරගෙන අපි ඒ සිහින් ඉන්න වෙලාවෙත් අපි දකින්න හීනයක් නේද කියලා අනිත් පැත්තට. හරියටම හරි. සාදුවාද ඔබතුමා ඒ ඒක ඔබතුමා දැක්කනම් මම ඔබතුමාට සාදුකාරයක් දෙනවා දැන් සාදු සාදු <laughs> තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මොකද ඇත්තටම ජාත මහත්තයා මේ මට හීනෙක ඉන්නකොට මට ගොඩක් වෙලාවට ගොඩක්ම වෙලාවට පැහැදිල්ලන මේ හීනකින්න කියලා ඇත්තටම හරියටම හරි ඒක ඒකන විනිදාගෙන ඉන්නකොට දකින හීනවලදී මට ටික වෙලාවක් යනකොට මුලින්ම නෙමේ ටික වෙලාවක් යනකොට එක හීන දකිනකොට මට මම දන්නවා මේ හීනයක් දකින්න කියලා. ඉතින් ඒකට තව උදාහරණ තියෙනවා දැන් පාරක පාරක යන එක හීනයක් දැක්කොත් එහෙම මම කෙලින්ම මේ හීනය දුරම බලන්නේ බෝඩ් එහෙම. මේ බෝඩ් වල අකුරු බොඳ වෙලා. එතකොට මට ඒ හීනය තුළම දැනගන්නවා මේ හීනයක් කියන එක. අනිවාර්යෙන්ගේ හීනේ ඇතුලේ ඔබතුමත් ඉන්නවනේ චරිතයක් රඟපාන. අනිවාර්යෙන්ම. ඔන්න ඔන්න අල්ලගන්න ගැටේ. ඔබතුමත් ඒ හීනේ ඇතුලේ ඉන්නවා. රඟපානවා චරිතයක්. මේ චිත්‍රපටියේ. එතකොට ඒ හීනේ දකින්නේ කවුද? අන්න අල්ලගන්න යාව. ඔන්න ඔයා ගැන තමයි දැන් මම හීනේ දකින්නේ. ඔය හීනේ <laughs> දකින්නේ මම. හරියටම හරි. දැන් අර මහත්තයට උත්තරේ හම්බුණාද? ඔව්. ප්‍රශ්නේ ඒමයි නිශාන්ත. එහෙමයි. ඒක වෙන හැටි මං කියලා දෙන්නද? ටිකක් ගැඹුරු දැන. කමන්නේ. මොකද මේ ගැඹුරු මේක හොඳම දැන. ඕක වෙන්නේ මෙන්න මේක නිසායි. ඕනම චිත්තක්ෂ ඕනම සිතුවිල්ල හටගන්න හරිද? මේ චිත්ත වීදි ක්‍රියාත්මක වෙන්න ඕනේ. චිත්ත වීදි ගොඩක එකතුවක් තමයි අපිට හම්බ වෙන්නේ අවසානයේට මෙන්න මේ රූප ගොඩක් කියලා. රූපයක් කියලා. එතකොට බලන්න ඔය චිත්ත වීදියක් හටගන්න චිත්තක්ෂණ 17ක් යන්න ඕනේ. ඕකේ පළවෙනි මේක තියෙන්නේ අතීත භවංග කියලා. හරිද? අතීත භවාංගගේ ඒ කියන්නේ මේ ගැට ගැහෙන විදියත් මම කියන්නම් ඇයි මෙහෙම ගැට ගැහෙන්නේ කියලා. දැන් මේ ආයතන ගැට ගැහෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඒ කියන්නේ මේ මේ යන්ත්‍රයේ ස්වභාවයම ඔන්න ඕකයි. කවුරුත් කරනව නෙවෙයි. මේ යන්ත්‍රේ නිපද වෙලා තියෙන ස්වභාවයම ඔබ දැනගන්න. ඒ කියන්නේ අතීත භවහංග කියනකොට අපි හිතමු ඔබ ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට කවුරු හරි කතා කරනවා. ෆෝන් එකට කෝල් එකක් ආවා කියලා හිතන්නකෝ. ඔන්න ඔබට සද්ද එනවා. ෆෝන් එක රින් වෙනවා කියලා. දැන් බලන්න බලන් ඉන්නකොට සද්ද එනවා. දැන් ඔබ තාම හැබැයි සද්දිත් එක්ක ගියේ නෑ යන්න. හරිද? මේ කියන්නේ ෆෝන් එකට ආන්සර් කරන්න ගත්තේ නෑ. අන්න ඔබ තාම මේ බලන් ඉන්න එක ඉන්නකොට බලන්න චක්කු විඤ්ඤාණයත් එක්ක ඔබ ඉන්නේ. හරිද? ඒ දැන් දැන් සෝත විඤ්ඤාණයට එන්න නම් චක්කු විඤ්ඤාණي අහිං වෙන්න ඕනේ. නමුත් දැන් මේ සද්දි ඇවිල්ලා තින්නේ මේක වැඩ වෙලාවේදී චක්කු විඤ්ඤාණي හටගෙන තියෙන වෙලාවේදී. අන්න අර සද්දි බලන්න දැන් සද්දෙට ඔබ යන්නේ ඇහි ඒ කියන්නේ ඇහැ ඇහි පරියාය යන අතරේ තමයි මෙන්න මේ කණේ පරියායේ එන්න හදන්නේ දැන්. කන එන්න හදන්නේ. කන එන්න හදනකොට බලන්න පළවෙනි චිත්තක්ෂණයේ හට ගන්න තැන තියෙන අතීත භවංග. ඒ කියන්නේ ඇහැ තීචිදි තමයි කන එන්නේ. කන ඇවිල්ලා අන්න බලන්න ගැට ගහන හැටි ආයතන දෙක දැක්කද දැන්? ඔව් දැක්ක. අන්න බලන්න මේ මේ සංසිද්ධිය වෙන්නේ ඔන්න ඔමයි. ඒකෝර බලන්න මෙන්න මෙතනදී ඔන්න කන ආවට පස්සේ තවදුරටත් ඇහැට ඉන්න බෑ. දෙකක් එකපාර වෙන්න බෑනේ. දිගටම. බෑ. අන්න ඇහැ නිරුද්ධ වෙලා දැන් කන අන්න අතීත භවංග භවංග චලන කියන තැනදී අන්න භවංග චලන කියන තැනදී ඇහැ අයින් කළා දානවා. ඇහැ අයින් කළා දාලා කන එනවා දැන්. ඔය විදිහට තමයි ආයතන හය ගැට ගැහෙන්නේ. ඔන්න උතනත් ඔබ දැනගන්න ඕන තැනක් තියෙනවා. ඔන්න උතන පළවෙනි චිත්තක්ෂණය හැම තැනකදීම පළවෙනි චිත්තක්ෂණයේදී මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙනවා. පටිසමුප්පාද 16ක් තුනනවා. හේතු ප්‍රත්‍ය අන්‍යමඤ්ඤ මේක ටිකක් ගැඹුරු තැනක්. හේතු ප්‍රත්‍ය අන්‍යමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා. මෙන්න මේ එතන එකකට හතර ගානේ පටිච්චසමුපාද චක්‍ර 16ක් දුවනවා. මේ 16 පළවෙනිම පළවෙනිම චක්‍ර හතර වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. අන්න ඒකයි මේ මන හැමතැනදීම ඉස්සරහට එන්නේ. පස්සේ තමයි චිත්තේ එන්නේ. ඒ කියන්නේ පළවෙනි චිත්තක්ෂණේ පළවෙනි පටිච්චසමුපාද චක්‍ර හතර දුවන්නේ මෙන්න මේ විදිහට. කොහොමද දුවන්නේ? අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය චක්ක විඥාන පත්‍ය අපිට සාමාන්‍ය නාම රූප කියලානේ අපි දන්නගෙන තියෙන්නේ. ඔහම නෙමෙයි වෙන්නේ. නාම කියන තැනින් එන්නේ. නාම නාම පත්‍ය චත්තායතන කියලා. නාම පත්‍ය චත්තායතන චත්තායතන පත්‍ය පස්ස කියලා. ඒ කියන්නේ නාම පත්‍ය චත්තායතන කියනකොට මොකද තියෙන්නේ? මන තියෙන්නේ. මන මුල් වෙනවා. මන තමයි ඉස්සල්ලාම එන්නේ. මන මනේ චක්‍රයක් තමයි ඉස්සල්ලාම දුවන්නේ. ඊට පස්සේ තමයි මේ පංච පංච ద్వාරات එක්ක දුවන චිත්තයක් දුවන්නේ. ආන ඊට පස්සේ දෙක ආයෙත් මන මුල් වෙලා දුවන දෙකක් දුවන්නේ. එහෙනම් බලන්න හතරක් මේ පටිසමුප්පාද චක්‍ර හතර ඇතුලේ තුනක් මනෝ එකක් චිත්ත. 175ක් මනස 125යි චිත්ත. චිත්ත. ආ ඊට පස්සේ බලන්න ඊගාවෙකෙත් ආයි පටන් ගන්න එක මනෙන් පටන් ගන්නෙ. එහෙනම් බලන්න මනේ තුනකට එක චිත්තයයි යෙදෙන්නේ. හැම තිස්සෙම ඕකම තමයි හැම තැනකම දුවන්නේ. එහෙනම් බලන්න මන මුල් වෙලා දුවනකොට චිත්තේ නිදාගත්තට ඒ කියන්නේ පංචායතන නිරුද්ධ වෙලා තිබුණාට මන හැරලා ඉන්නේ. මන කොයි වෙලාවකවත් අන්න දැන් තේරුණාද සිද්ධිය? කොහොමද වෙන්නේ කියලා? ඔව්. ඔව්. පැහැදිලි. මම කියන ස්වභාවය අහුවෙන්නේ. හැම තැනකදී මේ ඒ කියන්නේ මනස කිලුට වෙලා නම් මම කියන ස්වභාවය එදෙනවා. එක්ක දෘෂ්ටියකින්, එක්ක හැඟීමකින්, එක්ක දැනීමකින් මම කියන ස්වභාවය තියෙනවා. අරියදුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනකොට තමයි සම්පූර්ණම මේ මන පිරිසිදු වෙලා තියෙන්නේ. සම්පූර්ණ ප්‍රභාස්වර වෙලා තියෙන්නේ. අන්න බලන්න එතකොට මේ මන පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න තමයි මේ ආයතන හයට ඇදගෙන යන්න බැරි වෙන්නේ. මනසින් මේක පාලනය කරනවා ඊට පස්සේ. ඇයි ප්‍රඥාව වැඩ කරන්නේ මනසත් එක්ක ඊට පස්සේ. මනසත් එක්ක. ඔව්. ප්‍රඥාව මූලික වෙනකොට මනස ප්‍රඥාවට අනුව වැඩ කරන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එහෙමයි. ආයතන හයට ඇදන් දුවන්න බැරි වෙනවා. මේකට දුවන්න දුවන්න බෑ. අන්න එතකොට තමයි මේ කෙලස් ටික හිමින් හිමින් හිමින් හිමින් ෂය වෙලා ෂය වෙලා ෂය වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ. මොකද දැන් එහෙනම් ඔබතුමීට ඔබතුම ඔයගලන්ට පේනව නේද? ඒ මන මන පිරිසුදු වෙන ක්‍රියාවලිය තමයි සම්මා ප්‍රඥාව මුල් වෙලා සම්මා දිට්ඨියට ඇවිල්ලා. එතනදී නේද මේ චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදී ආලෝක උදපාදී වෙන තැන තමයි ප්‍රඥාහැ පිහිටන්න ගන්නෙ. අන්න ප්‍රඥාව කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියට එන තැන. දැන් ප්‍රඥාව මුල් වෙනකොට බලන්න අන්න මනස තුල ප්‍රඥාව වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට බලන්න සම්මා දිට්ඨියෙන් පස්සේ මොකද වෙන්නේ? සම්මා සංකප්ප කියනකොට මනේ සංවරයනේ තියෙන්නේ. මනස සංවරයනේ. මනස සංවරයි. අන්න බලන්න මේක හරියට ඔබ ගලප ගන්න. මේක ඇවිල්ලා මේ කාගවත් හිතලු නෙමෙයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරිම මඟ. එහෙනම් බලන්න මනස මනස පිරිසිදු වෙනකොට අන්න දැන් ඔබ දැක්කද දැන් සිද්ධිය. මනස පිරිසිදු වෙනකොට ආයතන ටිකට ඇදන් දුවන්න බැරි වෙනකොට නේද සම්මා වාචා වෙන්නේ. එහෙමවන වචනීය පිරිසිදු වෙනවා. වෙන්න බලන්න ආයතන ටික ආයතන සම්මා කම්මන්ත අන්න බලන්න මේ කම්මන්ත වෙනකොට ආයතන ටික අන්න ඇහැට ඕන විදිහට ඇහැට ගෙනියන්න මාරයට බැරි වෙනවා ගෙනියන්න ඇහැ අන්න බලන්න සිත, කය, වචනය පිරිසිදු කියන්නේ අපේ ජීවිතය නේද? ආයතන 12 කතන්දරේ නේද? එහෙමයි. අන්න බලන්න ආයතන 12 කතන්දරේ සිත, කය, වචනය කියලා කියන්නේ එහෙනම් බලන්න සිත, කය, වචනය පිරිසිදු වෙනකොට සම්මා ආජීවය කියන්නේ මේ අපි ගත කරන ජීවිතය. අන්න ජීවිතේ. ජීවිතේ යහපත් වෙන්නේ මනස මුල් වෙලා නේද එතකොට? අන්න බලන්න අතන. මනස මුල් වෙලා. අන්න බලන්න මනස පිරිසිදු වෙන පිරිසිදු වෙන මේ මේ මේ මේ චිත්තයන්ට දුවන්න බැරි වෙනවා. ඇහැට ඕන විදිහට ඇහැට දුවන්න බෑ. කනට ඕන විදිහට කනට දුවන්න බැරි වෙනවා. ගෙනියන්න බැරි වෙනවා. එහෙනම් මායාවේ ආයතන ටික එන්න එන්න මොකද වෙන්නේ? මේක කන්ට්‍රෝල් වෙන්න පටන් ගන්නවා. අන්න බලන්න. ඒ කන්ට්‍රෝල් වෙන්න පටන් ගන්නකොට විඥානයේ අඩපණ වෙන්න ගන්නවා. ප්‍රඥාව එයාට ආහාර නැති වෙනකොට. එයාට ආහාර නැති වෙන. හරියට. එතකොට බලන්න මේ හිතේ කනවලි අඩු වෙන්නේ නැද්ද දැන් ආයතන දුවන්නේ නැති වෙනකොට? හොද සාමාන්‍ය නිශාන්ත මහත්ම අපි භාවනාවේදී වෙන්නෙත් ඔය වගේ දෙයක් නේද? හරි අන්න හරි අන්න. අන්න ඒක. හැබැයි ඒක ඒක ඒක අවබෝධය තුල වෙන එකක් නම් පංච නීවරණ දුර වෙලා කෙලෙස් පරිහරණය වෙන්නේ කෙලෙස් දිවාරණය වෙනවා එතන. හරිද? හැබැයි අනාවබෝධයක නම් පංච නීවරණ යට ගිහිල්ලා කෙලෙස් එහෙමම පවතිනවා. ඒකනේ යන සංසාරේට එන්නේ අනාරිය දැහන් අනාරිය දැහන් ආරිය දැහන් කියලා දෙකක් කියන්නේ ඒකනේ නේද? ඔව්. ඔව්. එතකොට එහෙනම් බලන්න මේ මනස එහෙනම් බලන්න මනසේ නිවි එහෙනම් මනස පිරිසුදු වෙනවා කියන්නේ මනස නිවෙනවා. මනස නිවෙනවා කියන්නේ ගින් 11 ආකාරයක ගින්නෙන් නිදහස් වෙනවා. එහෙනම් මනසේ නිවීමම නේද නිවන කියන්නේ. අන්න අන්න මනසේ නිවීම නිවන කියන්නේ. ඒක වතුකොට බලන්න මනස නිවෙනකොට හතර ආකාරයක සුද්ධාස්තක චලිතය එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. ඒ කියන්නේ කර්මජව, චිත්තදව, උච්චදව ආහාරජෝ කියන හතර ආකාරික සුද්දාස්තක චලිතයේ මොකද වෙන්නේ? එන්නෙන් අඩු වෙනවා. එන්නෙන් ප්‍රහීන වෙලා යනවා. අන්න ප්‍රහීන. මේක අඩු වෙන්න අඩු වෙන්න මොකද කරන්නේ? මෙතන සතිය පිහිටනවා. සතිය පිහිටනකොට සමාධිය වැඩෙනවා. එහෙනම් බලන්න ඇස් ඇරගෙන සමාධියක. අන්න නිරාමිසේ දැනෙනවා. අන්න බලන්න. එහෙනම් මේ චලනය එහෙනම් අපිට මේ බර කියන අපිට මේ හැම දෙයක්ම මේ මේ අපිට මේ මේ වෙහෙස කියලා දැන්න තියෙන කෙලිස් ටික නේද? එතකොට බලන්න මානසික පිරිසිදු නැන්නේ කෙලිස් ටික නේද ප්‍රහීන වෙන්නේ. කෙලස් ටික. රාග දේශ මොහ ටික ප්‍රහීනිනකොට අවිද්‍යාවට අහු වෙන එක අඩු වෙනවා, තණ්හාවෙන් ගෙනියන එකටත් අඩු වෙනවා. ආ එහෙමයි. එහෙනම් බලන්න අවිද්‍යාව තණ්හා ප්‍රහීන වෙනවා කියන්නේ මනස පිරිසුදු වෙනවා. කෙලස් පට්ටිය නැති වෙලා යනවා. කෙලස් පට්ටිය නැති වෙනකොට නේද අර ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්න බැරි වෙන්නේ. එහෙමයි. අන්න පංච නියාම ධර්ම ටික බලන්න පංච නියාම ධර්මයේ ටික ටික ටික ටික ටික ටික අක්‍රිය වෙන හැටි. ටික ටික ටික ටික අක්‍රිය. සම්පූර්ණයෙන්ම නැවතිච්ච තැන බලන්න. අන්න නිවන කියන ස්වභාවයේදී බලන්න. මේ චලිතයේ පවතින්නේ චලිතයේ කියන තැන තියෙන අනිච්ච ස්වභාවය. අනිච්ච කියන්නේ වෙනස් වෙනවා. විපරිණාමය කියන්නේ චලිතයට. විපරිණාමයේ අන්‍ය ස්වභාවයකටපත් වෙන කියන්නේ එතන චලිතයක්, කම්පනයක්. එහෙනම් බලන්න අකම්පිත කියන ස්වභාවය තමයි නිවන. නිවන කියන තැන එහෙනම් කම්පනයක් නැත්තම් සුද්දාස්තක චලිතයක් නැහැ. ආන්න දැක්කද? එහෙනම් බලන්න එතන එහෙමනම් බලන්න සතර මහා භූතයන්ගේ ස්වභාවය මොකද්ද? අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකටපත් වෙන එක. පටවියාපෝ ආ එහෙනම් බලන්න ඒ පටවියාපෝ තේජෝ වායෝ කියන සතර භූතයන්ගෙන් නිපද වෙන එකක් තමයි වර්ණගන්ධ රස අසුද්ධ අෂ්ටක කියන එක. එහෙනම් බලන්න මේ ඔක්කොම අනිච්ච ස්වභාවයක් තුල තියෙන අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන්නේ කම්පන ස්වභාවයක්. එහෙනම් බලන්න මේ කම්පන ස්වභාවය පවතින්නේ අනිච්ච ස්වභාවයත් එක්ක. හොඳයි එතකොට බලන්න එහෙනම් නිවන කියන තැනදී අනිච්ච ස්වභාවයක් පැනවෙන්නේ නැහැ. එතන නිච්ච ස්වභාවයක්. එහෙනම් එතන පටවි පැනවෙනවද? ආපෝ පැනවෙනවද? තේජුම පැනවෙනවද? අන්න නිවනේ නිවන ගැන බුදුහාමුදුරුවෝ කේවට සූත්‍රයේ පෙන්නනවා නේද? එතන විඥානයක් පැනවෙන්නෙත් නැහැ. එතන නාම රූප සකස් වෙන්නෙත් නැහැ. සකස් වෙන්නෙත් නැහැ. මොන පැනවීමක් කරන්න බැරි වෙන තැන අන්න එතන බලන්න නිත්‍ය සුඛාස්ත කියන තැන. ආන්න බලන්න. එතන තමයි පරම සුවය තියෙන්නේ. එහෙනම් එතන කම්පනයක් නැහැ. එතන තියෙන අකම්පිත භාවය. සම්පූර්ණයෙන්ම එහෙම එතන බලන්න එතන එහෙනම් අඳුරක් නැහැ. සම්පූර්ණ තියෙන ආලෝකය. එහෙනම් ඕක නේද පෙන්වුවේ. බලන්න මේ ගමන යනකොට කලාමැදිරි එළියක්, ඉටිපන්දමක්, 100 බල්බ් එකක් ওই විදියට එන්නේ 500 බල්බ් එකක් සූර්යාලෝකය. චක්කුම් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි. දැක්කද? දැක්කද? එහෙනම් එහෙනම් බලන්න මනස පිරිසිදු වෙනකොට එතන පිහිටන විශේෂ දෙයක් තියෙනවා. ඒ කියන්නේ මනස පිරිසිදු වෙනකොට මම ඒකත් මේ වෙලාවෙම කියන ඔබතුමා එතන මතු කරපු නිසා මනස පිරිසිදු වෙනකොට බලන්න එතන මොනවාද තියෙන්නේ බලන්න සම්මා සංකප්පේ එනකොට නෙක්කම්මේට යන්නේ නෙක්කම්මේට යනවා කියන්නේ මොකද්ද මෙන්න මේ අපි ආස්වාදයේ සැපයි කියලා ගත්ත තැන ආස්වාදයේ දුකක්මයි කියලා අපිට දැනিলা තියෙනවා. එතකොට බලන්න කාමයේ මේ මේ මේ කාමයට යන පැත්ත නැති වෙලා යනවා. ඒ කියන්නේ ඇහැ රූප, කන ශබ්ද, දිව රස මේ මේවට ගැටිලා කාමය ඔස්සේ යන ගමන එන්නේ එන්නේ අඩු වෙනවා. අඩු වෙනවා. නික්කම්මේට එනවා කිව්වේ ඒකයි. එතකොට බලන්න අව්‍යාපාද කියනකොටම අව්‍යාපාද කියන්නේ මේ හිතින් තරහ, ක්‍රෝධය මේවා ආවනේද ඉස්සල්ලා. හිත තුල. ඔව්. මේ වෙනුවට දැන් මෛත්‍රිය. මෛත්‍රිය. බලන්න අව්‍යාපාදේ මෛත්‍රිය. මෛත්‍රිය එනවා කියන නිශාන්ත මහත්තයා සමා වෙලා එක පොඩි දෙයක් මෙතනදි තව දෙයක් පැහැදිලි කරගන්න. ඒ කියන්නේ දැන් අපිට උතනදී අන්තිමේදී මේ රාග දේශ මොහ කියන තුනනේ සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙලා යන්නේ නිවන කියන තැනදී. එතකොට දැන් ඕකට අපිට අපේ සිතුවිලි කෙලෙස් නිසානේ උතන්ට ආහාර ටික ලැබෙන්නේ. එතකොට දැන් දැන් අර මම නිශාන්ත මහත්තයාගේ දේශනාවලින් තමයි ඇත්තටම පැහැදිලි කරගත්තේ ඔය විඤ්ඤාණ මායාව ඒ ටික ඔක්කොම ඒ කියන්නේ මම කලින් දේශනා අහලා තිබුණාට නිශාන්ත මහත්මයා මට එහෙම ලොකු පැහැදීමක් තිබුණේ නැහැ ඇත්තටම. හැබැයි ඔබතුමාගේ දේශනාවලින් මට ඒක නිත්‍ය වශයෙන්ම පැහැදිලි වුණා. ඒ කියන්නේ මේ මේ දැන් මේ පවතින දෙයක් එහෙම දෙයක් නැහැ. මේ විඤ්ඤාණ මායාවෙන් වෙන ක්‍රියාවලිය ඒ ටික ඔක්කොම අවබෝධ වුණා. එතකොට අපි දැන් මේක මේ මාර්ගය යනකොට අපි අපේ දැන් අපි විශේෂයෙන් ගිහි ජීවිතයේ ඉඳලා මේ මාර්ගය යනකොට අපි අර අපේ දැක් ඒ කියන්නේ අපි මේ සතියෙන් ඉඳ සිහියෙන් ඉඳගෙන අපි මේ අපේ සිතුවිලි දකින විදිහ අනුවනේ කියන්නේ මේ අවබෝධයෙන් දකින විදිහ තුල නේද මේක ප්‍රහීන වේගෙන යන්නේ මේ රාගදේශ මොහ තුන කියන. අන්න හරි. හරියටම හරි. එයා දැන් එයා දකිනවා නේද මේ ඒ ඒ ප්‍රශ්නේ හොඳ තැන. මම අතන චුට්ටි කැලලක් තියෙනවා මම ඒකත් ඉවර කරලා මෙන්න. අනිසා සමාවෙන හෙම එමකොට බන්න අර අව්‍යාපාදය කියනකට මෛත්‍රී පිහිටුවේ නේද එතකොට බන්න ඒවාදි අහිංසා සංකප්පය අහිංසා සංකප්පය කියනකට කරුණාව ඔය මොකද පිහිටන්නේ සතර බ්‍රහ්ම විහරණය නේද ඔව් අන්නවල සතර බ්‍රහ්ම විහරණයට එනවා කියලා කියන්නේ අන්න බලන්න දැන් ඔබට මේ ධර්මය අහුවෙන්නේ දැන් බලන්න ඔබට මොන දේ ආවත් මොන ගැටීමාවක් ඔබ එතනට මෛත්‍රිය කරන්න කරන්න ඔබ දකින්නේ එතන නම් ඔබට බලන්න වැඩින්නේ මොකද කුසලයක් නේද? ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කවුරු හරි පහර දුන්නොත් ඒක අපිට දකින්න පුළුවන්. මම දන්නේ මම මේ මම මම දැන් මම මේ මේ ගත්ත අවබෝධය තුලින් නිශාන්ත මහත්තයා මම දවස් 30 පුළුවන් තරම් උපරිමයෙන් මොකද මම මේ පෘථග්ජන ජීවිතයක ඉන්න හින්දා මට පුළුවන් උපරිමෙන් මම මේක අර ප්‍රැක්ටිස් කරගෙන යනවා. සිතුවිලි ඒ කියන්නේ අවබෝධය මට තියෙනවා මේ හැම දෙයක්ම සුද්දාෂ්ටක මම අර ඔබතුමාට ලොකු නෝට් එකකුත් දැම්මා ගෲප් එකේ මගේ අර මම මේ විදියට මගේ පහසුව සඳහා ඒ කියන්නේ මේ අවබෝධය තුලින් මේ මේ මේ හැම දෙයක්ම ඒ කියන්නේ අපේ අර විඥාන මායාව සහ මේ ඇති වෙමින් නැති වෙමින් පවතින ස්වභාවයත් තියෙන කිසිම දෙයක් ස්ථිර වෙන්නේ නැහැ. ඉතින් ඒකයි අනික පෙර කර්මවලටනේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ. දැන් මට උදාහරණයක් වශයෙන් මම මේ සිතුවිල්ල මම මේක පැහැදිලි කරගන්න මේ අවස්ථාවේදී මට කවුරු හරි පහර දුන්නොත් ඒ කියන්නේ මට කවුරු හරි රිදෙන්න පහරක් ගැහුවොත් මට හිතන්න පුළුවන් නම් ඒක මට අසාධාරණයක් නෙමෙයි උනේ සාධාරණයක් ස්වභාව ඒ කියන්නේ ස්වභාව දහම් පැත්තෙන් ගත්තාම ඒ කියන්නේ මගේ මේ කර්ම මේක පැත්තෙන් ගත්තාම ඒක සාධාරණයක් මොකද මම පෙර භවයක හරි මොන හරි ඒ කර්මය සකස් කරගත්ත හින්දා තමයි මට මේ දේ ලැබුණේ එතකොට ඒ ගහප්පු කෙනා මට මේ මගේ කර්මය නිරුද්ධ කරන්න උපකාර වුණා ඒ හින්දා එයාට මෛත්‍රියක් වගේ එකක් එහෙම හැඟීමක් ආවොත් හරිද ඒ ඒ දැක්ම නැත්තම් හරියටම හරියි හරියටම හරි. ඔන්න බලන්න ඔන්න ඔතනයි මාරයට අහුවෙන්නේ. මිනිස්සු බලන්න අන්න ඔක ඔන්න හරිය ලස්සනයි. නහි වේරේන වේරාණි කියලා පෙන්වුවා නේද ධම්මපදයේ ගාථාව. වෛරයට වෛර කරන්නද කිව්වේ වෛරයට අවෛර කරන්නද කිව්වේ. ඒක සංසිඳෙන්න වෛර කර වෛරයට වෛර කරොත්ද වෛරයට අවෛරයෙන් අවෛරය වුණොත්. අන්න බලන්න. ඒ කියන්නේ තරහට කරන්න කිව්වේ තරහ ගන්න එකද මෛත්‍රියද? මෛත්‍රිය. ඔබතුමා තරහ ගන්නවා. අකුසල ධර්මයක් නේද සංසාරෙට ආවේ ආයිසරයක්. එහෙමයි. ඔබ මෛත්‍රියක් කරා. ආවේ මොකද්ද? ඉනි මගක් තිබ්බ නේද? තව පඩියක් තිබ්බ නේද නිවනට? නිවනට. කුසල ධර්මයක් නේද? අන්න ප්‍රඥාවන්තයා. හරියට හරි. එහෙනම් බලන්න. ඔබතුමා දැකපු දෙන හරියටම හරි. ඒ කියන්නේ මේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ යාදිසන් වපතී බීදන් තාජිසන් හරතේ පලම්. වපුරන විදිහට නේද අස්සන්නේ. ඒන ඔබ පුරුවත් වී හම්බෙනවා තල වැපුරුවොත් තල හම්බ ඒන ඔබ වහුරලා තියෙන එකක් නේද මේ දැන් හම්බුනේ අස්සෙන්න ඔබට ඔබ දැක්කේ ඒක නේද අනිවාර්යෙන් අනිවාර්යෙන් ඔය ඥානය කියන්නේ මහා ගැඹුරු තැනක් හරිම හොඳ ඔබතුමා හරිම හොඳ තැනක ඇත්තට මේ කට්ටියම හැමෝම සාදුකාරයක් දෙන්නකෝ මේ මේ බලන්න මොන තරම් වටිනා දහම් සදහම් මණ්ඩපයක්ද මේ මොහොතේ මේ ක්‍රියාත්මක වෙන්නේ නේද? තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි. හරිම කොච්චර සුන්දර තැනක්ද බලන්න හරිම මේ ඕක තමයි ධර්මයෙන් අපි ගත්ත තේ එහෙනම් බලන්න ධර්මයේ ආයාදී හැම වෙලා තියෙනවා නේද දැන් ඔතන නිශාන්ත මහත්මයා මම අවබෝධය තුලින් අවබෝධය තුලින් මේක ප්‍රැක්ටිස් කරනකොට මට දැන් ඇත්තටම ජීවිතේ මම දැන් මේ මේ මම මේ ගිහි ජීවිතේ ඉන්න හින්දා මට යම් යම් බාධක ඇති වෙනවා ඒ කියන්නේ ඒ දේවල් එක රැකියාවත් එක්ක එතකොට එදිනෙදා කටයුතු කරන ඒවත් එක්ක මට 100%ක්ම සිතුවිලි ඒ විදිහට මේව කරගන්න බැරි වෙන මම තාම මම හිතන්නේ මම තාම බින්දුවෙනුත් පල්ලෙහා ඉන්න කෙනෙක් කියලා. හැබැයි අර මේම යනකොට මට හරි සැනසීමක් දැනෙනවා. ඒ කියන්නේ මට දේවල් වල එහෙම වටිනාකමක් කියලා එහෙම එනකොට ඒ කියන්නේ එහෙම එන්නේ නැහැ. අවබෝධය තුලින් මට හැම වෙලාවම දැනෙනවා මෙතන අර අංශු ගොඩක් තියෙන ඒ කියන්නේ දූවිලි ගොඩක් එකතු වෙලා තියෙන දෙයක් මිසක් මේක අපිම වටිනාකමක් දීපු දෙයක් මිසක් මෙතන වටිනාකමක් දෙන්න දෙයක් නැහැ. එතකොට මොන හරි දෙයක් මට අනිත් පැත්තෙන් දෙයක් වුණොත් හිතන්න මගේ ෆෝන් එක කවුරු හරි ඒ කියන්නේ මට මම දන්නේ නැහැ ඇයි කියලා මට නිකන් ඒ විදිහට පේන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ මගේ ෆෝන් එක කවුරු හරි දැන් මේ අවස්ථාවේදී කවුරු හරි අරගෙන ගියොත් මම දන්නේ නැතුව මගේ ෆෝන් එක ඔෆිස් එකේදී කවුරු හරි අරගත්තොත් මට තව කෙනෙක් බලන් ඉඳලා කිව්වොත් අරයා ඔයාගේ ෆෝන් එක අරගත්තා මෙහෙම කියලා එතකොට දැන් මට ඒක දැනු දැනුණාට පස්සේ මගේ ෆෝන් එක නැහැ කියලා මට නිකන් හිතෙනවා මට එන හැඟීම ඒ ෆෝන් එක මට අයිති ෆෝන් එක නෙමේ එයාට අයිති ෆෝන් එක ඒ කියන්නේ මගේ සන්තකයේ තිබ්බ වෙලාව ඉවරයි ඒක එයාට අයිති ෆෝන් එක තමයි එයා අරගත්තේ ඒ හින්දා ඒක මගේ ෆෝන් එක වෙන්න බෑ ඒක එයාට අයිති එක එයා අරගත්ත කියන එකක් මොකද මම ඒ වගේ හැඟීමක් එනවා මම දන්නේ මම මේ ඉන්න හැඟීම හරිද වැරදිද කියලා නිශාන්ත මහත්තයා ඒකයි මට මට අර එහෙම එහෙම පේන එක හරිද ඒ ඒ ඒ මාර්ගේ ගියොත් හරිද කියන එක ඇත්තටම ඔය වගේ චින්තනයක් තියෙනවනේ ඔබතුමා මෙතනින් මේක ඉවර නොවුනුත් අය පුදුමයි <laughs> ඒ කියන්නේ ඔබතුමා මේ චින්තනයක ඉන්නවනම් ඔබ ප්‍රායෝගිකවත් ඔතනම නම් ඉන්නේ. ඔබතුමා අය කතන්දර දෙකක් නැහැ. ඔබතුමා බුදුන් දැකලා තියෙන්නේ. ධර්මයෙන් දැකලා සාදු සාදු. <laughs> මට කොහොමද අවශ්‍යතාවයක් තියෙනවා නිශාන්ත මහත්මයා බොහොම ඉක්මනට ඒ කියන්නේ මට ඒක පොඩි කාලේ ඉඳලා තිබුණ හැඟීමක් ඒ කියන්නේ මේ මට එහෙම හරයක් එහෙම මට එහෙම ලොකුවට දැනුන්නේ නැහැ ජීවිතේ. ඉතින් මම ඊට පස්සේ තමයි මම දැන් සෑහෙන කාලෙකින්ද ධර්මයේ ගොඩක් හොයන්න ගත්තා හොයන්න ගත්තට මට ගොඩාක් තැන්වල ගැටලු තිබුණා ඔබතුමාට ඒ කුසල කර්ම ඒ විදිහටම අත් වෙනවා ඔබතුමාගේ දේශනාවලින් මම සෑහෙන්න මේකේ තිබ්බ ගැට ටික ලියා ගත්තා ඊට පස්සේ මම දැන් මේක මේ විදිහට මට මම මේ විදිහ දකින්නකොට දැක්මින්ම මට අර දේවල් පේනවා සහ ඉතින් මට අර මේ මේ මාර්ගේ යන්න ඒ කියන්නේ මගේ අදහස අදහස ඇත්තටම තියෙන්නේ මට නිවනෙන්ම මේ මේකම ඉවර කරගන්න තියෙනවා නම් කියන එක මට හැම වෙලාවෙම හිතෙනවා මොකද අනික් වටිනාකම් කියන දේවල් ගැන මට එහෙම දැන් එහෙම හැඟීමක් ඇති වෙන්නෙම නැති තරම් ඒ හින්දා මට අර උත්තරීතර බලාපොරොත්තුවක් ඇත්තටම ඔන්න ඕක තමයි මං කිව්වේ හරියටම මේ ධර්ම මාර්ගයට හරියට අත්විවරම වැටුණා නම් එයා හිටගන්නේ සතර ඍද්ධිපාද කියන පීලි හතර උඩමයි කෝච්චියක් යන්නේ පීලි උඩ නවත්තන්නේ පීලි උඩ වගේ. එයා ඒ පීල්ලෙන් බහින්නෙම නැහැ. එයාට බහින්න හේතුවක් එන්නෙම නැහැ. එහෙනම් බලන්න මේ සසර ගමන නිමා කරන්න ඕනේ කියන කැමැත්ත තියෙන කෙනාට තමයි අදිෂ්ඨානයක් එන්නේ. ඒ චිත්තය පිහිටන්නේ. ඡන්දේ එනවා මේ සසර ගමන නිමා කරන්න ඕනේ කියන. බාන්න අන්න ඡන්ද චිත්තය කියන චිත්තය පිහිටනවා. දැඩි අදිෂ්ඨානයක් එනවා රැවටෙන්න බෑ කියලා. අන්න බලන්න. අර අර ඒ කිව්වේ ඒක තමයි ප්‍රායෝගික අත්දැකීම ඔබතුමා කිව්වේ ඔන්න ඔතන. එවන ඒ ඡන්දචිත්ත වීරිය තියෙනවා මේ ගමනට. එහෙනම් ඡන්දචිත්ත වීරිය විමර්ශ හැමතිස්සෙම මේ ගැන විමර්ශනීය යුතුව කාලය ගත කරනවා කියන්නේ බලන්න. ඔය ඕක ඔය උඩ හතර ඔය හතර උඩට ආවා කියලා කියන්නෙම ඔය මොකද්ද වෙන්නේ 735 ක බෝධිධර්ම. ඔතන තමයි ගමන. එහෙමයි. ඔය නම් වලින් නොදැන ගත්තට කමන්නේ. ඔය ගමන හරි. මට මේ මේ වෙලාවේ අවස්ථාවේදීත් හිතෙනවා නිශාන්ත මහත්මයා මම තව මහත්මයෙක්ගේ අවස්ථාව කතරමගදී තමයි මම මෙතෙන්ට සම්බන්ධ වුණේ. මට එතනදීත් මට ඒ මගේ දුර්වලකම් ඒ කියන්නේ. මගේ අවස්ථාව නෙමෙයි එතන. හැබැයි මම මේ මහත්මයාගේ සාකච්ඡාවට බාධා වෙලා මට මගේ දේ දැනගන්න තියෙන. ඒ කියන්නේ ඒ කැමැත්ත නිසා, ඒ කුතුහලය නිසා මගේ එතනදී මම එතනදී අර නිකම් ෆේල් වුණා වගේ තමයි මට දැනෙන්නේ. නෑ ඔබතුමා ඒ ගත්ත ඉදිරිපත් කළ ප්‍රශ්නෙත් එක්ක එතුමා අහපු ප්‍රශ්නේ ගැඹුරු තැන පෙන්වන්න පුළුවන් වුණා. මම කියලා යෙදෙන්නේ කොහොමද කියලා. මනස එන තැන. මනස මම මම මම කියලා අහුවෙන තැන මනස තුල. අන්න හරි. එහෙනම් මම මේ ප්‍රශ්නේ ආපු එක මම නම් හිතන්නේ මේ ප්‍රශ්නේ ආපු එක හොඳයි ඒ මාත් ඒක අර ඒකට සම්බන්ධයි. අපි දැනුවත් වුණා. මෝඩම සම්බන්ධයි. අර ඉස්සලා මහත්තයා ආපු ප්‍රශ්නෙට හරියම සම්බන්ධයි. තව පොඩි දෙයක් තියෙනවා දැනගන්න පොඩි දෙයක් නෙමෙයි ඒක ගැඹුරට අර අපි ඉන්න නිින්ද ගැන කතා කරන්නේ අන හරි මං හිතන්නේ මේ මේ ලෝකේ කිසිම විනිහෙක් නිින්ද නිින්ද අත්විඳලා නැහැ මොකද හේතුව නිදා ගන්නකොට අපි නිින්ද යනවා ඒක නැකිටට පස්සේ තමයි අපි නිදාගත්තා කියලා දන්නේ අපි නිින්ද ගැන කවදාකවත් අත්විඳලා නැහැ කියලා මං හිතනවා හරියටම හරි ඒ කියන්නේ මැරිච්ච අති මැරිච්ච ඒ කියන්නේ මලුන්ගේ ලෝකේ ඉන්නේ නේ ඒ කියන්නේ <laughs> හරිනේ ඉපොත් ඒ කියන්නේ දැන් ඇහැරුණාට පස්සේ ගෙවිලා ගිය එකක් ගත්ත කියන්නේ මලුන්ගේ ලෝකෙනෙත් දැන් ඉන්නේ වර්තමාන මොහොතේ. ඔව් කවදාකවත් අපි හිතන්නේ කිසිම ලෝකේ කිසිම මිනිහෙක් නිින්දත් විඳලා නැහැ. ඒ වගේම තමයි අර නිශාන්ත මහත්තයා කිව්වේ මන හැමතිස්සෙම වැඩ කරනවා කියලා. අන්න හරි. මන හැමතිස්සෙම නිදාගත්තත් වැඩ කරනවා කියලා. එතකොට අර මේක මම ඇත්තටම මේ අවබෝධය සඳහා දැනගැනීම පිණිස තමයි නිසා තමයි මහත්තයෙන් අහන්නේ. එතකොට අර ඇස් දිදාගත්තට පස්සේ අපිට ඇස් පිල්ලන් දෙක ඇරලා ඇහැට රූප පේන්නේ නැත්tei මන වැඩ කරනවා නම් නෑනේ එතන චක්කු විඥානේ වැඩ කරන්න ඕනේ නේද විඥානේ වැඩ කරන්න ඕනේ පංචායතන නිදි මන වැඩ පංචායතන නිදි ඒ කියන්නේ මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝ විඥානම් වැඩ එයා වැඩ එයා වැඩ හැබැයි අනිත් අනිත් පස් දෙනා නිදි ඔයාට ඇහෙන් ගන්න නම් චක්කු විඥානේ හට ගන්න ඕනේ නේද Oh. එයා ඒත් අපි අර නින්ද ගැන අත්විඳර නැති නිසා කොහොමද කියන්නේ ටික නිදි කියලා ඒ පංච විඥානයේ වැඩ කරනවා නම් ඒ වෙලාවේ මනට යනවා දැනගන්න ඔබතුමාට නින්දිදී එක දැනගත්තද මෙයා පෙන්නවා කියලා එහෙනම් ඔබ ඔබට ඇහැපට ඇහැට රූපයක් ගැටිච්ච එකක් දැනගන්න නම් ඒ කියන්නේ ඇහැ හරහා ආවා කියලා දැනගන්න නම් චක්කුම් පටිච්ච රූපීටි උපදී චක්කු විඥාන ඕක වෙන්න ඕනේ තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා මනට යන්න ඕනේ සිග්නල් එක දැන් ගියාද? ගියේ නෑ. ආ අන්න ඒක නිසා තමයි ඔබට හම් වෙන්නේ නැත්තේ. හැබැයි මන ඇතුලේ ඔය සෙන්සර් එක නැති නිසා. අන්න හරි. ඒක එතන වැඩ නෑ. ඒගොල්ලෝ නිදි. ඒ වෙලාවේ එයා පොඩි නිින්දක් දීලා තියෙනවා. ආන්න ඒකයි පොඩි විවේකයක් අරන් තියෙන්නේ. ඒ වෙලාවේ මනංච පටිච්ච ධම්මේට උපජ්ජති මනෝවිඤ්ඤාණං කතන්දරේ වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ටික නිදි ඇහැ නිදි කියන එක එහෙම. අන්න ඇහැ නිදි. ඇහැ නිදි වෙලාවේ. ඇහැ නිදි වෙලාවේ. කන නිදී. මේකටද මේ යටිසිත උපසිත කියන්නේ මේකටමද? ඔව් මෙහෙමයි. යටිසිත කියලා කියන්නේ දැන් ඔබතුමියට පුළුවන් නේද? ඔතන ඉඳලා කල්පනා දැන් ඔබතුමිය ගෙදර කොහෙද ඉන්නේ මේ වෙලාවේ? මේ වෙලාවේ ඉන්නේ කාමරේ. ඔබතුමිය රැකියාවක් කරනවද? නැහැ මම ඊයේ කතා කරේ අර විනීත. ආ විනීත නෝනා. දැන් ඔබතුමියට හිතන්න පුළුවන් නේද ඔබතුමිය කඩේට ගිය එකක් ගැන? ඔව්. ඔන්න ඔබතුමිය හිතනවා. දැන් හිතනවනේ. දැන් තියෙන්නේ මොකද මනංච පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝ විඥාන. එහෙමයි. දැන් පේන්නේ නෑනේ සිද්ධිය. හරි? අන්න යටිහිත. දැන් ඔබතුමී හිතන්නකෝ දැන් කඩේ දැන් කඩේ දැන් ඔබතුමී හිතන්නේ දැන් කඩේට යනවා කියලා. දැන් ඔබතුමී කොහෙද ඉන්නේ කඩේ. දැන් ඔන්න කඩේ ඉඳලා දැන් ඔබතුමිය දැන් බඩු ගන්න දැන් ඔබතුමිය හිතන්නකෝ හිතන්න පුළුවන් නේද? පුළුවන් නේද? හැබැයි දැන් ඔබතුමිය හිතන එක ඇත්තක්ද? බොරුවක් නේද? හිතන්න පුළුවන් නේ. හිතන්න පුළුවන් දැන් ඔය හිතුව එක බොරුවක් නේද මේ වෙලාවේ? ඔව්. මෙහෙම මෙහෙම ගත්තොත් මහත දැන් අර කවුරු හරි අපි කියමුකෝ දැන් උදාහරණයක් විදියට යටිහිත මම දකින්න විදිහට මේ ඒකත් හරි මහත කියව එකත් මම දකින්න දැන් අපි පොඩි කාලේ ඉඳන්ම පුරුදුලා තිනවා වොෂ්රූම් එකට ගිහලා එළියට එනකොට පාපිස්සෙන් පිහදගෙන එන්නේ. ඒක ඔටෝමැටිකලි ඒක වෙන එක නේද යටිහිත. ඒක නෑ. ඒ කියන්නේ අපිට පොස්තක ඉන්නකොට ඔව් කොස්ස කියනකොට මැවෙනවා රූපයක් කොස්ස කියන රූපේ මැවෙනවා. ඒක ඒකත් යට හිත නේද? මෙහෙමයි. ඒ කියන්නේ හිතන තැනදී තමයි ওই කතන්දරේ අපි ගන්න අපිට ගන්න වෙන්නේ. හිතන කියන්නේ මනංච පටිච්ච කියන තැනදී. හරිද? මනංච පටිච්ච කියන තැනදී. ඒ කියන්නේ දැන් ඔන්න ඇත්තටම ඔබ කඩේට යනවා. ඇස් ඉදිරි පිට දැන් කඩේ. දැන් මනංච පටිච්ච නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඇත්තටම ඇහැට රූප ඇහැට ගැටෙනවා. ඇහැ රූප ගැටෙනවා. චක්කුම් පටිච්ච රූපීට උපදී චක්කු විඥාන. තිංගං සංගති පස්ස අන්න මේ දෙකම වැඩ. අන්න උඩු හිත. දැන් මේ වැඩ කරන තැන. එහෙනම් ඔබ හිතන දැනදී යටි හිත. අපි එහෙම ගමුකෝ දැනට. හරිද? සරලව. ඔබට මේ ආයතන ගැට ගහිලා දැන් මේ වෙලාවේ මේ වෙලාවේ හිතන තැනදී යටි හිත. නෑ නෑ මේ වෙලාවේ ඔබට මේ පංචායතන හරහා ඔබ ගන්නව නේද? මේ වෙලාවේ. ඔව් ඔව්. අන්න එතන උඩු හිත. අර හිතනා නේද මන්නංච පටිච්ච කියලා. දැන් ඇතුලේ තියෙන එකක් නේද ඇතුලෙන් හිතන්නේ. හිතින් අරගෙන හිතින් නේද හිතන්නේ. අන්න තේරුණාද වැඩේ. අන්න යටි හිත. ඒක තමයි යටිහිත. අන්න යටිහිත. ඇහැ ඒ කියන්නේ පංචායතන හරහා ඔබ ගහ ගන්නවා නම් අන්න උඩුහිත. මේ දැන් වෙනවා සජීවීව. අරක ඇතුලෙන් අරන් ඇතුලෙන් හිතනවා. ඒ කියන්නේ බෝලේ ගන්නවා උඩ දානවා අල්ලනවා. අන්න ඒකේ තියෙන. ඒක හිතෙන්නේ නැවා වගේනේ. අන්න හරි හිතෙනවා හිතෙනවා. අන්න ඒක. හිතෙනවා ඔට්ටු. අන්න හරි ඒ සිද්ධිය. ඔව් තේරුණාද ඔබතුමාට? පංචායතන නැතුව මන මන මන ආයතන ඉතුරු ඉතලා ක්‍රියාත්මක වෙනකොට ඒක යටිහිත නේද? ඒක බාහිරයත් එක්ක සම්බන්ධ නැහැ නේ. ඔව් කියන්නේ මොකද්ද? එතකොට එතනින් දර ධර්මය දකින්න කියන්නේ අන්න එතන තමයි පැහැදිලි කරන්න කියන්නේ. එතන තමයි කතා ගන්න කියන්නේ මං හිතන්නේ. තව ටිකක් පැහැදිලි කරමු. මොකද ඊයේ එක දැනුණා ඒ හරිය නිකන් හිර වෙලා වගේ ඒ යටිහිත හිර වෙලා තියෙනවා වගේ කියලා තමයි මට දැනුනේ. ඒක තමයි මම මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහුවේ. අන්න හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වුණ උතන වෙනවා. මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නද කමක් නැද්ද? හරිද? අනිත් කට්ටියගේ ප්‍රශ්න ටික විසඳුණාද? අනු හරි මෙහෙමයි. ඔන්න බලන්න වැඩි. ඔන්න දැන් මේ අපි යටි හිත කියන දැනේ දැන් ඔන්න අපි හිත හිත ඉන්නවනේ. ඔන්න බලන්න හිතනකොට දැන් එන්නේ කොහෙන්ද? පංචායතන නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. මන ආයතනය තුල මනංච පටිච්ච ධම්මේට උප්පජිතී මනෝවිඤ්ඤාණං කියන තැන දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න බලන්න වැඩි. මේක ක්‍රියාත්මක වෙනකොට අපි හිතමු ඔබ අකුසල පැත්තක් කියලා. මේ ලෝකේ අල්ලන් යන පැත්තක් ගැන කියලා හිතන්නේ. කාර් එකක් ගන්න, ගියක් හදන්න. හරිද? එහෙම නැත්නම් කවුරු හරි බැනපු එකක් ගැන, කේ මොකක් හරි දෙයක් ගැන ඔබ හිතනවා. හිතනකොට දැන් බලන්න මනංච පටිච්ච ධම්මේට උප්පච්චති මනෝ විඥාන තිංගං සංගති පස්ස කියන තැනදී ඔය හිත හිතින් ඇදලා ගන්න එක කිලුටු වෙලා අන්න රාගදේශ මොහ යෙදෙනවා ඔන්න බලන්න. අපි හිතමු ඔබ ඔබ කාපු කෑමක් ගැන දැන් මතක් කරනවා රස විඳ විඳ. ඔන්න දැන් මොකක්ද වෙලා තියෙන්නේ? රාග ස්පර්ශයක්. ඔන්න බලන්න වෙන වැඩි. රාග ස්පර්ශයක් වෙනවා. අර ස්පස්ස කියන තැනදී රාග සම්පස්සිය යෙදෙනවා. රාග සම්පස්සිය යෙදිච්ච හැටිය සෝමනස්ස සහගත සුඛ වේදනාවක්. අන්න වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන. අන්න මේ කර්ම රැස් කරගන්න. ඔබතුමී දැන් මේ වෙලාවේ රස විඳිනවා. අන්න බලන්න උපාදානපච්චය බව සහජාත විදිහට දැන් රස විඳිනවා. ඒ වගේම නානක්ෂණික කර්මයක් රැස් වෙනවා පුනර්භවයකට ඒ මොහොතේදී. ආන්න බලන්න. එහෙනම් බලන්න ඇදලා ගත්ත එක මනසින් ආයිත් ආවර්ජණය කරනකොට ගත්ත එකද ආයි ආවර්ජණය වෙලා තියෙන්නේ නැත්තම් කුණු ගෑවිලා. කුණු ගෑවිලා. කුණු ගෑවිලායි මනස ඇතුළට දැම්මේ. අල්මාරියෙන් ගත්ත ඇඳුමක් පිම පී දැම්මා දැම්ම අල්මාරියට ආයි. දැන් මොකද? අල්මාරියට කුණු ගෑවිච්ච එක නිකන්. ආයි ඒක අරගත්ත ආයි බිම පීදුව ආයි දැම්ම අල්මාරියට. දැක්කද වෙච්ච වැඩේ ඔව් කුණු ගේනවනේ දැන් ඔන්න දැන් ඔබ මේ ධර්ම මාර්ගය දන්න කෙනෙක් ඔබ මේක කල්පනා කරන ඕන්න දැන් ඔන්න අනිත් පැත්ත ඔන්න බලන්න දැන් මොකද උනේ තව පාරක් මනස කිලිටු වුණා නේද දැන් අතනදී ඔන්න බලන්න මනසට මනස කිලිටු වෙන විදිය හරිද මනස කිලිටු වෙන විදිය අන්න බලන්න ඒක ගොඩාක්ම වෙනවා ඔන්න ඔය මනෝ ගහලා ඉන්න වෙලාවට ඒ කියන්නේ ලෝකේ අල්ලන් යන්න හිතනවා නම් අනා ඒ කියන්නේ බලාපොරොත්තු කියන එක නේද දැන් ඔය හිතන තැන තියෙන්නේ අනාගතය නේද ඔව් අනාගතය බලාපොරොත්තු කියන්නේ බලාපොරොත්තු කියන්නේම යම් පිච්චන් නලබිති තබ්බි දුක්ඛං බලාපොරොත්තු කියන්නේම මෝහය මෝහය කියන්නේම මුලාව මුලාවේ මූල ධාතුව මොකද අවිද්‍යාව අන්න වරන්න වැඩි බලාපොරොත්තු තමයි දුක දුක්ඛ අන්න බලන්න ඔතනමයි කතන්දරේ. එහෙනම් බලන්න අනාගතයේ හෙට කරන කියලා තැනට එනකොටම යම් පිච්චන් නලවිති තම්පි දුක්ඛං කියන තැන ඉන්නේ. ආන්න දැක්කද? ඒ කියන්නේ ඔන ඔතන හොඳයි. දැන් ගත්ත දැන් දැන් බලන්න කුසලයක්. දැන් ඔබ මේක දන්නවා. අර මහත්යාරක පෙන්නපු තැන. දැන් ටිකකට ඉස්සල්ලා. ඔබ මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා ඔන්න බලන්න ධර්මයෙන් ලැබෙන ආදායාතිය. අරට කොහෙටද සංසාරේට? ගඟ පල්ලෙහාට ගලන්නේ. අනුසූතගාමි මග. ඕකනේ අපිට උනේ. අන්න බලන්න එක සැරයක් අම්මා මුලින්ම අල්ලගත්තා දිගටම ඕක නේද කරගත්තී ඊගාවට. දාගන්නවා මඩගා අසුචි ටිකක් ගන්නවා දානවා ඇතුළට. ආයෙ ගන්නවා අසුචි ටිකක් ගන්නවා දානවා ඇතුළට. ඕක තමයි උනේ. අන්න උපත් කිලිටු ඇති වෙච්ච විදිය. හරිනේ කිලිටු වෙච්ච විදිය. අන්න හරි. ඊට පස්සේ දැන් බලන්න දැන් ඔබ මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා ඔබ මේක දකිනවා. ඔබ මේක දකිනකොට ඔබ ධර්මය මෙනෙහි කරනවා. දැන් මොකක් වෙයිද? මට ඕනේ ඔබගේ උත්තරේ. ඔබ ධර්මය මෙනෙහි කරනවා. ඔබ ධර්මයේ තුල ඉන්නවා. දැන් හොද හොද තමයි ඇතුළට දාන්නේ. හරියටම හරි. දැන් වොෂින් මැෂින් එකක් හයි කරලා තියෙන්නේ. <laughs> දැන් මොකද වෙන්නේ? අර කුණු හේදෙනවා, මනස පිසිදු වෙනවා. එහෙනම් ඕක නේද යෝනිසෝ මනසිකාරය? දැන් කුණු ගා ගන්නෙම නෑ. දැන් යෝනිසෝ මනසිකාරය කිව්වේ ඕක නේද? ධම්මානුධම්ම ප්‍රතිපදාව. අන්න. කල්යාණ මිත්‍ර සේවනීය, ධර්ම ශ්‍රවණීය ධම්මානුධම්ම ප්‍රතිපදාව. ආ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් ඔබ දැක්කද ඔය කතන්දරේ? අන්න බලන්න ධර්මයේ ආශ්චර්යය. දැන් මොකද වෙන්නේ? අන්න කුසල වැඩෙනවා. ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ටිකත් එක්ක කුසල කුසල ඇදිලා එන්න ගන්නවා. කුසල ඇදිලා එන්න ගන්න ගන්න ගන්න කුසල් සිත් එන්නේ. දැන් අපිරිසිදු වෙනවද පිරිසිදු වෙනවද? පිරිසිදු. අන්න මනස පිරිසිදු වෙනවා. සබ්බ පාපස්සා කරනා කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපනා ඒ තම් බුද්ධානුශාසන ඔබ ඉන්නේ ඔන්න ඔතන ආන්න දැක්කද හරි රසනයි නේද මෙහි බලන්න මෙහෙම යනකොට හරි සුන්දරයි නේද මේ ධර්මයේ තුල අපි කොච්චර බලන්න මෙතන මෙතන ක්‍රෝධය තියනවාද වෛරය තියනවාද තරහව තියනවාද මෙතන මුලාව තියනවාද ශාන්තයි අන්න බලන්න. එහෙනම් ඒතං සම්පං ඒතං ප්‍රනීතං සබ්බ සංකාර සමතෝ කියන දැන නේද ඔය ඉන්නේ. දැන් මේ යන්නේ. <laughs> නිශාන්ත මහත්මයා නිශාන්ත මහත්මයා නිශාන්ත මහත්මයා ඔන්න ඔගේ මේ අනේ සමා වෙන්න මම ඇත්තට පෙන්නද දන්නේ නෑ හරි ඒ ප්‍රශ්න ටික ඉවරයි කියන්න ඒ මට්ටම සෝවන් මට්ටමද මේ නිශාන්ත මහත්මයා ආ එතෙන්දී සෝවන් මට්ටම කියලා කියන්නේ මෙන්න මෙහෙමයි ඔබට දැනුණා නම් මෙන්න මේ විදිහට ඒ කියන්නේ මේ ගත් කය මම නෙමෙයි කියලා. කය මම කියලා ගත් එක වැරද්දක් කියලා තේරුණා නම් දෘෂ්ටිය කැඩුනා. ඒ දිට්ඨියක් ඒක. අන්න හරියක දෘෂ්ටියක්. මේ මේ හිත මම නෙමෙයි කියලා තේරුණා නම් ඒ දෘෂ්ටියක් කැඩුනා. එහෙනම් ගතසිත අන්න හරි. මේක මම කියලා ගන්න බෑ කියලා තේරුණා නම් මේක අවිද්‍යාපච්චය සංඛාර මේක ක්‍රියාවලියක් වෙන්නේ පටිච්චසමුප්පන්නව හටගෙන සපටිච්චසමුප්පන්නව ඒ හේතු හේතු නිසා හටගෙන හේතු හේතු නිරෝධේ නිරෝධ වෙන ධර්මතාවයක් මෙතන වෙන්නේ මේක මම කියලා ගන්න බෑ කියලා තේරුණා නම් ඔබ ඉන්නේ කොතනද? සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැන. දුරු වෙච්ච තැන. මෙතන මේ කය කියන්නේ කර්ම චිත්ත හේතු ආහාර වලින් හටගත්ත හේතුන්ගෙන් හටගත්ත දෙයක් තමයි. මෙතන මේ මම කියලා ගන්න පුළුවන් කමක් නැහැ කියන එක වැටහෙනවා නන්ද ඔබතුමා කියන්නේ. ඒ කියන්නේ මෙතන ඔබතුමියට මෙන්න මේක තේරුණොත් මේ රූපය සකස් වෙන්නේ හේතු ටිකක් නිසානේ. හේතු. රූප කියන කොටස. එතකොට බලන්න වේදනා කියලා සකස් වෙන්නේ ඒත් හේතු නිසා. සංඥා සකස් වෙන්නේ හේතු ටිකක් නිසා. සංකාර සකස් වෙන්නේ හේතු ටිකක් නිසා. විඥාන හටගන්නේ හේතු නිසා. එහෙනම් හේතුඵල ක්‍රියාවලියක් නේද තියෙන්නේ? ඒ කියන්නේ මොන බලන්න රූපය කියන දැන ඇහැ රූප චක්කු විඥානය කියලා හේතු තුනක් සකස් වෙන්න ඕනේ. කන ශබ්ද සෝත විඥානය කියලා හේතු තුනක් සකස් වෙන්න ඕනේ. එහෙනම් හේතු ගොඩක එකතුවක් තමයි රූපයක් කියන්නේ. අන්න හරි. ඔව්. ඒ කියන්නේ වර්ණ රූපයක් වේවා, ශබ්ද රූපයක් වේවා, ගන්ධ රූපයක් වේවා, මොන රූපයක් වේවා හේතු කොට හේතු ටිකකින් තමයි සකස් වෙන්නේ. එතකොට ඒ ඒ අන්න හරි. ඒ හේතු වල ස්වභාවය මොකද? අනිච්ච නේද? ආ නැති වෙලා වෙනස් වෙනවා. ආ වෙනස් වෙනවනේ ඒ ස්වභාවයේම අනිච්ච ස්වභාවයක හටගන්න හේතු නම් රූපේ නිච්චද අනිච්චද? අනිච්චයි. අනිච්චයි. එහෙනම් රූපේ අනිච්ච නම් ඒ නිසා හටගන්න වේදනාව නිච්චද අනිච්චද? ඒකත් අනිච්චයි. ආ ඒ නිසා හටගන්න සංඥාව නිච්චද අනිච්චද? ඒකත් අනිච්චයි. ආ එහෙනම් ඒ සංකාරය නිච්චද අනිච්චද? ඒකත් අනිච්චයි. විඥානය නිච්චද අනිච්චද? ඒකත් අනිච්චයි. එහෙනම් අනිච්ච ධර්මතාවයන් නේද උතන වෙන්නේ? ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා. කෙනෙක්ද පුද්ගලයෙක්ද? කෙනෙක් <laughs> පුද්ගලයෙක් <laughs> දැන් තේරුණා රිස්කන් හේතු නිසා පලහට ගන්නවා හේතු නිරෝධයෙන් පලහට ගන්නවා ඔන්න ඔය අවබෝධය එනවා මෙතන ඒ ආපු තැන හම් දැනගන්නවා මේ මේ සිත කියලා මන තුල ලෝකයක් හට ගන්නවා කියලා. හැබැයි ඒක හට ගන්න අන්න ඕන බලන්න. ওই මන තුල හට ගන්න ලෝකේ හටගන්නේ ඔන්න ඔය විදිහට ආයතන ගැටෙනකොට. එතකොට ඒ ආයතන කියන තැනම තියෙන්නේ මොකද්ද? සලායතන. හේතු නිසායි පට හට ගන්න. යන බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනකොට ඔබ ඉන්නේ කොහෙද? අන්න හරි. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය කියනකොටම ඔබ ඉන්නේ සලායතන තුල. එහෙනම් සලායතන හටගන්න හේතුව මොකද්ද? නාම රූප. නාම රූප හටගන්න හේතුව මොකද්ද? විඥාන. විඥාන හටගන්න හේතුව සංකාර. සංකාර හටගන්න හේතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවෙන් නේද මේ මේ ඉපදිලා තියෙන කි ඉපදිලා තියෙන්නේ. පුටුවක් වේවා අම්මා වේවා තාත්තා වේවා දරුවා වේවා අන්න දැක්කද එහෙනම් ඒ කියන්නේ හේතු හේතු නිසා හටගත්ත ඵලයක් මේ තියෙන්නේ විතර නේද එහෙනම් බලන්න හේතු නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙන්නත් ඕනේ නේද එහෙනම් හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා නම් එතන සාරවත්දයක් තියනවද ගන්න නෑනේ එහෙනම් යමක් අනිච්ච නම් දුකයි දුක නම් අනත්තයි. අනත්තයි කියේ මොකද? අසාරම අසාරම දෙයක් වෙන සිද්ධ වෙන්නේ. නේ? සාර නැහැ. සාර නැහැ. ආන්නේ ඒකයි. එහෙනම් හරිද එතන? තේරුණාද? එතන හරි. ආලි වුණා. ඒ ඔබතුමිය එතනට ආවේ හැටිය කියන්නේ? ඒකටම සම්බන්ධ වෙච්ච දෙයක් මම අහන්නද ඊයේ මට සිද්ධියක් වුණා මගේ අත අල්ල සම්පූර්ණයෙන්ම තද්ද උණු වතුරට පිච්චුණා. හ්ම්. එතකොට ඒ වෙලාවේ මම අ, මේ දැන් මම ඔය සම්බන්ධව හිතන්න ගත්තා. මට ඒ වුණාට දැන් අර වේදනාව තමයි ඉස්මතු වෙලා ආවේ ඉස්සල්ලාම. ආ, අ, ආ. ඒක මොකක්ද කියලා අ, ඔව් ඒක හරි. මට පොඩ්ඩක් කියන්න. මෙහෙම කරන්නකෝ. මොකද මම රෑ ඔව්. දෙක විතර වෙනකම් මම ඒ ගැන හිත හිත ඒ කියන්නේ වේදනාවයි මගේ සිතයි ගැන හිත හිත මම මේ ඒකෙන් මිදෙන්න ගත්තා මිදෙන්න බැලුවා මට ඒ වුණාට වේදනාව තමයි ඉස්මතු වෙලා ආවේ අන්න හරි. එතකොට බලන්න මෙන්න මෙහෙම දැනෙන්නේ හොඳයි. දැන් ඔබ බලන්න ඔබ හිතන්න අපුඩියක් ගහනවා කියලා. ඔක්කොමලා මෙන්න මේ කතන්දරේ දැන් කරන්නකෝ. හරි ඔබට මේ අත්දැකීම බලන්න ඔබට මේ දැන් ගන්න පුළුවන්ද කියලා. අප්පුඩියක් ගහනකොට ඔන්න බලන්න අත් දෙක වදින්න ඔන්න හේතු සකස් වෙනවා. මේ අත් දෙක හේතු දෙක. ඔන්න බලන්න හේතු දෙක සකස් වුණා. ස්පර්ශය කියන්නේ වදින තැන. ඔන්න පස්සය. පස්සය වෙච්ච තැන මොකක්ද ආවේ? ඵලය ස්පර්ශය. ඔන්න බලන්න ස්පර්ශය උච්ච තැන මොකක්ද ආවේ? වේදනාව. ඔන්න ඔබ ඔබ ඔබ අකුඩියක් ගහන්නකෝ. දැනීමක්. හරි. දැනීමක් ආවා. එතකොට අපිට හම්බුනේ මොකද සද්දයක් කියලා නේද ගොඩක් වෙලාවට? සද්දයයි දැනීමයි දෙකම සද්දය දැනීම අන්න හරි. ඔන්න ඔතන තියෙනවා ගැට දෙකක්. එකක් තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. දෙක තමයි මේ අපි අල්ලන් යන ලෝකය. හොඳට අහගන්න. හරි ලස්සන ගණන්. මොන බහන අත් දෙක ගැටෙනකොට හේතු සකස් වුණා ස්පර්ශය කියන තැන අත් දෙකට දැනුනේ මොකද්ද? දැනීමක් නේද ආවේ. බලන්න ඒ දැනීම අත් දෙක ගැටිලා ඉවරනකොට ඉවර වුණා. ඒ එක්කම අත් දෙක ගැටෙනකොට ඒ දැනීමත් එක්ක සද්දයක් ආවා. හොඳට අල්ලගන්න මේ කතන්දරේ. ඔන්න බලන්න අත් දෙක වඩිනකොට අපි කියනවා අප්පුඩියක් කියලා. අප්පුඩිය වදිනකොට උනේ මොකද්ද ඇත්තටම අත් දෙක ගැටිච්ච එක. අත් දෙක ගැටිච්ච තැන ස්පර්ශය. ස්පර්ශයට ඇත්තටම ආවේ දැනීම විතරයි. නමුත් හිත හදාගත්තේ මොකද්ද? සද්ද කියලා නේද? සද්දයක් ආවා කියලා නේද? ඔන්න බලන්න ඔන්න එක. අන්න බලන්න මේ හේතු වලට අදාළ එකක් නෙවෙයි ඉපදිච්ච ඵලය. හිතේ හිත හදාගත්ත සද්දයක් කියලා. හොඳට අහගන්න. එතකොට බලන්න ඒ ඒ ඇහිච්ච සද්දේ අපුඩියක් කියලා ගත්තනම් අපි සද්දයක් හරි කියලා ගත්තනම් ඒක ගත්තේ කොහෙන්ද? සිතේ. මනෝ විඥාණයෙන් ගියේ. අන්න බලන්න වෙච්ච දේ. ඒ කියන්නේ අද් දෙක ගැටුනේ. එක හේතුවක් හැදුණා මෙන්න මේ විදිහට. සෝතම් පටිච්චසද්දීට උප්පජ්ජති සෝත විඥාන තිංගං සංගතිපස්ස වේදනා සංඥා සංකාර විඥානේ සද්දයක් කියලා. අපුඩියක් කියලා. වැදුනේ අද් දෙක. දැන් මේ වැදිච්ච අද් දෙකේ ඔන්න බලන්න ওই සද්දේ වම් අතටද දකුණු අතටයි තියෙද වම් අතටද අත් දෙකටමයි තියෙද නැත්නම් අත් ඒ ඒ දෙකට ඒ හේතුවටයි තියෙන්නේ අත් දෙකටමයි තියෙන්නේ අයිති නෑ අන්න බලන්න එහෙනම් සද්දේ හරි අපුඩිය හරි කියන ඵලය මේ හේතු වල කිසි තැනක අයිති නැති දෙයක් හැබැයි මේක හටගත්තෙත් මේ දෙක වෙදිච්ච නිසා හේතු හටගන්නකොට ඵලයක් හටගත්තා මොකද්ද හටගත්ත ඵලය සත්‍යය. සද්දේ හරි අපුඩිය හරි. ඔන්න ඔන්න ඔතන තියෙනවා අවිද්‍යාපච්චය සංකාරයි කුසල මූලපච්චය සංකාරයි කියන තැන. හොඳට හොඳට බලා ගන්න. හොඳේ. ඔන්න බලන්න. අසංකතයයි සංකතයයි. හොඳට අහගන්න. එතකොට බලන්න. එහෙනම් බලන්න හේතු නිසා ඵල හට ගන්නවා හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා හැබැයි ඵලය හේතුවට අයිති නෑ ඔන්න බලන්න. එහෙනම් මේ හිත හදාගත්ත ඵලය වම් අතටවත් දකුණු අතටවත් මේ සද්ද කියන එක අයිති නෑ. අප්පුඩිය අයිති නෑ. ඒ හිතේ හැදිච්ච එක හැදුනේ කොහොමද? අන්න අර විදියට සෝතම් පටිච්ච සද්දේ සෝත විඥාන, තිංගං සංගතිපස, වේදනා සංඥා සංකාර විඥාන. ඔය හටගත්තේ සලායතන. සලායතන හටගන්න හේතුව නාම රූප. ඔය විදියට අවිද්‍යාවෙන් නේද එහෙනම් මේ අප්පුඩියක් කියලා මෙතනට ආවේ දැන්. ඔන්න එක. ඔන්න ඔන්න එක. දෙක තමයි ඇත්තටම ස්පර්ශයට ආවේ මේ දැනීම විතරයි නේද? කාය විඥාණයට. එතන කාය විඥාණය හටගත්තා. කාය විඥාණයට ආවේ මොකද්ද? දැනීම විතරයි නේද? ඒක එතනම නිරුද්ධ වුණා නේද? වැඩිලා ඉවර වෙනකොට. එච්චරයි උනේ. එච්චරයි උනේ. දැන් ඔය බලන්න කායන් ඒ කියන්නේ කකුලයි අතයි අතයි වදිනකොට ඒ කියන්නේ අතයි වස්තුවයි වදිනකොට මොකද වුනේ? දැනීමක් ආවා. එච්චරයි. ඒක දැනගත්තද අත? අත දැනගත්තේ. දැනගත්තේ නෑ. ඒක එතනින් එතනින් නිරුද්ධ වුණා. ඔන්න බලන්න එතනින් එතනින් නිරුද්ධ වුණා. දැන් ওই දැනිච්ච එක මොකද්ද වේදනාව නේද? වේදනාවක්. ඔය ඔය වේදනාවේ දැන් තියනවාද රාගය, දේශය, මෝහය? ඔතන තිබුණාද දැන්? එහෙනම් අහන්න බලන්න. එහෙනම් රාගක් කියු නිබ්බානම්, දේශක් කියු නිබ්බානම්, මොහක් කියු නිබ්බානම්. ඔබ දැක්කද? ඒ කියන්නේ ඔතන රාගේවත්, දේශේවත්, මොහේවත් ජීදිච්ච නැති බව ඔබ දැක්ක නේද දැන්? එහෙනම් ඔතන ඇලෙන්නවත්, ගැටෙන්නවත්, රැවටෙන්නවත් දෙයක් තිබුණාද? නැහැනේ. හැබැයි හිත හදා ගන්නවා නේද රිදුනා කියලා දැන්. අන්න බලන්න වැඩි. මේක වැදලා ඒක කොහෙන්ද ආවේ? අන්න රාගදේශ මොහ යෙදුන නේද හිත ඇතුලේ. ඔබ දැක්කද දැන්? අන්න අර අර තුමි අර දැන් අහපු ප්‍රශ්නේ අහපු කෙනා හොඳට බලා ගන්න සිද්ධිය වෙනදී. හරි? අන්න බලන්න. දැන් මේක රිදෙනවා කියලා ගත්ත දැනම දුකකටපත් වෙලා නේද? රිදුන කිව්වට. ඒක දැනගත්තේ කොහෙද? මනෝවිඤ්ඤාණයද? මන නේද? එහෙනම් අන්න බලන්න. ඒ දුකටපත් කරේ ඇයි? අන්න බලන්න. හැබැයි මේ කයට දැනීමක් තියෙනවා. මේ කයට දැනීමක් තියෙනවා. හැබැයි මේක රිදුනා මේක වැදිච්ච නිසා මේක පිච්චිච්ච නිසායි උනේ ওই ටික කොහෙද එන්නේ? අර අන්න අර වගේ මනෝවිඥානය තුල ගොඩනැගෙන තැන නේද? එතකොට අර දුක්ඛ දුක්ඛයක් හදා ගැනීමක් නේද? අන්න හරි දුක්ඛ දුක්ඛයක් හදා ගැනීමක්. හරියටම හරි. දුක්ඛ දුක්ඛයක් හදා ගැනීමක්. දැන් ඔබ දකින්නවා නේද මේ ගැටීම තුල ඒ කියන්නේ මේ බාහිර රූපවල දුකවත් සැපවත් ඒව එහෙම එකක් නෑ මේ හිතින් මේක දැම්මේ කියලා. දැන් මේක රිදෙනවා මේ දුකයි කියලා. ඔබේ අපහසුතාවයපත් කරන්නේ එහෙම නොවුනනම් හොඳයි කියන පැත්ත තියෙන නිසා නේද හිත ඇතුලේ අනිත් පැත්තේ දතාවේ. තණ්හාව. ඒ කියන්නේ දැන් මේ පිච්චිච්ච නිසා දුකයි. පිච්චුන් නැත්තම් සැපයි නේද? මෙන්න මේ පිච්ච ආ ඔබ මේ ඔබතුමේ දැන් අහුවෙලා ඉන්නේ ඔය හිතේ දතාදියට නේද ඔබතුමා දැන් ඔය කියපු විදිහට තමයි හිතුවේ හැබැයි මම ඒක අල්ලාගෙනම හිතියේ නැහැ අන්න හරි ඒ කියන්නේ අර දැවිල්ල හිතට ආවා ඒ කියන්නේ දැවිල්ල හිත මම දැන් ඔය ඔබතුමා මම ඊට කතා කරපු එක්කනම තමයි දැවිල්ල දැනෙනවා හොඳටම තදටම දැනෙනවා මං ඒ වෙලාවට අර ඒක ඉතින් අයින් කරන්න තමයි ගොඩක් බැලුවේ නෑ අයින් කරන්න නෙමෙයි ඕනේ ඔබතුමී ඕක ඇත්ත දකින්න මේ මේ වේදනාවක් අන්න හරි මේක වේදනාවක් විතරයි ඒක ඒක ඕම හිතුවා එනට අර වේදනාව මුල් කොටගෙන එනවා ඉතින් එනවා එනවා එනවා එනවා මොකද අපි මේක පුරුදු කරලා නෑනේ තාම ඒක තිච්ච අන්න හරි බුදු පියාණන් වහන්සේ පෙන්නනවා නේද? ඒක නෑවිස්සෙන්නේ නෑ නිසා. ඒක එනවා. ඒක එනවා. ඒක එනවා. හැබැයි අන්න ඒක තමයි අර බුදු පියාණන් වහන්සේ පෙන්වුවා නේද? මේ කයේ ස්වභාවය මොකද? ජරා මරණ නේද? ඔව් දැන් වෙන වෙන වෙන වෙලාවක වුණා නම් අඬලා ඔක මේවා කරගෙන. ඒ වෙලාවේ උනාට මම මට ඕන ප්‍රතිකාරය මම කරගෙන මේ ඒක මේක මේ මට හිතට ඇති වෙන සංඥාවක් නේ කියලා හිතලා එහෙම දැන් ඕක මේ ඔය නිින්ද ගියාට පස්සේ ඔය රිදිල්ල රිදෙන්නේ නැහැ නේද? <laughs> නින්ද නම් ගියේ නැහැ කොහොමත් ඒ වුණාට මේ පස්සේ නින්ද ගියොත් එහෙම ඒක වේදනාවක් නැති වෙනවා දැනෙන්නේ නැහැ එතකොට අර එතනදී වෙන්නේ අර කායම් පචිච්ච ඒ කයේ කයේ කයේ ඒ කියන්නේ කාය විඥානේ එතන වැඩ නැහැ එතකොට එතන වැඩ නැහැ අන්න එතන මන විතරයි එතනදී මම තව කැලලක් කියලා දෙන්න ඔතන වෙන විදිහට විදර්ශනා කරන්න ඔබතුමියට හරිද ඒ කියන්නේ දැන් බලන්න දැන් ওই වේදනාව එනවනේ එතකොට දැන් බලන්න ඔබතුමිය බලන්න ඔය අත පිච්චිලා නෙමෙයි ඌට උඩින් කෝච්චියක් ගියත් මුකුත් නොවුනොත් මුකුත් වෙන්නේ නැත්තම් ওই ප්‍රශ්නේ වෙනවද? නෑ. වෙන්නේ නෑ. ඌක උඩින් ගියා. එහෙනම් ඔය අතේ ඔය ඔය කයි ස්වභාවය මොකද අනිච්ච නේද? වෙනස් වෙනව නේද පොඩි දෙයක් උනත්? පිච්චෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්. ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන් නේද ඔය කයි ස්වභාවය? එහෙනම් කයේ ස්වභාවය මොකද? ජරා මරණ කියන ස්වභාවයම නේද? එහෙනම් ඔය ඔය ස්වභාවයම කියන්නේ මොකද? අනිච්ච ස්වභාවය නේද? යමක් අනිච්ච නම් දුකයි නේද? ඉතින් ඒක ඒ ස්වභාවයමයි මේක පවතින්නේ කියලා දැනගෙන තිබුණොත් මේක පිච්චුනොත් මෙහෙම වෙන්න පුළුවන්. හරි වෙනවා තමයි. වුණා නේද? දැන් ඔබතුමියට ඒකට ගැටෙන්නවත් ඇලෙන්නවත් දෙයක් තියනවද එතන? ඒකේ ස්වභාවයම නේද ඒ තියෙන්නේ. අන්න ගැටුන්නේ නැහැ ඇත්තටම. ගැටුන්නේ නැහැ. අන්න ඒක තමයි. අර ඔබතුමිය දැකපු විදිහ හරි මම මේ අර අනිත් අයටත් මේක දැනගන්න මම මේ පෙන්නනවා. මේ ගැන දන්න හින්දා දැන් ඊයේ මම ওই ටික ඉගෙන ගත්ත හින්දා මම ගැටුන්නේ නැහැ. වෙන්දට නම් අඬලා ඒකට මොනං කරයි අන්න බලන්න ධර්මයේ හම් වෙලා තියෙනවා දායාද යන්නේ ඔබ ගැටුණා නම් වෙන්නේ ඕන බලන්න ඔබ ගැටුණා නම් දැන් අද මම වැඩක් කරා ඉතින් ඇත්තටම ගෙදර වැඩක් ආයේ අන්න ඒ කියන්නේ ඔබ ඔතනින් තේරුම් ගන්නව නේද තව දුරටත් කොයි හරි ඉපදුනොත් මේ වගේ කයක් හම්බුනොත් ඒකෙත් ස්වභාවය මේකමයි කියලා ආ මේක තමයි අන්න ඔබතුමී අනා දකින්නවනේ දෙන අතීත සංසාරේ මේ වගේ කොච්චරක් වෙන්නේ නැද්ද කියලා මේ විදිහට අනන්ත ප්‍රමාණයක් එහෙනම් මේ ඉපදිච්ච භවයේ මේ වෙනකන් ඔය වගේ කොච්චරක් වුණාද? හැබැයි ධර්මයේ නොදන්නකම ඔබ ඇඬුවා, වැළපුණා. හැබැයි ඔබේ ඔබේ ඔබට දුක නිවුණාද කවදාවත්? නෑ වැඩක් නෑ ඇඬුවා ඇඬුවා කිසිසේ මේ දැවිල්ල අඩු වෙන්නේ නෑ, වේදනාව අඩු වෙන්නේ නෑ. ආන්න හරි. හැබැයි මේ කයට දැනෙන එකක් තියෙන මේ ධාතු විපරිණාමයක් නේද එතකොට උනේ? විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ ඒ ධාතු විපරිණාමයේ තුල යම් දැනීමක් ඒ දැනීම දැනීම. අන්න ඒක තමයි දැන් අර ඊයේ ඔබතුමාට කියලා තින්නේ අර කොස්ගෙඩියේ කතාව. ඒක තමයි මම ඒ වෙලාවේ ගොඩක් වෙලාවට හිතට ගත්තේ. එහෙනම් ඔබතුමාට ඔබතුමියට එහෙනම් ඊයේ සාකච්ඡාව අහක ගියේ නෑනේ. ගොඩක් ගියා. ගොඩක් හිතට වැදුනා ඒක. ආ එහෙනම් සාදු සාදු අන්න ඒක මේ ධර්මයේ තුල අපි බලන්න ඒකට ගැටෙනවා කියන දැනම සංසාරයට අකුසලයක් පනව ගන්නවා නේද එතන? එහෙනම් මේ අපි මේ එතනිනුත් දකින්නේ මොකද මේ කයේ ඇත්ත ස්වභාවය. එහෙනම් මේ කයේ ස්වභාවය මෙහෙම තමයි. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. එහෙනම් සංසාරේ යන්න තව දික්ුණොත් මේ වගේ දේවල් තව විඳින්න වෙනවා. අපි එන්නේ එතනට. අපි දකින්නේ වෙනමම කෝණයක්. අනිත් එක දැන් මේ සැප දුක් කියන ඒවා ඇත්තටම එළියේ අතේ තිබිච්ච ප්‍රශ්නයක්. තීන දෙයක්ද? බාහිරේ තීන දෙයක්ද? නැත්නම් හිත තුලින් ගොඩනගෙන දෙයක්ද? හිත තුලින් ගොඩනගා ගන්න දෙයක්. අන්න හරි. අපිට වේදනාව කියන එක දැනෙනවා. ඒක දුකක් හැටියටම නේද දැනෙන්නේ ඇත්තටම. ඔව්. එතකොට එහෙනම් හරිනේ එහෙනම්. ඔබ ඒක සැප එහෙනම් ඔබ සැපක් හැටියට දැක්කේ නෑනේ. ඔබ දුකක් හැටියට දැක්කලා ඔබ දැකලා තියෙන ඇත්තම ඇත්ත නේද එතන. මේකේ ස්වභාවයම දුක තමයි. හරි. අනිච්ච වෙච්ච නිසා දුක ඔබට මීට එකට දැනෙනවා. කයට එහෙනම් කයට වේදනාව දැනෙච්ච වෙලාවට ඒක දුකම තමයි. එහෙනම් ඔබතුමී දැක්ක නේද ඒක? ඒක හරි. එහෙනම් ඔබට ඒකට ගැටෙන්නවත් ඇලෙන්නවත් දැන් දෙයක් නැහැ නේ. ඔබ ඒක අවබෝධ කරලා තියෙන්නේ. ඒකේ ස්වභාවය මෙහෙම. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් ඉක්මනට මේක අවබෝධ කරගෙන පුළුවන් තරම් ඉක්මනට පිරිණිවෙන්නනේ. ඊගා ඉමේ උඩට ගත්ත හුස්ම මේ දැකපු විදිහ හරිද කියලා අහන්න තමයි. හරියට හරි හරි හරි හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි. එහෙනම් බලන්න එහෙනම් මොකද්ද අපිට අදිෂ්ඨානයක් ඉන්න ඕනේ. මේ උඩට ගත්ත හුස්ම පල්ලෙහාට වැටෙනකොට පිරිණිවිනින්ම සැනසෙන්න පුළුවන් නම් ওই දුකෙන් නිදහස් නේද? සම්පූර්ණයෙන්ම. ආ එහෙනම් එතනම නේද සැප තියෙන්නේ සදාතනික සැපයක් ආ අන්න දැක්කද එහෙනම් මේ බලන්න හරි සියුම් තැන් වුණාට කොච්චර ගැඹුරු තැනද නේද? අර සැප දුක් කිපු තැන හොඳට බලන්න. අපිට අන්න බලන්න අත රිදෙනවා මේ දැන් බලන්න අපිට එනවනම් මෙන්න මෙහෙම මේ බාහිර දේවල් වලයි සැප දුක් තියෙන්නේ කියලා. අපි ඉන්නම දෘෂ්ටියක. ඒක මේ හිතේ කෙනාගෙනාගේ තුල යෙදෙන සංකල්පනා ටික. ඒකට අනුව තමයි වටිනාකම් දෙන්නේ. ඒ වටිනාකම් කියන්නේ මොනවාද? කෙලෙස්. එහෙනම් ඔන්න ඔය ටික තමයි අපි මෙච්චර වෙලා දී කරලා දැන්නේ. ආන්න දැක්කද අපි දිය කළ දැම්මේ දිය කරන හැටි කතා කරේ ඔන්න ඔය ටික. අපි තව උදාහරණයක් අරන් බලමුකෝ. ඔන්න උතනම හරි. අද රොබර්ට් තීරණ මේ සැප දුක් කියන ඒවා කිසි කොහෙවත් එළියේ තියෙන ඒවා නෙමෙයි කියලා. හරිද? මේ එළි එළියේ තියෙන ඒවා නෙමෙයි. එහෙනම් බලන්න මේ මේවා ඔක්කොම හටගන්නේ මේ සිත තුලින්මයි. ලකුණු දා. ඒ ඒ ඒ දෙන වටිනාකම් කියන්නේම කෙලෙස්. එහෙනම් මේ ධර්මයේ දකීම තුල මොකද්ද අපි කරන්නේ? මෙන්න මේ වටිනාකම් ටික නැති කරනවා. නැති වෙනවා අපේ. වටිනාකම් නැති වෙනවා කියන්නේ මොකද්ද? කෙලෙස් ප්‍රහීන වෙනවා. ඔබටම තේරෙනවා ඇති මේ මාර්ගය යනකොට ඔබ ඉස්සර ඇලිච්ච ගැටිච්ච දේවල් වලට ඔබ දැන් දුවන්නේ නැහැ. ඔබ බොහොම නිශ්ශබ්දව යනවා. ඉස්සර ඔබ දැන් කල්පනා කරලා බලන්න හොඳට. ඔබ ඉස්සර ඇලිච්ච ගැටිච්ච දේවල් පස්සේ දැන් දුවන දිවිල්ල ඒ විදිහටම දුවනවාද කියලා. ඔබට මේක තේරුණාට පස්සේ ඔබට අන්න ඒ දායාදී හම් වෙලා තියෙනවා මේකෙන්. එහෙනම් ඔබට මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නේ මොන දේවල් ආවා ඒව එනවා. ඒක මේ ලෝක මේ අටලෝ දහමේ ස්වභාවය. ඒක වෙනවා. සර් එතකොට සර් එතකොට මේ සිතකට ඕනි මොකක හරි එල්ලි එල්ලි එල්ලි එල්ලි ඉන්නම ද බලන්නේ අන්න හරි සිත හදන්නෙම කොත්තනින් හරි එල්ලෙන්න ඒ කෝඩල්ස් මේක අන්න අභාවිත සිත අභාවිත සිත තමයි එල්ලි එල්ලි දඟලන්න එල්ලි එල්ලිම දඟලන්නේ ඒක තමයි මේ මේ කොහෙන් ගත්තත් මේකේ ස්වභාවය මේකයි මේ මැෂින් එකේ ස්වභාවය මේකයි එකක් අතෑරිනකොට එකක් අල්ලන එකක් අතෑරිනකොට එකක් අල්ලන අපිට ඒක දැනින්නේ නැහැ මෙහිම අතෑරිලා අතෑරිලා අල්ලනවා කියලා දැනින්නෙත් ඇයි ඒක අසුරක් ගහන දැනක චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර දුවනවා ගමන් චිත්ත ගැට ගහනවා කියන එක ගැට ගහිනවා ඇත්තටම එතකොට බලන්න කෝටි ලක්ෂයක් විතර චිත්ත වීදි දුවන නිසා ස්කන්ධ ගොඩක් හම්බ වෙන්නේ ඒ කියන්නේ එක හිතක් නෙමෙයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ගොඩක එකතුවක් හම්බ වෙන්නේ. රූපස්කන්ධ රූප ගොඩක එකතුවක්. ඒකයි ස්කන්ධ කියන්නේ. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන්නේ ඒකයි. ස්කන්ධ කියන්නේ මේ වගේ රූප ගොඩක එකතුවක්, වේදනා ගොඩක එකතුවක්, සංඥා ගොඩක එකතුවක්, සංකාර ගොඩක එකතුවක්, විඥාන ගොඩක එකතුවක්. දැන් උදාහරණයක් ගන්නකො ඒ කියන්නේ ආයතන හයම ගැට ගහිලා. ආයතන හයම ගැට ගහිලා හමු වෙන්නේ. ඔබට නහය ගාවට ඇස් බැඳලා. හොඳේ ඔබගේ නහය ගාවට මොකක් හරි අපි හිතමු දූරියන් ගෙඩියක් අල්ලනවා කියලා. ඔබ එකපාරම සුවඳින් කියනනේ දූරියන් කියලා. මේ දූරියන් කියලා. එතකොට ඒ කියන්නේ ඔබ ඇල්ලුවෙත් නැහැ, රස බැලුවෙත් නැහැ, දැක්කෙත් නැහැ. දැක්කෙත්. ඔය එකක් නැහැ. හැබැයි සුවඳ එනකොටම ඔබට දූරියන් ගෙඩියකුත් මතුව හම්බ වෙලා, සුවඳත් හම්බ වෙලා, රසත් හම්බ වෙලා, ඒකේ අර ඇනෙන ස්වභාවයත් හම්බ වෙලා ඔක්කොම හම්බ වෙලා. <laughs> බලන්නකො වැඩි. කොහොමද ගිහිල්ලාද නේස්? අන්න බලන්න. අන්න බලන්න. අන්න ඒකයි. නිශාන්ත මහත්මයා සමා වෙන්න. දැන් අපි ඒ කියන්නේ යම් කිසි කුසලයක් අපි දැන් අපි දානයක් දෙනවා කියලා මේක මට පැහැදිලි කරගන්න මට එහෙම ඇත්තටම හරීම පැහැදිලි මේ يعني පොඩි අවබෝධයක් තිබ්බට ලොකු අවබෝධයක් නැහැ ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න. අපි දානයක් දුන්නට පස්සේ හරි මොකක් හරි දෙයක් කාට හරි දුන්නාද පස්සේ හරි අපි ඒ ගැන හිතේ පැහැදීමක් සතුටක් ඇති කරගන්නවනේ. එතකොට එතනත් අපි කර්මයක් සකස් කරගන්නවා නේද? මෙහෙමයි. හොඳ හොඳ හොඳ හොඳ තැනක් ගත්තේ. ඔබතුමා අහලා තියෙනවද ඥාන විප්‍රයුක්ත පිණයි ඥාන සම්ප්‍රයුක්ත පිණයි ගැන. ඒක අර තමන් හිතන විදිහට. හරිද? ඔන්න ඔය ඥාන විප්‍රයුක්ත පින කියලා කියන්නේ ඒ කියන්නේ මේ දහම ගැන දන්නේ නැහැ. හරිද? මේ දහමක් කිසි දෙයක් ගැන දන්නේ නැහැ. උහි පින් කරගෙන යනවා. හැබැයි බලාපොරොත්තුවකුත් තියෙනවා මේක නිසා මේක වෙනවා. මේක මේක වෙයි කියලා. එක්ක දිව්‍ය ලෝකයක් කියන්නේ චේතනාව. හරි? එතකොට මෙන්න මේ දේවල් වෙයි කියන තැන ඉඳලා පින් කරනවා. හරි ඒක ඇවිල්ලා මේ සසර ගමනින් නිමා කරගන්න ඕනේ කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච නොවිච්ච තැන. අවබෝධ නොවිච්ච තැන. එතකොට ඒක එහෙනම් ඥාන විප්‍රයුක්ත පිනින් මොකද්ද සකස් වෙන්නේ? පුණ්‍යාභි සංඛාරය. පුණ්‍යාභි සංඛාර. අන්න බලන්න පුණ්‍යාභි දැන් කොහෙටද ඕක සසරට? සසරට. ආ ඔය තියෙන සසරට. එතකොට බලන්න එහෙනම් ඒක ඒක හැබැයි ඉවහල් වෙනවා සුගතියක ඉපදෙන්න. හරිනේ හොඳයි. ඒ පුණ්‍ය අපි සංකාරය. එතකොට බලන්න තව විශාන්ත මහත්තයා විනාඩියක් මම මේ ඒ කියන්නේ මම අදහස් කරේ අපි මෙහෙම හිතුවොත් හිතන්න අපි දැන් බෞද්ධයෙක් නෙමෙයි දැන් බෞද්ධයෙක් ඒ වගේ දෙයක් කෙරුවොත් එයා අනිවාර්යෙන් පින කුසලයේ මුල් කරගෙන ඕකේ සිතුවිල්ලක් එයිනේ. නිකන් අපි හිතන අන්‍යාගමිකයෙක් මොන හරි දෙයක් දීලා එයා සතුටු වෙනවා. මම මෙහෙම දෙයක් දුන්නා කියලා එයාට අර වගේ හැඟීමක් නැහැ. ඒත් එතන අර ආයි අතන රාගදේශ මොහ කියන තුනට ඒ සිතුවිල්ල අහු වෙනවනේ නේද? ඔව් ඒක මෙහෙමයි. ඉතුරු ටිකක් කිව්වහම ඔබතුමාට තව ටිකක් හොඳට තේරෙයි. හොඳේ? එහෙමයි එහෙමයි. ඔව්. එතකොට ඥාන සම්ප්‍රයුක්ත වෙන කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ සසර ගමන ගැන හොඳට දැනගෙන. හරිද? අන්න ඒ ඥානය තුල කරන දේවල් තියෙනවා. ඒ තුලින් දෙන දානයක් වේවා ඕනම දෙයක්. අනේ පිටු සිටුතුමා වගේ නේද? ඒ දෙන දානයන්ගේ එතුමා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමාගෙන් කෙරෙන්න තියෙන යුතුයකමක් ඉෂ්ට කරනවා විතරයි. නේද? එතකොට මොකද වෙන්නේ? අන්න මේ මේ මේ ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කරනවා. ඒ කියන්නේ දැන් අපි ස්වාමින් වහන්සේ කෙනෙක්ට අඩුපාඩු තියෙනවා. සකස් කරලා දෙනවා. හැබැයි යාට බලාපොරොත්තු වෙන්නේ මේකෙන් පිනක් කුසලයක් නැහැ. හැබැයි අරම ඉස්සල්ලා පෙන්නුවාගේ යාදිසන් වපතේ බීත. චාදිසන් හරිතේ බලය. එතුමා බලාපොරොත්තු වුණා නොවුණා. මොකද වෙන්නේ? ඒකට පුණ්‍ය කුසලයේ වැඩෙනවා පුණ්‍ය කුසලය වැඩෙනවා එතකොට එහෙනම් ඒක හිතන්න තියෙන තැනක් නෙමෙයි එතකොට මේ මේ එහෙනම් ඔබට පේනවා නේද එතන ඒ ඒ කතන්දර දෙක එතකොට ඔන්න ඔය දෙක මේ අතර වෙනසක් තියෙනවා නේද එතකොට මේ එතකොට බලන්න Tamanටත් අනුන්ටත් යහපතක් වෙනවා කියලා හිතලා කරන කටයුත්තකින් හැටිවෙන පින තමයි ප්‍රීතිය තමයි පින කියන්නේ. ඒක තමයි අර මම ඉස්සල්ලා පෙන්නුවේ. ඔව් ඒක සංසාරයට හේතු වෙනවා. ඒක සංසාරයටද. හැබැයි මේ වගේ කටයුතු කරන්න හිත මෙහෙවන්න පුළුවන් හැකියාව තියෙනවනේ. අන්නේ හැකියාවට තමයි කුසලය කියන්නේ. කුසලතාව කියන්නේ අන්නේ හැකියාව. එහෙනම් බලන්න අවබෝධය තුල ওই කුසලයේ තිබුණොත් කොහටද දැන් ඉනි මග තියන්නේ? නිවනට. නිවනට. ඔන්න ඕක තමයි ඔබතුමාගේ ප්‍රශ්නේ හරි වැදගත්. මම බුදුමාට ප්‍රණාමය හැටියට අවශ්‍ය අවශ්‍යලා තිබුණේ තේ පැහැදිලි කිරීමම තමයි නිශාන්ත මොකද මට අනවෝදේ තිබ්බේ ඔතන තමයි අන්න හරි එතකොට බලන්න එහෙනම් ඔන්න ඔතන මම තව තව දෙයක් පෙන්වන්නම් ඔන්න ඔතන තමයි දික්ට ධම්ම වේදනීය විදියට ඔබට ධර්මය අවබෝධය තුල දික්ට ධම්ම වේදිනිය කර්මයකින් කුසලයන් කුසල ධර්මයන් වඩා ගන්න පුළුවන් රහස තියෙන ඔන්න ඔතන ඔබට ප්‍රමා ප්‍රණාමයක් හැටියට මම ඒක දැන් මම ඒක පෙන්වන්නම් හරි ඒ කියන්නේ මේ හැම චිත්තක්ෂණයක් හටගන්න ඒ කියන්නේ හැම චිත්ත වීදියක් හටගන්නකොටම චිත්තක්ෂණ 17ක් හටගෙන තමයි චිත්ත වීදියක් හටගන්නේ. එතන මේ පළවෙනි චිත්තක්ෂණ අට හටගන්නකොට ඕක රහතන් වහන්සේටත් හටගන්නවා. ඕනම කෙනෙක්ට හටගන්නවා. මේ චිත්තක්ෂණ අටින් පස්සේ හටගන්න ජවන් සිත් කියලා හතක් හටගන්නවා. චිත්තක්ෂණ හතක්. මෙන්න මේ ජවන් සිත් හතෙන් තමයි මේ ඔක්කොම ක්‍රියාකාරකම් කරන්න ඕන ජවය ලබා දෙන්නේ. ජවන් කියන්නේ ඒකයි. හිත, කය, වචනය මෙහෙවන්න පුළුවන් ජවය දෙන්නේ ඔන්න ජවන් සිත් හතේ. එතකොට ওই ජවන් සිත් හතේ මෙන්න මේ ආකාරයට තමයි සකස් වෙන්නේ. කොහොමද? කාමාවචර කුසල. ඔන්න දැන් ඔබතුමා කතා කරපු තැන. ඔයම. කාමාවචර කුසල. ඔන්න ඔතන පුණ්‍යාපි සංකාර. පින කියන තැන තියෙන්නේ ඔතන. කාමාවචර අකුසල. අන්න පව තියෙන්නේ ඔන්න ඔතන. පව. ඔව්. පුණ්‍ය පාප. ඊට පස්සේ රූපාවචර කුසල අරූපාවචර කුසල. ඔය තියෙන්නේ අනිජ්ජාපි සංඛාර. පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිජ්ජාපි සංඛාර. අනිජ්ජාපි සංඛාර. ඔන්න බලන්න ඔය තුන. එහෙනම් ඔබ මෙන්න මේ ජවන්සිත හතේ පළවෙනි ජව පළවෙනි ජවන්සිත සිත කියන්නේ මේ ජවන්සිත හතේ බොත්තපණේ පස්සේ ඒ කියන්නේ අටවෙනි චිත්තක්ෂණයෙන් පස්සේ නවවෙනි චිත්තක්ෂණය කියන්නේ පළවෙනි ජවන්සිත මේ ජවන්සිතින් තමයි ditta ධම්ම වේදිනිය කර්ම සකස් කරන්නේ එහෙමයි ඊට පස්සේ දෙකේ ඉඳන් හය වෙනකන් යන චිත්තක්ෂණ ටිකෙන් තමයි අපරාපරිය කර්ම සකස් වෙන්නේ. ඊට පස්සේ හත් වෙනි ජවන් සිදින් තමයි උපජ්ජ වේදිනේ කර්ම සකස් වෙන්නේ. මේ ditta ධම්ම වේදිනේක කියන්නේ මේ මේ ඉන්න භවයේදීම පරිසන්දින එක. පරිසන්දින. කුසලයක් වේවා අකුසලයක් වේවා. හරිනේ කුසලයක් වෙන්න පුළුවන් අකුසලයක් වෙන්න පුළුවන් බරපතල එහෙනම් බරපතල අකුසලයක් බරපතල විදියට මේ භාවයේදීම පරිසම් දෙන දෙන අවස්ථාව තියෙනවා ditta ධම්ම වේදනීය එහෙනම් බරපතල කුසලයක් යහපත් සිතින් කරන යහපත් සිතින් කරන බරපතල කුසල් වලට කුසලයන් මේ භවෙදිම දෙන්න ඕනේ නේද? පරිසම් දෙන්න ඕනේ නේද? දෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඔන්න හොඳට බලන්න. එහෙනම් ඔබ මේ ධර්මයේ දකිනවා. දැන් දැනගෙන ඉන්නේ. ඔබ ඔබ දක්ෂයෙක් වෙනවා. මේ ධර්මයේ අවබෝධය තුල ඒ ධර්මයේ Taman තුලට ගලපලා දික්ත ධම්ම වේදිනේ කර්මයක් සකස් කරන්න කුසලයේද. එනවා ඔබ කරන හැම යහපත් ක්‍රියාවක්ම බලවත් යහපත් සිතකින් කරන්න. තේරුණාද? මේකෙන් කෙනෙක්ට යහපතක්ම වෙන වෙන්න කියලා කරන්න ඕක. එච්චරයි. ඒකම ඔබට කුසලයක් සකස් කරනවා මේ කුසලය නිසා අන්න බලන්න අර මං කිව්වේ සබ්බචිත්ත සාධාරණ චෛසික හත හට ගන්නකොට හැම සිත සිතකම කුසලෙ සිත කුසලයක් එන්නේ ඇදිලා කුසලයක් ඇදිලා ඉන්නේ ඒ කුසලය තුල බලන්න ඉනිමග තියන්නේ කොහටද නිවනටමයි නිවනට නිවනටමයි එතකොට බලන්න ඒ තුල ඔබ නොදන්න තව රහසක් කියන්නම් හැබැයි මේකට කෙනෙක් අකමැති කියනවට අකුරු තුනේ එක්කෙනා. හරිද? එයා හරි අකමැති මේක කියනවට හොඳේ. එහෙනම් ඔබ දක්ෂයෙක් වෙනවා. අන්නර උපච්ච වේදිනී කර්ම කියන්නේ පළවෙනි භවයේ දෙවෙනි භවයේ පරිසන්දෙනේ ඒවා. අනිත් ඒවා සංසාරේ ඕනම තැනකදී පරිසන්දෙන්න පුළුවන්. අපරාපරීය කර්ම. එහෙනම් බලන්න ඔබ මේ සංසාරේ රැස් කරපු බොහෝ කුසල් තියෙනවා තාම පරිසන්දීලා නැහැ. ඔබට. එහෙනම් ඔබ දක්ෂයෙක් වෙනවා ඒව අහෝසි කර්ම හැටියට අහෝසු නොවි මේ භවයට ඒක ගේන්න. ditta ධම්ම වේදනීය විදියට ඔබට අන්නේ කුසලයක් ඒ ඒ ඒ ඒ ඒ කියන නිධානය පහල කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා ditta ධම්ම වේදනීය හැටියට. පිං ගලකින් ගහලා ඒ කුසලයක් අදගෙන ඉන්න මෙතනට පරිසන්න එනවා ඔබ දැන් ඔබ දැක්ම ඔබ දැක්කද මේ කතන්දරේ අහෝසි කර්ම හැටියට අහෝසි නොවි ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඔබ දක්ෂයෙක් වෙනවා එහෙනම් ඒ දක්ෂතාවය තුළ මොකද්ද වෙන්නේ? ඔබ මේ ගත කරන ජීවිතය සුවසේ ගත කරන්න ඔබට හැම පැත්තකින්ම සැලසෙනවා වැඩ. ඔබට ඒ තුළ තව තවත් පුණ්‍ය කුසල් කරන්න ඔබගේ අඩුපාඩු සකස් කරගන්න තව තවත් ඒ කුසලයේ යෙදෙන්න ඔබට අවස්ථාව දෙනවා. අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් බලන්න කොහෙද ඉනිවද? නිවන. එන ඔබ ඕක දැනගන්න මේ ධර්මයේ ධර්මයේ තුල ධර්මයේ අවබෝධය තුල නේද? එහෙනම් අනිවාර්ය ජීවිතයට ගලප ගන්නවා මේ කතාව. ඔය මම පෙන්වුවේ මොකද්ද? ඕක නේද පෙන්වුවේ සම්මා සංකප්ප කියන තැන. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අන්න බලන්න මේ ඔව් කියන්න. සර් එතකොට දැන් ඒ දෙනව දැන් අපි දානයක් වුණත් දෙනවනේ. ඒ දෙනකොට සර් ඒක අතෑරලම දෙන්න ඕනේ. ආයේ ඒක ගැන මෙච්චර ගියාද අච්චර ගියාද එහෙම එතකොට අල්ලා ගැනීමක් නේද සර්? අන්න හරි. අන්න හරි. ඒ කියන්නේ හිතෙන්නුත් අතෑරෙන්න ඕනේ, අතෙන්නුත් අතෑරෙන්න ඕනේ. දෙන්න ගිහලා අතේ උන්ඩි කරගත්නේ නෑ. තේරුණාද? අත්‍යත් නැහැ. ඒක අපි මේ විදිහට හිතුවොත් ඒ කියන්නේ අපි සංසාරේ පුරාවට ඒ කියන්නේ අපි මට හැඟෙන විදිහට අපි ගනුදෙනුවක් නේ කරන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් දෙන්න ඕනේ, දුන්නොත් ගන්න ඕනේ කියලා එකක් මගේ හැඟීමක් තියෙනවා. එතකොට ඒ අපි ගත්ත දෙයක් ආයි දෙන්න උනා කියන තැන ඉඳලා දානයක් දෙනවා නම් නෑ එහෙම එතනට යන්න දෙයක් තමයි අපිට අපිට සත්‍ය දෙයක් එතකොට ගනුදෙනුවක් කරගන්න එපා ඒතේ මේ චින්තනෙට යන්න එපා ඔබට ඒක අදාළම නෑ ඔබ ඔබ හේතු ඔබට හේතු සකස් වෙන යමක් යහපතක් කරන ඔබ ඒක කරන්න එච්චරයි එච්චරයි ඔබ කරා එතකොට ඒක නිවන සඳහාම මේවා කරගත්තොත් ඒක ඒක තමයි ඔබ ඒක දෙන්න දෙන එක හිතන්න යන්න අවශ්‍ය නෑ ඔබ ඒ කෙරෙන්න ඕනේ යුතුයකම ඉෂ්ට කරනවා ඒ ඉදිරිම තුල බලන්න කම්මා විපාක අවට්ටන්ති විපාකෝ කම්ම සම්භවෝ කියන සිද්ධිය සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඒක ඒ හේතු සකස් වෙනවා එතනට උන්චිල්ලා මේ පැත්තෙන් එහා පැත්තට තල්ලු කරාම ඔබට අවශ්‍යද උන්චිල්ලා එහා පැත්තෙන් මේ පැත්තට තල්ලු කරන්න. එනවා නේද මේ පැත්තට? එනවා. සර් සර් දුන්න දෙයම තමයි ලැබෙන්නේ නේද සර්? දුන්න දෙයම තමයි ලැබෙන්නේ. හොඳ දේ හරි නරක දේ හරි. අන්න හරි. එතකොට මම ඔකේ තව අනිත් පැත්ත දැන් පෙන්නන්න. දුන්න දුන්න පමණයි එතනම නිරුද්ධ කරලා හිටියාම ලැබෙන තියෙනවා අතිනුයි හිතනුයි දෙකෙන්ම අතාරින්න ඕන අන්න හරි එතකොට එහෙනම් දැන් ඔන්න ඔබ නියම තැනට ආවා අර මහත්තයා ගෙනාවු මුලින්ම ප්‍රශ්නේ මේ බාහිර අභ්‍යන්තර කතන්දරේ ඔන්න මම දැන් ඔබ ඕගොල්ලන්ගෙන් අහනවා ප්‍රශ්නයක් ඇහෙන් ලෝකයක් ඔබට පණවන්න පුළුවන්ද බෑ කනෙන් නහයෙන් දිවෙන් කයෙන් බෑ මේ පහෙන් කොහෙන්වත් ලෝකයක් පණවන්න පුළුවන් පහෙන්ම බෑ එහෙනම් කොහෙන්ද දැන් මේ පහ නිසා ලෝකෙ හැදිලා තින්නේ? ඇතුළට නේද? හිතේ මේ මනස තුල නේද? එහෙනම් දැන් ඔබට බාහිරයත් එක්ක කතන් මොකක් හරි ගැටලුවක් තියෙනවද? ඔබට බාහිරයක් ගැන කතා කරගන්න පුළුවන් දැන් මේ කතන්දරේ. බෑ. අදාළම නෑ. එහෙනම් ඇහැ කණ්ණාඩියක්. කන, දිව, නහය, කය. කණ්ණාඩි පහම දැන් ඇතුළට නෙමෙයිද හැරිලා තියෙන්නේ? මේ කණ්ණාඩි හයෙන් මේ කණ්ණාඩි පහෙන්ම අරන් තියෙන ඇතුළට නේද විස්තර ටිකක්. ඇතුළේ කණ්ණාඩි 6 5ම හැරෙව්වා. දැන් ඇතුළේ කණ්ණාඩිය කියන්නේ Tamange පැත්තටමයි හැරිලා තියෙන්නේ. එහෙනම් කණ්ණාඩි 6ම දැන් ඇතුළේ නේද හැරිලා තියෙන්නේ. ඇහැ කන නාසය දිව කය මන කියන. ඔබ ඉන්නවා මැද්දට වෙලා. දැන් කාවද පේන්නේ? කොහින් බැලුවත්, කොයි කණ්ණාඩියෙන් බැලුවත් කාවද දැන් පේන්නේ? මනස. නෑ හොඳ හොඳට බලන්න. තමුම්ම තමයි. තමුම්ම තමයි. ආ දැන් එතකොට ඔබ දානයක් දීලා තියෙන්නේ කාටද? යහපත කරලා තියෙන්නේ කාටද? තමන්. තමන්ට. කාගේ ගුණද හොඳලා තියෙන්නේ? තමන්ගේ ගුණ. ආ දැන් දැක්කද සිද්ධිය? ඔබ දැක්කද මේ අවසාන අවසාන තැන? ආ පැහැදිලි. පැහැදිලි නේද? පැහැදිලි. ඔබ ඔබට යමක් ගන්නෙ අන්න හරි ඔබ දැන් කතා කරත් මාත් තමුන්ටම තමයි තමන් එක්කම තමයි කතා කරන්නේ වෙන කෙනෙක් එක්ක නෙමෙයි කතා කරන්නේ හරියට හරි තනියෙන් කතා කරන එහෙනම් මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද දැන් අර එක්කෙනයි අන්න පොඩ්ඩක් ඉන්න එක්කෙනයි 1000ක් 1000ක් හිටියත් එක්කෙනයි සර් එතකොට සර් එතකොට අර මේ අපි දැන් අර අර භවයේ කියන්නේ අර අර දෙන දෙමයි අපිට ලැබෙන්නේ කියනකොට සර් එතකොට අපි හොඳ දේ කරත් මේ අපිට ලැබෙනවා නරක දේ කරත් අපිට ලැබෙනවා කියන්නේ එතකොට භවය සකස් වෙන්නේ එතනින්ද අර මෙහෙමයි ඒක තමයි ඒක ඒක තමයි මම පෙන්නේ අපි කෙනෙකුට ගැහුවොත් අපිට කවදාකම හරි ගුටි ලැබෙනවා. අපි හොඳ දෙයක් දුන්නොත් කවදාකම හරි ලැබෙනවා. ඒක ඒක තමයි. අන්න හරි ඒක තමයි. ඒක තමයි භාවය. ඔබට මේ මොහොතේ දැන් ඔබතුමිය මේ මොහොතේ මේ මොහොතේදීත් ඔබට ඒක යම් ප්‍රමාණයකට අත්විඳින්න පුළුවන්. පුනර්භවයක ආයිත් ඒක අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ දෙයාකාරයකට කර්ම රැස් වෙනවනේ. ඒ කියන්නේ උපාදානපච්චය භව කියනකොට කර්ම භවයේ දෙයාකාරයකට රැස් වෙනවා සහජාත පුනර්භව. ඔබ මේ වෙලාවේ එකක් තින්දිනවා ඒ වගේම පුනර්භවයකටත් කර්මයක් රැස් වෙනවා. අන්න ඒකයි. අන්න අර මේ මේ මොහොතදීම අත්විඳින තැන තමයි මම කිව්වේ ditta ධම්ම වේදිනිය තැන කියන තැන. ඔබ දක්ෂයෙක් වෙන උපාය කිසිමයක් වඩා ගන්න. හරිද? එතකොට මම අර කියන්න අප කතන්දරේ මට දෙන්න පොඩ්ඩක්. එතකොට මම කණ්ණාඩි හයම ඇතුළට හැරිලා තියෙන්නේ. ඔබ ඇඟිල්ලක් දික් කරනවා. අරයා මෙහෙමයි කියලා කාට කාට දික් කළාද? අපිටම Tamanටමයි. දැන් තේරුණාද? ඔබ දකින අරයා හොඳ නැහැ කියලා. එයා මෙහෙම ජරාමිනිය කවද දකින්නේ? හ්ම්. තමන්ගේ අතුලාන්තේ නේද දකින්නේ? අරස කණ්ණාඩිය දිහා බලන කණ්ණාඩියට ඇඟිල්ල දික් කෙරුවොත් Tamanටනේ දික් වෙන්නේ. හරියට හරි. එහෙනම් බලන්න දැන් තමයි දැන් තමයි නියම කතන්දරේ. මේ ඉතුරු ටිකත් එහෙම එහෙනම් අපි. ඔන්න බලන්න කණ්ණාඩි හැම ඇතුළට හැරිලා දැන් ඔබට කවුරුත් මේ ලෝකේ වැරද්දක් කරන අය ඉන්නවා. ඉන්න බෑ මොකද වැරද්දක් කෙරුවොත් කරගන්නේ මටම ඒ කියන්නේ අර මම වපුරන දේ මම කපා ගන්නවා වගේ මගේ මටම තමයි මම මේක කරගෙන තියෙන්නේ දැන් තේරුණාද කිව්ව කතන්දරේ ගැඹුරු කොච්චරද කියන එක ආ එහෙනම් ඔබ මෙත්තාක් වැඩිවොත් කාටද මේක වෙන්නේ කාටද කාටද ඒකෙන් ආනිසංස තියෙන්නේ Tamanටම නේද ගොඩාක් සිද්ධ වෙනවා මේ වගේ සාකච්ඡාවක් කරන එක මේ වගේ වැඩසටහන් කරන ගොඩාක් අපි වගේ අයට ඉඩක්ම වටින දෙයක් එහෙනම් බලන්න ඔබේ මග ඔබම නේද එලි කරගන්නේ. ඔබේ ගුරුවරයා ඔබම වෙච්ච තැන පොඩ්ඩක් තා පොඩ්ඩක් මේ දැන් මම හිතන විදිහ හරියට දන්නේ දැන් කෙනෙක් එක්ක අපි යම්කිසි තරහක් හිතෙනවනේ. ඇත්තටම දැන් ඔය කියව කතාවට මේක සම්බන්ධයි. ඇත්තට මේ කෙනාගේ වැරද්දක් නෙමෙයි. අපිට ඕන විදිහට ඒ කෙනා ඉන්නේ නැති නිසා තමයි අපිට තරහ හිතෙන්නේ. අපිට ඒත් එක්ක තරහ හිතෙන්නේ. හරි හරියටම හරි ඔය තියන්නේ බලන්න ඇතුළෙන්ම ගත්ත සිතුවිල්ලට නේද ඇතුළෙන්ම දැම්මේ ලෙඩක් ඕ එතකොට එයාගේ වැඩක් නෙමේ එයාගේ ප්‍රශ්නයක් නෙමේ මේක අපේ හිතේ ප්‍රශ්නයක් ඔය හැමතිස්සම තියෙන්නේ අන්න හරි ඒ කියන්නේ මම කතා කරන්නේ ඔබට ඇහෙනවා හොඳට බලන්න ඕනේ මම කතා කරන්නේ මටත් ඇහෙනවා අපිට හිතෙන්නේ එහෙමයිනේ මම කතා කරන එකත් අපිට හිතෙනවා මම කතා කරන එකත් ඔබට ඇහෙනවා කියලා. ඔබ කතා කරන එකත් මට ඇහෙනවා කියලා. මම කතා කරන එකත් මට ඇහෙනවා. හරි නේද මං කිව්වා? ඔන්න. ඔය හිතන විදිහට. ඔන්න බලන්න ඔය ඔය තමයි ඔය තමයි ditthය. ඔය තියෙන්නේ මනසේ ditthය. මනසේ ditthය සකස් වෙන හැටි. ඔන්න බලන්න ඔය තියෙන්නේ දතාවය. ඔය තියෙන්නේ අවිද්‍යාව. ඕක නෙමේ තැන. ඕක හොඳයි මහත්ය ගත්ත තැන. හරි ලස්සනයි. ඔන්න බලන්න. දැන් මම මම මම කතා කරන එක ඇත්තටම ඇහෙන්නේ මෙතන මේ මං ඉන්න තැනට විතරනේ. මේක ප්‍රඥාවෙන් බලන්න. එතකොට ඔබට ඔබලා ඉන්නේ එක එක තැන්වල. ඔබලාගේ ඔව් උපකරණයක හේතු ටිකක් නිසා ඒ උපකරණයට මෙතනින් ගිය මෙතනින් ගිය සද්දයක් ඇවිල්ලා එතනින් ওই උපකරණයට ඇවිල්ලා ඔතන හේතු ටිකක් නිසා සද්ද තරංග ටිකක් එළියට එනවා. ඔව් එතකොට ওই කත්- එන සද්ද තරංග ටික ඇවිල්ලා ඔබේ කනේ වදිනවා. කනේ වැදිලා සෝත ධාතු, සද්ද ධාතු කියලා කම්පණය වෙනකොට සෝත විඥාන ධාතු, පිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔබ ඔබගේ මනස තුල පණිවිඩයක් හැදෙනවා. මෙහෙම මෙහෙම හ්ම් වෙනවා. ඇත්තටම එතකොට බලන්න ඔය කොහේවත් ඔය ආපු සද්දෙ මං ඉන්නවද? නෑ. කෙනෙක් පුද්ගලෙක් ඉන්නවද ඔය සද්දෙ තුල? ඔය සද්දෙ තුල ද්‍රව්‍ය වස්තු තියෙනවද? සත්ත්ව පුද්ගලයෝ ඉන්නවද? නෑ. එතනම දෘෂ්ටියක් නේද? ඒ කියන්නේ අර ඇති වෙච්ච ඒ කියන්නේ ස්වභාවයක් විතරයි ශබ්ද තරංගයක් විතරයි. අන්න හරි ශක්ති ප්‍රභවයක් විතරයි. අපෝ තේජෝ වායෝ පඩවි. වලින්ම හැදිච්ච ශබ්ද තරංගයක් විතරයි නේද? එච්චරයි. ඔන්න බලන්න ඒකෙන් ක්‍රියාවක් වුණා. ක්‍රියාවක් වුණා ඇවිල්ලා වැදුන කම්පනයක් වුණා. ඒ කම්පනය හටගත්තේ කොහෙද? කනේ. කම්බරේ නාද වුණා. කම්බරේ නාද වෙනකොට සෝත විඥාණයට ආවේගයක් ආවා. යම් දැන ගැනීමක් ආවා. එතනින් ඉවරයි. තිංගං සංගති පස්ස වෙනකොට ඔබේ තියෙන රාගදේශ මොහ යෙදුනා. මනස තුල පණිවිඩයක් හැදෙනවා. මේ විදිහට දැන් පණිවිඩේ. පුටුව. මොකද්ද හැදුනේ? <coughs> මොකද්ද හැදුනේ? කුටුවක් ලැබුණා. කුටුව කුටුව කියලා ආවා. ඔන්න බලන්න. දැන් බලන්න කුටුවක් ඔය මං ඔය සද්දෙන් ආවද? ඒ ආවනම් ඒක අපිට ඒ පුටුව ඉඳ ගන්න පුළුවන්ද දැන්? බෑ. එහෙනම් සද්දේ තුල පුටුවක් පැනවෙනවද? ද්‍රව්‍ය වස්තුවක් පැනවෙන්නේ. මං කතා කරා කියලා ගන්න පුළුවන්ද එහෙනම් ඔබට? එතන? බෑ. ගන්න බෑ. ඔන්න බලන්න දෙක. එහෙනම් ඔය සද්ද තරංගය තුල මමවත් ඒක අර පුටුව කියන පුටුව කියන එකේ දැකු යන්න ටු යන්න එහෙම කියන ගත්තොත් ඒකත් අනත් පේනවන්නේ නේද? ඔව් ඒකත් එතන වෙනවා. ඒ අකුර ඒ ඒ අකුරෙත් මොකුත් නැහැ අර අනිත් අකුර වලත් මොකුත් නැහැ එකට ගැට ගහපු නිසා තමයි ඒක හැදිලා තියෙන්නේ. යම් ක්‍රියාවක්. ඔන්න බලන්න ඊට පස්සේ දැන් බලන්න දැන් ඔතන ඔතනක් නෙමෙයි තැන. ඔන්න බලන්න දැන් බාහිරින් බාහිරේ කතන්දරේ කණයි සද්ද තරංග ටිකයි වැදිලා කම්පණිය වුණා. චක්කු විඥානේ හටගත්ත ඉවර වුණා. අර මහත්ය ඉස්සල්ලා පෙන්වන්නේද ගලක් හයියෙන් අතට වැදුනහම යමක්. එතන දැනුනේ දැනීමක් විතරයිනේ. ওই ටික විතරයි කණිත් උනේ. ඒ උදාහරණයමයි මේ පෙන්වන්නේ. හැබැයි හිත හදාගත්ත නේද එක එක දේවල් ඒ වෙලාවෙත්. එහෙනම් වේදනාව වෙලා කියලා දැනෙන සිතක් හදාගත්තා. අන්න හරි. ඒකම තමයි දැන් මෙතන වෙන්නේ. එතන බලන්න මෙතනදිත් උනේ ඊට පස්සේ දැන් බලන්න අරකට අදාළ නැති එකක් ඒ කියන්නේ එළියෙන් ආපු එක නෙමෙයි දැන් ඇතුළට යන්නේ. එළියෙන් ආපු සද්දෙද ගියේ ඇතුළට හිතට. හිතට සද්ද යනවා. බෑ. හිතට දැන් අපි හිතමු කෝච්චියක් කියලා කෝච්චියක් ගියාද හිතට? ශබ්දයක් යන්න යන්න බෑ. අන්න ඒ කියන්නේ රූපයක්වත් සද්දයක්වත් ඔය රසයක්වත් ඔය එකක්වත් හිතට යන්නේ හිතට යන්නේ සද්ද ආරම්මණයක්, රූප ආරම්මණයක්. චිත්ත චෛසිකයක් උතන වැඩ කරන්නේ. එතකොට බලන්න ඒ හරහා මොකද්ද උනේ? හිත දැන් බලන්න තිංගන් සංගති පස් වෙනකොට ඇහැ නිරුද්ධ වෙලා, කන නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙලා. දැන් මන ආයතනිය විතරයි. එහෙනම් මනට ධම්මයක් ඇති වෙලා තියෙනවා. මේ ධම්ම ධම්මය තුල පණිවිඩ ගොඩක් හදාගෙන යනවා. මේව මෙහෙම මෙහෙම කියලා පුටුව කියලා හැදුනා. දැන් ওই හැදිච්ච පුටුව ඔබතුමාගේ එක එක්කෙනාගේ හැදිච්ච පුටුව කාටවත් දකින්න පුළුවන්ද මේ වෙලාවේ? බෑ. කිසි කෙනෙක්ට මේ ලෝකේ දකින්න පුළුවන්ද ඔබට හැදිච්ච පුටුව මොකද්ද කියලා? බෑ බෑ ඔබට එලීට අරන් පෙන්වන්නකොත් පෙන්වන්න පුළුවන් දෝ හිටිය හැටි තීටුව. ආන්න බලන්න. එහෙනම් ඕක ඔබට පමණයි නේද උරුම? ওই පුටුව. මට විතරයි. එහෙනම් ඕක ඔබේ හිතේ තුල හටගත් එකක්. කිසි ඒක බාහිරට ගන්න පුළුවන් බාහිරේ තියෙන එකක් හැමෝටම දකින්න පුළුවන්. බෑ. දැන් ඕක අපි ජර්මන් ජාතිකයට චීන ජාතිකයට පුටුව කියලා කිව්වොත් එයාට කිසිම දෙයක් මැවෙන්නේ නැහැ. නෑ ඒකත් පැත්තක පොඩ්ඩක් දාන්නකෝ. එතන වෙන කතන්දරයක්. ඒක ඔය ඔය ඒක මෙතනට අදාළ එකක් නෙවෙයි. මම මේ පෙන්නන එක. හොඳේ. ඔන්න බලන්න. ඔබට අපි ඔක්කොම පුටුව කියලා එනවනේ. එහෙනම් අපි ඔක්කොම 50ක් හිටියනම් 50ට පුටු 50ක් ඇවිල්ලා තියෙනවා. එක සංඥාවට එක සද්ද සංඥාවට පුටු 50ක් ඉපදිලා. එහෙනම් ලෝක 50ක් නේද මේ වෙලාවේ? ලෝක 50. අන්න බලන්න. දැක්කද මම දැන් කිව්ව හතන්දරේ? එහෙනම් බලන්න ඔබට ඉපදිච්ච පුටුව කාටද ඉපදෙන්නේ මේ වෙලාවේ? මේ ලෝකේ. කාටවත් නැහැ. කිසි කෙනෙක් එනම් මේ ලෝකේ පෞද්ගලිකයි නේද? ඒක නිසා නේද මේක බාහිරට පනව ගන්න පණවෙන්නේ නැත්තේ. පනවන්න බැරි. ඒක බාහිරේ තියෙන අපි ඔක්කොම ඔබ දකින්න රූපේ ඔබ දකින්න පුටුව හම්බ වෙනවා. කිසි කෙනෙක්ට කිසි කෙනෙක්ගේ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඔබට ඔබට පමණයි. අන්න දැන් තේරෙනවද? එහෙනම් දැන් බාහිරේ ඇතද නැතද කියලා කතා කරන්නත් පුළුවන් අපිට. දැන් කතන්දරේ තේරුණාද? අන්න ඔයන හිතෙන් එළියට යන්නම් බෑ. හොඳට අල්ලගන්න මේ සිද්ධිය. දැන් බලන්න. ඊට පස්සේ මේ පුටුව කියන එක හැදිච්ච කතන්දරේ. හරිද? එහෙනම් ඔබට එහෙනම් මං කතා එහෙනම් ඔබගේම සිත තුළ ගොඩ නැගිච්ච ගන්න නේද ඔය මනෙන් දැනගත්තේ. මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියලා නැවත දැනගත්තේ ඔතනින් ඒක නේද? ඒකම තමයි. එතකොට මං කතා කරපික ඔබට හැමුණාද? ද ඔබ ඔබ ඔබ තුලම ඉපදිච්ච සිතුවිල්ලක් ඔබටම මන් තුල මන් තුල ඉපදිච්ච සිතුවිල්ල. ආ එහෙනම් ඔබ ඔබ මමයි කියලා අරන් තියෙන තැන ඉන්නෙත් ඔබ නේද? ඔව් මමම තමයි. එහෙනම් ඔබ මම මම ඔබ නේද? ඔව්. දැන් තේරුණා දිත්තේ මිදින්නේ නැද්ද දැන්? එහෙමයි. <laughs> දැන් තේරුණාද? ඔයා අරන් තියනවා මම කියලා. එතන බලනකොට ඔබම නේද එතන ඉන්නෙත් තායි. ඔව්. ඔව්. එතකොට ඔබ මම වෙලා මම ඔබ වෙලා. දැන් උඹට තේරුණාද? ඔව්. ඔන්න එක. එහෙනම් දැන් ඔබ කතා කරන එකත් ඔබට හෙනවා නේද? එනවා. ඔන්න අල්ලගන්න ඉතුරු ගැටේ. හොඳේ. ඒ කියන්නේ ඔබ ඔබගේ පැත්තෙන් ගත්තොත් ඔබ කොහොමද කියන්නේ? මම කතා කරන එක මට ඇහෙනවා කියලා. ඔව්. ඔන්න ඕකත් තව දෘෂ්ටියක්. හොඳට අල්ලගන්න. ඔතන තමයි සියුම්ම තැනක් තියෙන්නේ. හරි. ඔබ කතා කරන්න නම් කොහොමද ඔබ කතා කරන්නේ? හරි. ඔය ඔය ඔය දැන් හරි. කට්ටිය මෙන්න මේ මෙන්න මේක කරන්න ප්‍රායෝගිකව. කට්ටියම ඇස් ඇරගෙන මෙන්න මේක විතරක් හිතන්න. පුටුව. හරිනේ හිතුවා. ඔන්න බලන්න හිතුවා. ඇස් වහගෙනත් හිතන්නකෝ. හරි. ඔන්න බලන්න. මනස තුලින් ගන්න එකක්, මනසේ දෝංකාරය මනස තුලින්මයි දැනගන්නවා. ඒක නෙමෙයිද උනේ? ඔව් ඒක. ඔන්න වන එක. ඔබ දැන් ඕක වචනයක් හැටියට පිට කරන්න. දැන් වචනයක් හැටියට පිට කරන්න. මොකද්ද මං කිව්වේ? හිතන්න කියලා කිව්වේ මොකද්ද? අන්න ඒක වචනයක් හැටියට දැන් පිට කරන්නකො. පුටුව. පුටුව. ආ. ඌක උනේ කොහොමද? ඌක උනේ කොහොමද? දැන් ওই පිට කරපු එකේ ඔබ හිතපු එකද පිට කරේ? බලන්න <laughs> මේ ගැට ඔක්කොම ටික ලියා ගන්න. ආ. ඔය පිට කරපු එකේ ඔබ හිතපු එක තියනවාද? එහෙනම් අපි ඔක්කොටම දැන් පේන්න ඕනේ ටක් ගාලා. අන්න එක අනවන්න මේ සියුම් අති සියුම් තැන් ටිකක් හොඳේ හුස්ම ගන්න ඉයර්ෆෝන් එක පොඩ්ඩක් දුරින් තියා ගන්නකො ඒක හොඳේ ඔන්න බලන්න සියුම් සියුම් අති සියුම් තැන් ටිකක් එතකොට එහෙනම් ඕක උනේ කොහොමද ඔය වචන එළියට ආවේ කොහොමද ඔය වචනේ එළියට එන්න නම් මේ කය ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද කයේ කොටස් ටිකක් ඒ කියන්නේ කයේ කොටස් ටික ක්‍රියාත්මක වෙලා උගුරෙන් ඔක එළියට එන්න ඕනේ නේද? ඔව්. ওই සද්ද ටික. ආ අන්න ඒක ක්‍රියාත්මක උනේ කොහොමද? කය දැනගත් කය කොහොමද ක්‍රියාත්මක උනේ? කය ක්‍රියාත්මක කරේ කවුද? මනසෙන්. මනසෙන් අන්න බලන්න. එහෙනම් බලන්න මාර වැඩක් නේ දැන්. මොන බලන්න මුලින්ම ඔබ ගත්තේ ඔබ S2 පියාගෙන හිටුවා පුටුව කියලා. ඇස් දෙක අරගෙනත් හිතුවා පුටුව කියලා. මනස ඒ කියන්නේ මනසින්ම අරගෙන මනසින්ම දැක්කා. මනසේ දෝංකාරයක් මනස තුලින්ම දැක්කා. ඔන්න බලන්න පළවෙනි තැන. එහෙනම් ওই තියෙන්නේ මනෝ සංකාර මේ මනස හිත කියන තැන. හරිද? ඔන්න පළවෙනි එක. දෙක. ඔබ වචනයක් පිට කරනකොට ඔබට පිට කරන්න වෙන්නේ මනස පාවිච්චි කරලා එහෙනම්. නේද? අන්න මනස ආයි මුල් වෙන තැන. එහෙනම් වචනේ හදන්නේ කොහෙන්ද දැන් ගේන්නේ? මනසින් නේද? මනසින්. මනසින්. ඒක ගෙනල්ලා කය උපයෝගී කරලා මේක තල්ලු කරනවා නේද හුලන් ටිකක්. ඒ තල්ලු කරනකොට එන එන්නේ මොකද්ද? පුටුවක් දෙන්නේ සද්දයක්ද? ශබ්දයක්. ශබ්ද තරංගයක්. සද්ද ටිකක් එළියට ගියේ. ඒ සද්ද පුටු තිබුණාද ඔබ හිතපු එක? නෑ. නෑ. <laughs> හොඳට බලන්න හොඳට බලන්න. ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ ඔන්න බලන්න. ඊට පස්සේ ඒ සද්දේ ඇවිල්ලා කනේ වැදුනා නේද ඔබේ ආයි? සද්දයක් එනවා පොඩ්ඩක් බාධා වෙනවා ඒකට. පොඩ්ඩක් කවුරු හරි නග වැඩි මං හිතන්නේ ඉන්නවා එක හුලං පොඩ්ඩක් වදිනවා ඇති. ඔව්. මේ එයා ඊසෙට් එක කටින් හපාගෙන ඉන්නේ අර මයික්‍රොෆෝන් එක. ඒක පොඩ්ඩක් ඈතින් තිබ්බනම්. හොඳයි. එතකොට බලන්න දැන් බලන්න එහෙනම් ඕ ඔන්න හොඳට බලන්න මේක හරි අතිසියුම් තැනක්. ඔබ ඔබ ඥාණයෙන් අල්ලගන්න මේක ප්‍රඥාවේ තාම සියුම් තැනකට අල්ලගන්න ඕන තැනක්. අද ඔබ මේක අල්ලගත්තොත් ඔබ මෙතනින් දිය වෙලාම යයි. හරි? <laughs> මේ මේ සිද්ධිය. එහෙනම් බලන්න දැන් හොඳට වචනේ පිට කරනකොට වචී සංකාර. වචී සංකාරයෙන් මුල්ුණේ මනෝ සංකාර. හිතුවා ඒක කය ක්‍රියාත්මක කරලා එළියට තල්ලු කරා. එළියට ගියේ හුලන් ටිකක්. ඒක හරහා සද්ද ටිකක් එළියට වැටුණා. ඒක ආයි ඇවිල්ලා මොකද උනේ? කනට වැදුනා. කනයි සද්දයි ගැටුණා. සද්ද ධාතු සෝත ධාතු. අන්න සෝත විඥානේ හටගත්තා. තිංගං සංගති පස්ස වුණා, කුණු පාරක් ගෑවුණා, අසූචි ටිකක් ගෑවුණා, රාග දේශ මොහ යෙදුණා. මනට ආයි ආවා. ආයි හිතින් දැනගත්තා. ඔන්න වෙච්ච දේ. ඔන්න වෙච්ච දේ. එහෙනම් හොඳට ආයි බලන්න හිතපු දේ එළියට දැම්මා ඒ දාපු එක නෙමෙයි එළියට ගියේ සිතුවිල්ලක් එළියට තල්ලු කරන්න බෑනේ සිතට පුළුවන් සිතුවිල්ලක් ගන්න එහෙනම් සිතුවිල්ලක් නෙමෙයි එළියට ගියේ සද්දයක් හොඳට බලන්න හොඳට බලන්න ඒ සද්දයයි ආයි කනට වැදුනා කනට වදිනකොට ආයි කම්බරේ නාද වුණා අන්න මන සෝත විඥානේ හටගත්තා ආයි මේක මනට ස්පර්ශ වෙනකොට කුණු පාරක් ගෑවුණා විකෘති වුණා ඇතුළට ගත්තා පුටුව කියලා දැනගත්තා. හරිනේ. බලන්න එළියට දාපු එකද ඇතුළට ආවේ. නෑ කුණු ගෑවිලා. යන්න එහෙනම් ඔබ අන්න බලන්න. ඇයි කිව්වේ? ඇයි ඇයි කිව්වේ මේ වචනය වචනය වචනය මේ සංවර කරගන්න කියලා. දැන් තේරුණාද? ආ. අරිසියුම් තැන. එහෙනම් බලන්න ඔබ දාපු එකවත් ඔබට කවදාකවත් අහන්න හම්බ වෙන්නේ නැහැ. වෙන එකක් හම්බ වෙන්නේ. වාචාය සංවරෝ සාදු. එහෙනම් මෙත් බලන්න එකක් දෙපාරක් නෑ නේද? එතන විතරයි. එතන විතරයි. එතන විතරයි. එක ගඟකට දෙපාරක් වහින්න බෑ. එක ගඟකින් දෙපාරක් නාන්න බෑ. තුන්වෙනි එක. දැන් ඔබට දෙනවා ප්‍රාය කාය කර්ම ටික. දැන් ඕක ඔබ කොලේක ලියන්න. මොකද්ද? අන්න අර කිව්ව එක. මොකද්ද? පුටුව. දැන් ඔබ ඕක කොලේක ලියන්න. අන්න වචීකම්ම අන්න මනෝකම්ම, වචීකම්ම, කායකම්ම. දැන් ඔබ කොලේක ලියන්න මේ මොහොතේ. ඔබ ලියන්න දැන් කොලේක. බලන්න ඔබ ලියන්නේ කොහොමද කියලා. කොහොමද ඔක වෙන්නේ? කොහොමද ඔබ කොලේ ලියන්නේ? බලන්න. ඔබ කවදාකවත් මේ වගේ ප්‍රායෝගිකකට ගිහිලා තියනවද? අත්විඳලා බලන්න. එහෙනම් මේක තමයි ඔබ දැනගන්න ඕන තැන. කොහොමද කොලේ ලියන්නේ? පරිසියම් කරන ඇඟිල් අත ගත්තද පෑනක් හොයාගත්තද කවුද පෑන අතට අරන් දුන්නේ <laughs> හොඳට බලන්න මානසින් දැන් ඔය ඔය ඔය එහෙනම් බලන්න ආයිත් මේ අකුරු ටික එන්නේ කොහොමද මේ අකුරු කියන්නේ සටහනක් යම් චිත්‍රයක් ගොඩ නැගෙනවා දැන් ඔබලා ඔබලා සීරු දිනාම ওই චිත්‍රය ගොඩ නැගුවොත් දැන් ඔන්න මොකද්ද ගොඩ නගන්නේ පුටුව කියන එක හරිනේ පුටුව පුටුව කියන එක ඔබ මේ කොලේක ලියන්න ලියනකොට දැන් බලන්න කොහොමද වෙන්නේ කියලා ඔන්න බලන්න මනස මුල් වෙනවා ඒක හරහා කය ක්‍රියාත්මක කරනවා යම් සටහනක් යම් චිත්‍රයක් ගොඩ නැගෙනවා ගොඩ නැගෙනවා මේ හිතපේකද දැන් මේ ලිව්වේ හිතුවේ හිත සිතුවිල්ල මෙතන ගොඩ නැගෙන යම් යම් චිත්‍රයක් යම් යම් සටහනක් නේ යම් නිරූපණයක් වුණා ඔච්චරයි ඒ හිතපේකද මේ තියෙන්නේ නෑ. <laughs> එහෙනම් හිතන එක ඔබට පුළුවන් ද කවදාකවත් සටහන් කරන්න? හිතන එක කියන්න පුළුවන් ද කවදාකවත්? ඔබට තේරෙනවද? කියන එක කවදාකවත් හිතන්න පුළුවන්ද? මේ මාර තැනක් මේ. නෑ. එහෙනම් බලන්න ඔන්න බලන්න දැන් මේක දකින්නේ දැන් මේ ලියනවා කියලා දකින්නේ කොහොමද? චක්කුම් පටිච්ච රූපිටි චක්කු විඥාන තිංහල් සංගති පස්සාර විදියමයි. මේක බලන්න හිතපු එක එළියට දැම්මා සටහනක් කියලා ඒකත් නෙමෙයි ගියේ. හැබැයි මේ සටහන් කරපු එක ආයි ගන්නවා ආයි කුණු බාරක් ගහගත්තා. දිංගන් සංගති පස්ස කියනකොට ඇතුළට දාගත්තා. ලියපු එක දැක්කා කියලා. කුටුව කියලා. එහෙනම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියනකොට ඔන්න බලන්න බෝල් එක ගන්නවා. ඔන්න මනින් එළියට එනවා. උඩ දැම්මන්න එළියට ඇවිල්ලා උඩ දාපු තැන ආයි අතුලට දාගත්ත නේද අල්ලලා. හැබැයි නිකම්ම ගියාද? කුණු පාරක් ගෑවිලා නේද ගියේ? අත්තට අල්ලන අල්ලන පාරක් පාසාම කුණු ගෑවෙනවා. එක තැනම නෙමෙයිද දුවලා තින්නේ. ඇතුලෙන් ගන්නවා එළියට දානවා ඇතුලට දානවා ආයි. හැබැයි ඇතුලෙන් ගත්ත එක එළියට යන්නෙත් නෑ. එළියෙන් කවදාකවත් ඇතුලට ඇත් ඇවිල්ලා තියෙනවා. මේ ලියපු එක ඇතුලට ගියාද? කියපු එක ඇතුලට ගියාද? දැන් තේරෙනවද මේ සිද්ධිය? විඥානපච්චය නාම රූපං ඥාම රූපච්චය විඥානං. මනසේ රූපච්චය විඥානං විඥානපච්චය මනසේ රූපං. දැන් බලන්න ඔච්චරයි නේද වෙලා තියෙන්නේ. හ්ම්. ඔබට <laughs> දැන් තේරුණාද? එහෙනම් සිත කය වචනය කියන්නේ එකම තැනක දූපු පට්ට මුලාවක් නේ. මුලාවක්. ඒ කියන්නේ ඒ කියන්නේ කෑවා, වැම ඇරුවා, ආයි කෑවා. හැබැයි වමාරු මේක දායි කන්නේ නෑ. නෑ. ඕකම නෙමෙයිද කරලා තියෙන්නේ. දිකටම. දැන් ඔබට තේරුණාද? එහෙනම් එහෙනම් දැන් ඔබට තේරුණාද කණ්ණාඩි 6යි මැද ඉන්න කෙනා කියන්නේ? හරිද දැන්? ඔව්. දැන් හොඳටම තේරුණාද? හොඳටම පැහැදිලි. ඔව් ඒ කමටහන ආය ආයි මේ කරනකොට ඒකට තේරෙනවා තවත්. සාදු සාදු සාදු. එහෙනම් හොඳ කමටහනක් ඒක. ආ එහෙනම් බලන්න. එහෙනම් මම දැන් ඔන්න ඔබට මේ හිත බාහිරට යන්න බැරි බව පෙන්නන්න. මම ඔබ ඉදිරියේ ඉන්නේ දැන්. ඔබ සියලු දෙනාම ඉදිරියේ මම දැන් ඉන්නේ. හැබැයි ඔබලා සියලු දෙනාගේ ඇස් වහලා. ඒ වගේ නේද දැන් හරියට. ඇස් වැහුවම පේන්නේ නැහැ. පේන්නේ. ඒ වගේමනේ දැන්. අන්න හරි. පේන්නේ ඔන්න ඇස් ටික වහලා තියෙන්නේ. හරිද? දැන් ඇස් වහලා මං මං දැන් රූපයක් මගේ අතේ තියෙනවා යමක්. මං ඒක පෙන්වන්න යන්නේ. දැන් ඔබේ ඇහැ සකස් වෙලාද? නෑ. රූපේ සකස් වෙලාද? නෑ. විඥානේ සකස් වෙලාද? එකක්වත් සකස් වෙලා නැහැ. එහෙනම් දැන් ඔබ දකින්න යන එක කොහේවත් තියෙන එකක් නෙවෙයි. පෙර නොතිබී ඔබ දකින්න යන්නේ. එහෙනම් පෙර නොතිබී ඔබේ ඇහැ සකස් වෙනවා, රූපය සකස් වෙනවා, විඥානය සකස් වෙන්න ඕනේ. හරි නේද? ඔන්න මං ඔබේ ඇස් ඔබේ ඇස් වහලා තියෙනක අරින්න කියලා ඔබට මම පෙන්නනවා බෝලයක්. දැන් මොකද්ද ඔබට හම්බුනේ? ඔබ ටක් ගාලා ඔන්න ඇහැ රූප චක්කු විඥාන සකස් වුණා. තිංගන් සංගති පස්ස මොකද්ද ගත්තේ? බෝලයක්. බෝලයක්. හරිනේ බෝලයක්. ඔන්න බලන්න පෙර නොතිබීමයි මේක දැන් ඉපදුනේ. කොහෙවත් තිබුණාද මම පෙන්වන්න ඉස්සෙල්ලා ඕක ඔබේ ලෝකේ? ඇහැ සකස් වෙලා තිබුණේ නැහැත් තිබුණෙත් නැහැ ඕක දකින්න. රූපයක් තිබුණෙත් නැහැ. ඔය හිත තිබුණේ දැන් දැන් තමයි හේතු සකස් වෙලා දැන් තමයි දැක්කේ. ඔන්න බලන්න මං ආයෙත් කියන ඔබට ඇස් වහගන්න කියලා. ඔබ ඇස් වහගන්නවා. මං ආයිසරයක් තව එකක් අරන් කියනවා දැන් පේනවද කියලා. පේනවද දැන්? දකින්න පුළුවන්ද? දැන් ඔබගේ ඇස් වහලා තියෙන්නේ. දකින්න බෑ. එහෙනම් දැන් පෙරණුත් ඇහැ සකස් වෙලා නැහැ, හිත සකස් විඤ්ඤා ස්වરૂපේ සකස් වෙලා නැහැ, විඤ්ඤාණය සකස් වෙලා නැහැ. හරි. ඔබේ ඇස් අරින්න කියලා කියනවා. ලේන්සුවක්. ආන්න දැන් ඔබට මොකද්ද හම්බ වෙන්නේ? ලේන්සුවක් කියලා. දැන් කෝ එතකොට අර බෝලේ බෝලේ බෝලේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නේද දැන් මේ කාවේ? ලෙන්ස්. ඔව්. එහෙනම් ඒ ඇහත් නෙමෙයි, ඒ රූපෙත් නෙමෙයි, ඒ විඥානයත් නෙමෙයි. ඔව්. හොඳට බලා ගන්න. ඔන්න තුන්වෙනි එක. තුන්වෙනි එක. දැන් ওই විදිහට ඔබට මම රූප ගොඩාක් ওই විදිහට ඇහැ අරින්න කියනවා, ඇහැ වහන්න කියනවා. ඇහැ වහලා තිනකොට ඔබට කියන්න බෑ. ඇහැ අරිනකොට තමයි ඔබට කියන්න පුළුවන්. ආයි ඇහැ වහනවා, ඇහැ අරිනකොට තමයි ඔබ මොකක් හරි ගැන කියන්නේ. තුන්වෙනි සැරේ ඔන්න තව එක සැරයක් මමගේ අතේ රූපයක් තියෙනවා. යම් සටහන් යම් දෙයක් තියෙනවා. මොකක්ද ඒක දැන්? දැන් ඔබ ඇස් වහලා තියෙන්නේ. මම ඔබ ඉදිරියේ ඉන්නේ. තප්පර ගාණක් කරන් විදර්ශනාවක් කරන්න. දැන් මේ දැන් මගේ අතේ මොකද්ද තියෙන්නේ? කියන්න බෑ කොහොමද? ඔබට මගේ ඇතේ තියෙන කියන හිතක් පහළ වුණාද? නෑ. විඥානය සකස් වුණාද? නෑ. නාම රූප සකස් වුණාද? නෑ. මොන වගේ අත්දැකීමක්ද ආවේ? <laughs> මෙලෝ දෙයක් ගන්න බැරි අසරණ දැනක් නේද? කොහොමද කියන්නේ? කියන්නේ. එහෙනම් ඔබ දැන් ඔකෙන් මොකද්ද දැනගත්තේ? හිතට එළියට යන්න බෑ නේද එහෙනම්? ඔව්. අන්න දැක්කද ඔබට ඥානයකට අහු වෙන්න ඕනේ හිතින් බාහිරයක් ගැන කතා කරන්න බැරි නම් ලෝකයේ හිතනම් ඔබට බාහිරයක් දැන් ඔන්න ඔය කියන අත්දැකීම නෙමේද බාහිරය ගැන තියෙන්නේ කතා කරන්න තියා මෙලෝඩියක් කරන්න පුළුවන් ඇත්ත නැත කියලා පැනවීමක් කතා කරන්නවත් දෙයක් තිබුණාද උතන මජ්ජේ මන්තා නලිප්පති නේද උතන මැත නොතෑවරිච්ච මහ පුරුෂයෙක් නේද උතන ඉන්නේ දැන් අන්න ඔබ දැක්කද දැක්කද සිද්ධිය අන්න අන්ත නෑ මැද තැවරි නොතැවරිච්ච තැන අසංකතය ඔබ අත්විඳිනවා මොනවක් කරුව පනව ගන්න බැරිද? ඒ කියන්නේ ඒ කියන්නේ කතා දැන් අපිට එහෙම දෙයක් ගැන කතා කරන්න ඕනේ නේද? කතා කරන්නවත් බැහැ එහෙම දෙයක් ගැන. දැන් ඔබ දැක්කද තියෙන එහෙනම් නැද්ද තියනවද කියන ප්‍රශ්න අන්ත හතරෙන්ම මිදිලා නේද? මධ්‍යම ප්‍රතිපදාවේ නේද? ඔබ හිටියේ අවිද්‍යාපත්‍ය සංකාරද? අවිද්‍යාත් අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධා කියන දැනද? ආන්න ඔබ හිටියේ Nirodhi කියන තැන. ඒ ෂණයට දැක්කද තැන. ඔබට හිත කටගත්තේ නැහැ. අන්න දැන් ඔබ දැක්කද මේ කිව්ව තැන? එහෙනම් දෘෂ්ටි මතවාද මොනවද කියලා ඔබට දැන් දැනෙන්න ඕනේ අතුලාන්තයට. හොඳයි හොඳමයි. එහෙමනම් මම හිතනවා අදට මේ ගැඹුරු කතාව මේ මේ බොහොම ගැඹුරු කාරණා ගොඩාක් ඔබ ඉදිරියේ දිග ඇරුණා. ඒ ඔබේ පුණ්‍ය කුසලයේ නිසාමයි. ඒ උබේ තියෙන අපරිමිත පුණ්‍ය කුසලයක් නිසාමයි. ඒ නිසා ඔබ මේ ධර්මය ඔබ යමක් මෙතනින් ඔබට වැටහෙන්නේ නැති. එහෙනම් බලන්න මේ ධර්මයේ තුල ගිනි ගන්න බෑ. නිවෙන්නයි ඕනේ. නිවීමයි තියෙන්නේ 11 ආකාරයකම ගිනි නිවීමක් තියෙන්නේ. එහෙනම් බලන්න ওই ගිනි ටික හටගෙන තියෙන්නේ මනසේ. එහෙනම් බලන්න මනසේ නිවීමමයි නිවන. තේරුණාද? එහෙනම් ඒ මගයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ. ඒක තමයි පෙන්වුවේ සම්මා දිට්ඨියෙන් පස්සේ සම්මා සංකප්ප කියලා. මේ සම්මා සංකප්පය කියන්නේ මනස නිවෙන තැන. තනින් පටන් ගන්නෙ. ඔතන පිහිටන්නේ සතර බ්‍රහ්ම විහරණය. ඔය සතර බ්‍රහ්ම විහරණය තුල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ. එතන තමයි කෙලෙස් ප්‍රහීණය තියෙන්නේ. තනින් පිට කෙලෙස් ප්‍රහීණයක් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිසි කෙනෙක්ට වැඩෙන්නේ. ඔතන තමයි සීල විසුද්ධිය පටන් ගන්නෙ. ඔය මනස මනස සංවරය වෙනතුල තමයි සීල විසුද්ධිය පටන් ගන්න. ඊට පස්සේ තමයි චිත්ත විසුද්ධිය එන්නේ. ඔබ දැක්කා ඒක. මනසින් ආයතන ටික පාලනය වෙන හැටි. අන්න බලන්න මනස සංවර වෙනකොට චිත්තයන් පාලනය වෙන්න ගන්නවා. චිත්ත විසුද්ධිය ඇති වෙනවා. තේරුණාද? අන්න ඒක නිසා ඔබ මේක ප්‍රඥාවෙන් දකින්න. හරියටම බුදුදහමට ගලපලා දකින්න. ධර්මයට විනයට සූත්‍රයට ගලපලා මේක දකින්න. ඔබ එතන දකිනවා නම් ඔබ ඉන්නේ ඔබට හරි දේ හම්බ වෙලා තියෙනවා. ඔබ රත්තරන් හෙව්වා ඔබට රත්තරන් හම්බුවේ. ඔබ ඉමිටේෂන් වලට රැවටෙන්නේ නැහැ. ඔව්. එහෙනම් හොඳයි. එහෙනම් සියලු දෙනාටම මම හිතනවා බොහෝ වෙලාවක් අපි මේ සාකච්ඡාව කරගෙන ගියා. කාට හරි ගැටලුවක් තියෙනවද ආයිකව? හොඳයි. අපි නැවතත් අපිට අවස්ථාවක් තිබුණොත් ආයි හම්බ වෙන අපි හම්බ වෙවි. ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා. ඒ මායයා. හොඳට මතකද යන බලාපොරොත්තු කියන්නේම යම් පිච්චන් නලබිදි තම්පි දුක්ඛං කියන තැනමයි. ඔය තියෙන්නේම බලාපොරොත්තු කියන්නේම මෝහය. මෝහය කියන්නේ බලන්න මූල ධාතුව අවිද්‍යාව. අපිට හම්බ වෙන හේතු සකස් වුණොත් අපි හම්බ වෙයි. එතකට එහෙම අවස්ථාවක් හම්බුනොත් අපි ආයෙ කතා කරමු මේ ගැන. හොඳයි. එහෙනම් සියලු දෙනාටම මේ කාලය තුල බොහොම සංවරව ඒක කියන්න ඕනේ. බොහොම සංවර ඔබ මේ සාකච්ඡාවට සහභාගී වුණා. බොහොම වටිනා කියන දහම් ගඟුලක් ඔබට ගලාගෙන ගියා. ඒ දහම් ගඟුල ගලාගෙන යන්න කල්යන් මිත්‍රයෝ කීප දෙනෙක් උදව් කරා ඒ ප්‍රශ්න අහලා ඒ වගේ මේගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරලා ඒ ඒගොල්ලන්ගේ යම් අවබෝධයන් ඒ සියලු දේම තුල විශාල ධර්මයක් ගැබ් වෙලා තිබුණා. ඒ සියලු ධර්මයන් තුල ඔබ නිවුණා. මේ මොහොතේ ඔබ රාගය තුලවත්, දේශය තුලවත්, මෝහය තුලවත් නෙමෙයි ඔබ හිටිය අවබෝධය තුලයි. එහෙනම් බලන්න මේ අවබෝධය තුල සිටීම තුලම ඔබ අප්‍රමාණ පුණ්‍ය කුසලයක් ඔබට රැස් වෙනවා. ඒ රැස්වීම තුල ඒ සියලු පුණ්‍ය කුසල් ඔබ සියලු දෙනාගේම මේ නිවන් මාර්ගය තව තවත් අවබෝධ කර ගැනීමට නිවන් පූර්ණේ පිරිසම උපනිෂ වේවා කියලා